එහෙමනම් දැන් මොකද්ද ඔයගලන්ට දැනිච්ච දැනිච්ච දේවල් පහුගිය අපි කතා අපි ගොඩක් සාකච්ඡා කරා අපි නිවනට නොසැලෙන අත්තිවාරමක් දාලා දුන්නා නේද මේ නිවන් මගට එතකොට මේ නිවන් මගට ඒ අත්තිවාරම ඇයි ශක්තිමත් අත්තිවාරමක් ඕනික කියන එක අපි කතා කරා නේ මුල ඉඳන්ම හරිම සරලවම කියලා දුන්නා මොකද්ද නිවනට අත්තිවාරම අත්තිවාරම හරියට වැටුනේ නැත්තම් මොකද්ද වෙන්නේ කියන එකත් පෙන්නලා දුන්නා එතකොට මම හිතන්නේ ගොඩක් ඒ ඒකෙන් ගොඩක් දෙනෙක්ට යමක් තේරෙන්නේ නැති ඒ කියන්නේ අපි අත්තිවාරම ශක්තිමත් නැත්තම් ඒ කූඩ ගොඩනගන්න ගියාම ඊට පස්සේ දේවල් ඒ ශක්තිමා ඒ අත්තිවාරමේ තියෙන ඒ දුර්වලකම නිසා ඒ කඩාගෙන වැටෙනවා එතකොට අපිට මේ ආයි තත්තිවාරමක් දාන්න. ওই දිරෝදිර අපිට අද වෙනකන් වෙලා තින්නේ තුන්නෝකයි. අපිට හරියටම ඒ කියන්නේ මුල ඉඳන් හරියටම අපිට අහු වෙලා නැත්තම් මේ කතන්දරේ අන්න අපිට අර අර කියන වැඩි වෙනවා. ඒ කියන්නේ අපි අනිවාර්යයෙන්ම විචිකිච්ඡාවකටපත් වෙලා ඊට පස්සේ සැකයේ තුල මේ ගමන යන්න බැරි වෙනවා. ඒක තමයි වෙන්නේ. ඉතින් හොඳයි. ඔයගොල්ලන්ට දැන් මොනවද දැන් මේ මේ මේ ඇයි ධම්මගකට ආවේ? ඇයි මේ රාගමාවතක ගොඩාක් අය යනකොට විරාගමාවතකට එන්න හිතුනේ? ඇවිල්ලා මොකද්ද ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ? හ්ම් අර නිකන් කාලය තියෙන නිසා ඒ වෙලාවට කරන්න දෙයක් නැති නිසා බණ මේ මේ ධර්මයේ ශ්‍රවණය කරනවද නැත්නම් වෙන අදහස් තියනවද මං හිතන්නේ ඊට ගොඩක් පහටින් ඒ කට්ටියක් මෙතන ඉන්නේ යම් අවබෝධයක් එක්ක ආපු අය. ඉතින් විශේෂයෙන්ම නිසාන මහත්තයා සංසාර බිය දැකපු නිසානේ මේ මාර්ගයට වැටලා ආයි උපතක් නොවන විදියට නේ ඒක නිසානේ අපි විශේෂයෙන්ම මේ මේක හොයන්නේ ධර්මයේ. ඒ කියන්නේ සසර බිය දැනිච්ච නිසා නේද? ඔව් සසර බිය දැනිච්ච නිසා. සසර බිය දැනිච්ච නිසා අන්න බලන්න. ඒ ඒ අන්න ඒක තමයි. ඒ ඒ එතකොට අන්නේ දැනිච්ච කෙනාට තේරෙනවා ඉපදීම දුකක්ම බවනේ. ඉපදීම දුකක්ම බව. ආ ඉපදුනොත් මේ සංසාරේ අතීතේ වෙලා තියෙන දේ දැක්කා. මේ වෙනකන් වෙලා තියෙන දේ නේ. ඒතකොට මෙතනිනුත් මේක ඉවර වුනේ නැත්තම් අනා තව අනාගතයට ගියා කියන්නේ මේක දිගටම පැටව ගහ යනවා නේ. ඒ කියන්නේ හැම කොහේ ඉපදුනත් ඉපදීම දුකක් බව පේනවා නේද? දැකීමෙන් අත්විඳිමින් දකිනවා මේකනේ. අන්න ඒක නිසා තමයි මේකෙන් මිදෙන්න මගක් හොයන්නේ. හොඳයි. එතකොට දැන් මේ දැන් මේ ධර්මයේ තුල මොකක්ද ඔබට දැනিলা තියෙන්නේ? මොකක්ද ඔයගොල්ලන්ට ඇත්තටම අතුලාන්තයේ දැනিলা තියෙන දේ ගැන තමයි මට අද කතා කරන්න ඕනේ ඔයගොල්ලන්ට. අපි දැන් ගොඩාක් දේවල් කතා කරා. ඒකෙන් පෙන්නලා දුන්නා අත්තිවාරම දාලා දුන්නා. ඊට පස්සේ මුලින්ම මේ ලෝකේ අහුවෙච්ච තැන මොකද්ද උනේ කියන එකත් පෙන්නලා දුන්නා. පොබ්බේ නිවාසානුස්සති ඥානි පෙර කඳ පිළිවෙත බලාගෙන ගිහිල්ලා මුලින්ම මේ ලෝකයක් අහුවෙච්ච තැනත් පෙන්නවා. කොහොමද වුනේ කියලා මොකද්ද වුනේ කියලා එහෙනම් ඒ සිදුවීමම හැම ෂණයක් පාසාම ඒ විදිහෙම සිදුවීමක් සිද්ධ වෙන බවක් පෙන්වනවා එතකොට මේ මේ ඔක්කොම අපි කතා කරා ඊට පස්සේ අපි කතා කරා මේ මේ විශ්ව මේ ලෝකේ විශ්වයේම පවතින ධර්මතාවය මොකද්ද ධම්ම නියාමතාවය මොකද්ද අන්න මේ ධර්ම නියාමයේ පංච නියාම ධර්මයන් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ මේ හතර ආකාරයකින් මේ මුළු විශ්වයේම ශක්තිය නිෂ්පාදනය වෙන හැටි. ඒ තුලින් මේ විශ්වය සකස් වෙලා යන හැටි. එහෙනම් මේ ඔක්කොම අපි කතා කරා. දැන් මට අද දැනගන්න ඕනි දැන් බුදු පියාණන් වහන්සේ පෙන්නනවා මෙන්න මෙහෙම. අරිය පරේක්ෂණි උන්වහන්සේත් කරේ ඒක. අරිය පරේක්ෂණි. අරිය පරේක්ෂණි කරන්න කිව්වේ කොහෙන්ද? තමන් තුලින් නේද? මේක දකින්න කිව්වා මිසක් එළිය කොහෙන්වත් මේක දකින්න කිව්වේ නෑ. තමන් තුලින් මේක දකින්න කිව්වා. අන්න එතකොට දැන් බලන්න ඔන්න ඔතන කියන තැනම ලොකු ගැඹුරු තැනක් ඔය තියෙන්නේ. ඔය ඔය කිව්ව චුට්ට. ඔක හුඟක් දෙනෙට ස්පර්ශ වෙලා නැහැ. එතකොට එහෙමනම් ඒ පැත්ත ඒ එක පැත්ත. අනිත් පැත්ත බුදු පියාණන් වහන්සේ පෙන්නනවා දුක්ඛේ ලෝකෝ පටිච්චිතා කියලා. මේ ලෝකයේ දුක මත පවතින්නේ කියලා. ඔන්න ඔතනත් ස්පර්ශ වෙන්නේ නැහැ ගොඩක් දෙනෙට. එහෙනම් අපිට සැපක් දැනෙන තැනකම අපිට දැනෙන්න ඕන දෙයක් තියෙනවා බුදු පියාණන් වහන්සේ තමයි මේ මුළු විශ්වයම අවබෝධ කරපු කෙනා. උන්වහන්සේ කියනවා නම් මේ ලෝකේ දුක මත පවතින්නේ එක මොහොතක්වත් නිත්‍ය සැපයක් තියෙනවා නම් මේ ලෝකේ තුල උන්වහන්සේ කවදාකවත් මේ දුක කියන එක පනවන්නේ නැහැ. මේ මේ වර්ණනා නොකලෙයි. මේ මේ මේ 31 ලෝක ධාතුවම එක මොහොතක්වත් නිත්‍ය සැපයක් තියෙනවා නම් උන්වහන්සේට එහෙම පනවන්න පුළුවන් කමක් තිබෙන්නේ නැහැ. එහෙම එකක් නිත්‍ය බව පේනවා නේ. කියලා අපිට සැපක් කියලා තැනම අපිට පේනවා අපි මුලාවකට අහු වෙලා තියෙනවා කියලා. ඒ මේ මුළු විශ්වයම අවබෝධ කරේ උන්වහන්සේ. එහෙනම් අපිට සැපක් හම්බ වෙන තැනම ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඒක හම්බුනේත් නැහැ. ඒක ඒක හම්බුනේත් නැහැ. අන්න ඒක නිසා අපි මේ ගමන යනවා. හොඳයි. මම දැන් පොඩි දෙයක් ඕගලන්ට කියනවා. මම මම අද කතා කරන්න හදන්නේ ඕගලන්ට බොහොම සරලව බොහොම සරලව ආර්ය පරිශ්‍රණය ඔබ තුලින් ඔබව දකින විදිහ ඔබව හඳුනා ගන්න විදිය ඔබ කවුද කියලා හොයාගන්න එක අන්නේ හොයාගන්න කෙනාට ඔබට ඔබව අහිමි වෙලා යනවා මේක වෙනවා අන්න ඒක වෙනවා හරි බලමු එහෙමනම් දැන් මට ඔයගොල්ලන්ගේ ඇතුළාන්තයයි දැන් දැන් බලන්න ඒ කියන්නේ තම තමන්ට මේ පරිශ්‍රණයේ තුල බලන්න කෙනා කෙනාට හැදෙන ලෝක වෙනස් කෙනා කෙනාට දැනෙන දේ වෙනස් එතකොට එහෙනම් කෝටි 800ක් ඉන්නවනම් කෝටි 800ක් මේ පච්චුප්පන්න මොහොතේ ලෝක තියෙනවා ඊගාව පච්චුප්පන්න මොහොතේ ආයේ කෝටි 800ක් බලන්න එහෙමනම් මේ ෂණයක් ෂණයක් පාසා මේ වෙනස් වෙන ලෝකයක් එන එකම තැනක් නෙමෙයි එතකොට ඒ හේතු සකස් වෙනකොට අන්න එකට කියනවා සංකත කියලා. මේ හේතු සකස් වෙනකොට ඒකට අනුරූපව ඵල හට ගන්නවා. ඒ හේතු නිරෝධ වෙනකොට ඒ ඵල නිරුද්ධ වෙනවා. හරි? එතකොට මේ විදිහට හැම ෂණයක් පාසාම හේතු සකස් වෙනවා හේතු නිරෝධ වෙනවා. හේතු සකස් වෙනවා හේතු නිරෝධ වෙනවා. ආන්න මේ විදිහට ගොඩනැගි ගොඩනැගි යන ගමනක් මෙතන තියෙන්නේ. එතකොට දැන් මම අහුවොත් මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැන් කෙනෙක් කතරගමට ගියොත් කොළඹ ඉඳලා. එයා ආයි කතරගම ඉඳලා කොළඹට ඇවිල්ලා එයා හරියට අවබෝධයෙන් කතරගමට ගිය විදිය එහෙනම් ආයි කොළඹට ආපු විදියක් ගැන කියන්න පුළුවන්. නේද? කෙනෙක් කතරගමට ගියොත් එයාට තව කෙනෙක් එක්කන් යන්නත් පුළුවන් කතරගමට. ගිහලා එක්කන් එන්න. ඒ වගේම එයාට එයා එක්කන් නොගියත් එයාට පාර කියන්නත් පුළුවන්. යන විදිහ ගැන කොහොමද කතරගමට යන්නේ කියලා. එහෙනම් දැන් මම අහුවොත් ප්‍රශ්නයක් කෙනෙක්ගෙන් ඒ ප්‍රශ්නෙට මෙන්න මේ වගේ උත්තරයක් ආවොත් මොකද ඒ හරියට ඒ ගමන කතරගමට යනකම් ගිය විදිය දන්න කෙනා මුල මැද අග තුනම දන්නවා ඔක්කොම දන්නවා පටන් ගත්ත තැනත් දන්නවා මගදී හම් වෙච්ච ඒවත් දන්නවා වෙච්ච දේත් දන්නවා අගට ගිහිල්ලා හම් ගිය තැනත් දන්නවා අන්න එයාට පුළුවන් පාර පෙන්නන්න එහෙනම් බුදු පියාණන් වහන්සේ උන්වහන්සේ මේ නිවන් උන්වහන්සේ මේ බුද්ධත්වයට පත්වෙච්ච ඒ ගමන් මගේ පියසටහන් ටික තමයි අපිටත් දෙන්නේ. ඔන්න ඕක දිගේ ගිහිල්ලා උඹලා නිවිල ඵලයල්ලා කියලා. ඒ රහතන් වහන්සේලා බවට පත්ුනිත් ඒ ඒ පියසටහන් ඔස්සේ ගිය ඒ අරිය තුම ඒ අරිය ශ්‍රාවකයෝ. ඒ පියසටහන් ඔස්සේ ගිහිල්ලා උන්වහන්සේලාත් නිවිලා ගියා. පහන නිවුණා වගේ. එතකොට උන්වහන්සේලා පහන නිවන වගේ නිවෙන්න ඉස්සෙල් උන්වහන්සේ උන්වහන්සේලාත් එතනට ආපු ගමන් මඟ පෙන්වුවා. ඒ පියසටහන්. එන ඒ ගිය පියසටහන් ටික තමයි අනිත් අයට පෙන්වන්නේ. මෙන්න මේ විදිහට එන්න කියලා. මෙන්න මෙහෙමයි උහුම එන්නේ. මෙහෙමයි එන්නේ. මෙන්න මෙතන මේ වගේ මේ මේ වගේ. මේ පියසටහන් ටික පෙන්වනවා. ඒතකොට දැන් මං අහනවා කෙනකින් දැන් ඔබ කතරගමට ගිය විදිය කියන්න පුළුවන්. එයාට කියන්න බෑ. එයාට කියන්න බෑ. හැබැයි කතරගම ගියා කියනවා. හරිද? කතරගම ගිහිල්ලා ආතාවා කියන. හැබැයි යාට කියන්න බෑ. දැන් බලන්න බුදු පියාණන් වහන්සේ අතින් අල්ලන් ගිය කෙනාට ඒ පියසටහන් ඔස්සේ ගිය කෙනාට කියන්න පුළුවන්. මුල මැද අග හරි පැහැදිලිව කියන්න පුළුවන්. හැබැයි මාරයා අතින් අල්ලන් කතරගම ගියාට කියන්න බෑ. මොකද මාරයා කතරගම එක්කන් ගිහිල්ලා නැහැ. අන්න ඒකයි. ඒගොල්ලෝ හරියට අර එක පාරම දැන් මෙතනින් මේ අර මේ මෙතනින් ගියා කෙලිම කතර වෙනවා. ඒ ඒගොල්ලන්ට මුලක් නැහැ, මැදක් නැහැ, අගක් නැහැ. හරිම අසරණියෝ ටිකක්. මට කියන්න තියෙන එච්චරයි. හරිම අසරණියෝ ටිකක්. හරි. සංසාරෙම තමයි. සංසාරෙම තමයි. එතන නෙමෙයි. අන්න ඒකයි. මේ නිවන් මඟ කියන්නේ මැජික් එකක් නෙමෙයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයක් අනුබන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන්න ඕන ගමනක් තියෙනවා. අන්නේ වැඩිලා යන ගමනක් තියෙනවා. මෙන්න මේක තමා තුලින් එන අරිය පරිශ්‍රණය කිව්ව තැන බලන්න. අරිය පරිශ්‍රණය කරනකොට බලන්න තමන් තමන්ව ගවේෂණය වෙන්නේ. පරිශ්‍රණයට ලක් වෙන්නේ. එහෙනම් මේ ඔක්කොම දකින්න අය. තමන් තමන්ව හරියටම අඳුර ගන්නවා. ඒ අඳුනගත්ත නැති අයට තමයි මුකුත්ම නැත්තේ. සබ්බන් නැති අන්තයක්. බුදා බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ලෝකායතන සූත්‍රයේ අන්ත හතරක්. දෘෂ්ටි හතරක් පෙන්නනවා. අන්ත දෙකක් එක්ක. දෘෂ්ටි හතරක් පෙන්නනවා. සියල්ල ඇත කියලා ගත්ත තැන දෘෂ්ටියක් කියලා පෙන්නනවා. සියල්ල නැත කියලා ගත්ත තැන දෘෂ්ටියක් කියලා පෙන්නනවා. පළවෙනි එක පෙන්නනවා යන්නේ සියල්ල සියල්ල ඇත්තේ කියන එක පෙන්නනවා අන්න ඒක තමයි පළවෙනි ලෝකායතනික දෘෂ්ටිය කියලා. අන්න ඒක සාස්වත දෘෂ්ටියට වැටෙන්නේ කියලා පෙන්නනවා. දෙවෙනි එක පෙන්නනවා සියල්ල නැත්තේ කියන තැන. අන බලන්න එතන පෙන්නනවා උච්ඡේද දෘෂ්ටි කියලා. අන්න ඒක පෙන්නන දෙවෙනි ලෝකායතන දෘෂ්ටියයි කියලා. තුන්වෙනි එක පෙන්නනවා සියල්ල එක් ස්වභාව කොට ඇත්තේ කියන තැන. අන්න බලන්න. අන්න ඒක පෙන්නන තුන්වෙනි ලෝකායතන දෘෂ්ටියයි කියලා. අන්න ඒක පෙන්නන එක සාස්ත්‍ර දෘෂ්ටියට වැටෙන්නේ කියලා. හතරවෙනි එක පෙන්නන සියල්ල විවිධ විවිධ වෙනස් වෙනස් ස්වභාවයෙන් යුක්තය කියලා. ඔඩක හතරවෙනි දෘෂ්ටිය. ඔකට ඔක උච්චේ දෘෂ්ටි. එහෙනම් බලන්න ඔය හතර එන්නේ සහස දෘෂ්ටියට උච්චේ දෘෂ්ටියට. අන්ත දෙකක්. ඔන්න බලන්න ditthවයක්. ඔන්න බලන්න අන්ත දෙකක්. දෙකක්. ඔන්න බලන්න. එතකොට බුදු පියාණන් වහන්සේ පෙන්නනවා ඔය හතරටම නොවැටි මධ්‍ය ප්‍රතිපදාවෙන් කොහොමද මේ ගමන යන්නේ කියලා. අන්න එතනින් උන්වහන්සේ පෙන්නනවා මේ මොහොතක් මොහොතක් පහසක් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මෙන්න මේ පටිච්ච සමුප්පන්නව හටගෙන හේතු සකස් වෙනකොට හට ගන්නවා හේතු නිරෝධ වෙනකොට නිරුද්ධ වෙන ධර්මතාවය. තියෙනවා ඉන්නවා නෙමෙයි. අන බලන්න අන්ත හතරෙන්ම අයින් වෙලා මේ මැද මාවතකින් මේක දකින විදිය. අන්ත හතරටම වැටෙන්නේ. එහෙනම් බලන්න මේ පරිේශණය තුල ඔබ ඔබව පරිේශණයට ලක් කරන තැනදී ඔබ බලන්න ඔන්න ඔය කිව්ව ඔබ ඉන්නවද කියලා ඔය කිව්ව දෘෂ්ටිවල ඉන්නවනම් ඒක නිවැරදි කරගන්න. මම නෙමෙයි මේ කියන්නේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු දේශනාව. ඔබට බලන්න පුළුවන් ලෝකායතන සූත්‍රයට ගිහිල්ලා මේක. එහෙනම් මේ බුද්ධ වචනේ උන්වහන්සේ තමයි දන්නේ. අපි නෙමෙයි. උන්වහන්සේ තමයි මේක අවබෝධ කරේ. හරි. එහෙනම් උන්වහන්සේට අභියෝග කරන්න එපා. උන්වහන්සේ තමයි දන්නේ. මම දන්නේ නැහැ. අන්න එතනින් තකින්න. මම දන්නේ නැහැ කිසිවක්. උන්වහන්සේ අවබෝධ කරපු ඒ මහා ප්‍රඥාවෙන් මේ ලෝකේ දැකපු දෙයින් අපිට පින් දුන්නේ චුට්ටයි. අර උන්වහන්සේගේ ඒ අවබෝධය අර ඇටීරියා වනාන්තරයේ තියෙන ගස්වල තියෙන සීළු කොළ වගේ නක්. අපිට දුන්නේ කොළ කීපයක් විතරයි. මොකද අපිට ඉතුරු ටික දරා ගන්නවත් බෑ. දැන් බලන්න බුදු බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයටපත් වෙලා අවුරුදු 2500ක් ගිහිලා මේ බුද්ධ කල්පේ අපිට ඒ අපි තාම සංසාරේ. කියන්නේ අපිට ඒක දරා ගන්න බෑ තාම මේ වෙනකම්. නේ. ඒකයි. හොඳයි. එහෙමනම් දැන් ඔබට මම මේ කිව්ව කතන්දරේ ලොකු ගැඹුරක් තියෙනවා. මොකද මම අපේ දැන් මේ අපි ඉන්නවා විවිධ විවිධ සදහම් මණ්ඩපවල ඒ සදහම් මණ්ඩපවල වලට යමක් දානවා යමක් ඉගෙන ගන්න. ඒ කියන්නේ තමන්ම ගවේෂණය කරන්න කියන පණිවිඩය තමයි කියන්නේ ඒක. යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන එක එතනට යොදා ගන්න කියන එක. අන්න එතනදි තමයි කෙනෙක්ට මේ ධර්මයේ Taman තුලින් ගවේෂණය වෙන්නේ. පරිශ්‍රණයට ලක් වෙන්නේ. ඉතින් ඒක නොකරන වෙන නොකරනකම් ඒගොල්ලෝ මුල දන්නෙත් නැහැ, මැද දන්නෙත් නැහැ, අග දන්නෙත් නැහැ. Taman කවුද කියලා දන්නෙත් නැහැ. මම කවුද කියලා හම්බ වෙන්නේ නැහැ යාට. අන්ත දෘෂ්ටි වලට වැටිලා යනවා. ඉතින් මේක මේක මතක් කරේ අපි අන්තවල ඉන්නවනම් ඒ අන්තවලින් සම්පූර්ණයෙන්ම අයින් වෙලා අපි මේක හරියට බුදු පියාණන් වහන්සේ කියපු ඇත්තෙන්ම දකින්න ඕනේ. අන්න ඒකයි මේ සදහම් සාකච්ඡාවට දැම්මේ නමකුත්. අද සදහම් වැස්සක් වහිනවා. දහම් වැස්සක් වහිනවා. නේද? නිර්වතින් නාගන්න කිව්වා. කට්ටියටම. බුදු පියාණන් වහන්සේත් ඒ කාලේ ওই වගේම ප්‍රකාශයක් කළා තියෙනවා. ওই ප්‍රකාශය උන්වහන්සේගේ. මම කියන්නේ නෙවෙයි. හරි? උන්වහන්සේ දවසක් ප්‍රකාශ කරලා දේශන කළ කියලා තියෙනවා. හෙට මහා වැස්සක් වහිනවා නිර්වතින් නාගන්න කියලා. ඉතින් ඕක හැම තැනම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඉතින් සමහරක් කට්ටිය කිව්වත් වගේම පහුවෙන්ද ඇත්තටම වැස්සක් වැහලා තියෙනවා. මහා වැස්සක්. මුගක් කට්ටිය ඉතින් නිර්වතින් නාලා තියෙනවා. ඒ වැස්සෙන්. හරි. ඒ වගේම ඒ දවසේ බුදු පියාණන් වහන්සේ තාම මේ ලෝකයේ දෙතරන ඒ කියන්නේ කම්පායන ධර්ම දේශනාවක් කරලා තියෙනවා. ඒ ධර්ම දේශනාව තුළ අර ඔක්කොම දෘෂ්ටි මතවාද අයින් කරලා ආපු අය සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් භාවයටපත් වෙන්නපත් වෙලා තියෙන මේ දේශනාව තුළ. අන්න බලන්න නිර්වතින්නාගත්ත දැන. බුදුන් වහන්සේ පෙන්වුවේ නිර්වතින්නාන්න කියලා ඇතුලේ Taman දෘෂ්ටි තියාගෙන ඇවිල්ලා මේ ධර්මය අහන්න එපා කියන එක. හිස් කරගෙන ඇවිල්ලා අහන්න කියලා පෙන්වුවා. සියල්ලන්ගේම විදිහට බුදුන් වහන්සේ කියන මේ මොහොතට මේ දැන් මේ පච්චුප්පන්න මොහොතේ උන්වහන්සේ කියන දේට හරියට සවන් දෙන්න කියලා. මොකද මේක සාන්දිටිකයි අකාලිකයි. ඒහිපස්සිකයි ඕපනයිකයි. පච්චත්තම් වේදිතප්පෝ විඤ්ඤෝහිති. තම තමන්ගේ නැන පමණින් මේ මොහොතේ මේ පච්චුප්පන්න මොහොතේ අවබෝධ කරගත යුතු දෙයක්. අන්න බලන්න. අන්න එහිම සූදානම් වෙච්ච අයට මේ ධර්මය ඒගොල්ලෝ කරා එනවා. ඒගොල්ලන්ට හම්බ වෙනවා. අන්න අර ධම්මස පහළ වෙනවා. චක්කුන් උදපාදි ඥානං උදපාදි උදපාදි විද්‍ය උදපාදි ආලෝක උදපාදි කියන මෙන්න මේ ධම්මස පහළ වෙලා කියලා උන්වහන්සේලා ඒගොල්ලන් මේ ගමන යනවා හොඳයි එතකොට එහෙනම් දැන් මම ওই කිව්ව ටික ඔගොල්ලෝ බලන්න ඔයගොල්ලන්ගේ අතුලාන්තයට දාලා හරි එහෙනම් අද මේ දහම් වැස්ස ඔබටත් ආරාධනා කරනවා නිර්වතින්නා ගන්න කියලා. හරි? එහෙනම් අන්න ඒ නාගන්න අයට යමක් හම්බ වෙයි. ඒගොල්ලන්ට ධර්මයේ තුලින් බුදුන් දකින්න පුළුවන් වෙයි. රූපයෙන් බුදුන් දකින්න. වක්කලි ස්වාමීන් වහන්සේ පැවිද්දට ආවේ ශාසනයට ගියේ මේ රූපයෙන් බුදුන් දකින්න. බුදුන් වහන්සේ පෙන්නනවා වක්කලි මාව රූපයෙන් නෙමෙයි දකින්න ඕනේ. ධර්මයෙන් දකින්න කියලා. ඔබට කවදාකවත් මාව දකින්න බෑ කියන රූපේ. හ්ම් අර බලන්න. එතකොට එහෙනම් ඒක හැමදාටම වළක්වෙයි. එහෙනම් අපි මේ රූපවලින් නෙමෙයි බුදුන් වහන්සේ දකින්න ඕනේ. අපි ධර්මයෙන් දැකපොගෙන එයා සදාතනිකවම දැකලා තියෙන්නේ. හැම තැනකදීම බුදු පියාණන් වහන්සේ ස්පර්ශ කරනවා. හැම තැනකදීම. එයාට මේ මුළු විශ්වයම මේ ලෝකයේ තියෙන හැම තැනක්ම එයාට කමටහන්. ඒ හැම තැනකදීම බුදුන් වහන්සේ එයා එයා ළඟ වැඩ ඉන්නවා. ඉතින් එහෙනම් අන්න බුදුන් දැකපු අය. එහෙනම් ඔබටත් ඒක පුළුවන් කරන්න. එහෙනම් ඔබට අවශ්‍ය වෙන්නේ මොකද්ද? අපරිමිත ශ්‍රද්ධාවක් උන්වහන්සේ කෙරෙහි මේ ධර්මයේ කෙරෙහි මේ සංගරත්නයේ කෙරෙහි ඔබට තියෙනවා ඔබට මේ ධර්මයේ විවර හොඳයි. එහෙනම් දෘෂ්ටි මතවාද පැත්තක තියලා මේ මොහොත එළඹෙන්නේ හැම මොහොතක්ම පෙර නොතිබී හටගන්න මොහොතක ඔබ දක්ෂයෙක් වුණොත් පෙර නොයසූ ධමයක් ඔබට හෙන්න ඕනේ. පුබ්බේ අනුනසේතු ධම්මේසු කියන පෙර නොයසූ අවබෝධ දැන් ඔබට දෙයක් දැනෙන්න ඕනේ. පෙර නොඇසු, පෙර නොදැනිච්ච දෙයක්. පෙර නොඇසු දහමක් ඔබට හම්බ වෙන්න ඕනේ. අවබෝධයකට ඔබපත් වෙන්න ඕනේ. අත්දැකීමක් ලබන්න ඕනේ. පෙර කවදාකවත් නොලබපු. අන්න ඒ මොහොත බලන හැම මොහොතක්ම පෙර නොතිබී හටගන්න මොහොතක පෙර නොඇසු දහමක් එහෙනම් හම්බ වෙන්න ඒක තමයි වෙන්නේ ඇත්තට. අපිට හම්බ වෙන්නේ අපි දෘෂ්ටි වල ඉන්නකම් අපි ඒවා ඒවෙන් අයින් වෙන්න අකමැති වෙනකම් අපිට හම්බ වෙන්නේ පෙර නොඇසූ දහමක් නෙමෙයි. පුබ්බේ අනුනුස්සේතු ධම්මේසු නෙමෙයි. ආන්න ඒක නිසා සසර බොහෝම දුරයි ඒ කට්ටියට. හරි. ඉතින් මේ වට මේ ටික කියන්න උනේ ඔබ මොහොතකට හරි බුදු පියාණන් වහන්සේ කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා. උන්වහන්සේ දේශනා කරේ මොන වගේ දෙයක්ද කියනක ඔබට පොඩ්ඩක් පහදලා දෙන්න. හරි. එහෙනම් මේ මහා ප්‍රඥා මේ විශ්වයේ පහළ වෙච්ච මහා විද්‍යාඥයා ලෝකවිදු නමින් මේ ප්‍රචලිත වෙච්ච මේ බුදු පියාණන් වහන්සේගේ ඒ සත්‍යර්මය අපි බලමු අපි තුලට ගන්නේ කොහොමද කියන එක. හොඳයි. මම ඔබෙන් අහනවා ඔබට කුඩයක් දෙනවා. හරිද? දැන් ඔන්න ඔබට කුඩයක් දීලා මං කියනවා ඔබට මෙන්න මේ කුඩේ උපමාවට අරගෙන ජීවිතය ගැන පුළුවන් නම් කතා කරන්න. විග්‍රහයක් කරන්න කියලා. පුළුවන් ද කරන්න. ජීවිතය ගැන විග්‍රහයක් කරන්න කුඩේ අරගෙන. ඔබ දක්ෂ වෙන්න ඔබට දෙන ඕනම ඔබට දෙන ඕනම කමටහනක්. ඔබ දක්ෂ වෙන්න ඕනේ ඔබ තුලට ගලපලා මේ කතන්දරේ පෙන්වන්න. යමක් පෙන්වන්න. පොඩ්ඩක් බලන්න පොඩි උත්සාහයක් ගන්න පුළුවන් නම් කාට හරි. මොකද අපි අතීතේ හිටපු ඒ අපේ මුත් ඒ සී මුතු මිත්තෝ මුතුන් මිත්තෝ ඒගොල්ලෝ හරි ලස්සනට මේ කුඩිත් එක්ක දෙයක් දැකලා තිබුණා. හරි ඒක මතක් වෙච්ච නිසා මම ඔබටත් මේ කුඩේ දුන්නේ. එදා මුතුන් මිත්තන්ගේ තිබිච්ච ප්‍රඥාවයි අද ඉන්න මේ අද ඔබගේ තියෙන ප්‍රඥාවේ පොඩ්ඩක් උරගල බලන්න. හරි. කුඩේ. ඔබට දෙනවා කුඩයක්. <laughs> කුඩේ අරගෙන ඔබට පුළුවන් ද ඔබේ ජීවිතය පිළිබඳ විග්‍රහයක් කරන්න. ඔන්න ඔතනින් දක්ෂයෙක් ඔන්න බලන්න. එහෙනම් අන්න බලන්න මේක කරන්න පුළුවන් වෙනවා කාටද? තමන් තමන්ව ගවේෂණය කරපු කෙනෙක්ට. තමන්ට තමන් හම්බුච්ච කෙනෙක්ට ඔය ඕනම එකකින් පුළුවන් වෙන්න. ඕනම කතන්දරයක් ලියන්න පුළුවන්. අපි බලමු. කාට හරි පුළුවන්. උත්සාහයක් කරමු. හ්ම්? උත්සාහය. ජීවිතය ගැන කුඩයත් එක්ක කුඩේ උපමාවට අරගෙන ඔබට පුළුවන් ද විග්‍රහයක් කරන්න. මොකද ওই විග්‍රහය කරන්න පුළුවන් වෙන්නේ අර මං කිව්වේ මුල මැද අග ඒ ධර්මය දැකපු කෙනෙක්ට. අර කෙලින්ම කොළඹින් මේ වාෂ්ප වුණා කතරගමින් බැස්සා. එහාට බෑ ඔක් කරන්න. ඒ ඔක්කොම බොල් බොල් පිළිම. ඒව ඇතුලේ කිසිම සාරයක් නැහැ. මොකද ඒ අය ගිහිල්ලා තියෙන්නේ මායයත් එක්ක. ආනේ පඩියෙන් පඩිය පඩියෙන් පඩිය පියවරෙන් පියවර පියවරෙන් පියවර ගිහිල්ලා නැහැ. එකපාරම චාතුර්භූත වෙලා. කෙලින්ම කොළඹින් අන්තරත් දහන් වුණා කතරගමින් පැසා. බලන්න. ඔන්න ඔතන තමයි ජීවිතේ තියෙන්නේ. ඔතන තමයි ධර්මය. ඔය කිව්ව මොකක්ද දන්නවද ඔය කිව්ව පණිවිඩේ? ධර්මයයි ජීවිතයයි දෙකක් නෙමෙයි. එකයි. එකයි. මෙන්න මේ ධර්මයයි ජීවිතයයි දෙක එකක් වෙච්ච අයට මෙන්න මේක තියෙනවා. ඒගොල්ලෝ තමයි ජීවිතේ හරියටම විඳින කට්ටිය. ජීවිතේ හරියටම සතුටින්ම ජීවත් වෙන්නේ ඔන්න ඔය කට්ටිය. ඒගොල්ලෝ ජීවිතේ දැකලා තමන් කවුද කියලා හොයාගෙන ඒගොල්ලෝ සතුටින් ජීවත් වෙනවා. එහෙනම් බලන්න අනිත් අනිත් ආගම් වල කොට පෙන්වන්නේ මොනවද? මැරුණට පස්සේ යන තැන් ගැන. <laughs> මේ අරේ යනවා මෙහි යනවා. හැබැයි ගියාය කවුද කියලා දන්නේ නැහැ. මැරුණට පස්සේ යන කතන්දර. බුදු පියාණන් වහන්සේ තමයි පෙන්වන්නේ මේ මේ ජීවත්ව ඉන්න කාලේ එකක් විඳලා ඒ ස්වභාවයටමපත් වෙන්න. ආන්න බලන්න. එහෙනම් මේ බුදුදහම තුල මේ ජීවත් වෙන කාලය තුල ඒක අත්විඳින්න පුළුවන්. අත්දකින්න පුළුවන්. අන්න බලන්න. එහෙනම් අත්දකලා අත්විඳන ඒ ස්වභාවයටපත් වෙන්න පුළුවන් දවසක. ආ. එහෙනම් බලන්න. හොඳයි. බලන්න කුඩයක් දාපු අමාරුව මම මේ කල්පනා කරේ. නේද? කුඩේ. හරි. දැන් බලන්න. හරි. අපි පොඩි විග්‍රහයක් කරමු. මේ උගන්වන්නේ මේ ඔබට කියලා දෙන්නේ ඔබට ඔබ අධ්‍යයනය කරන ඔබවට ඔබ ඔබට ඔබ පරේෂණයට භාජනය කරන්න පුංචි නිදර්ශනයක් පුංචි නිදර්ශනයක් මෙන්න මේක ඔබ කරන්න ඕනේ යෝනිසෝ මනසිකාරයේ ඉන්න ඕනේ ඔන්න ඔතනට එතකොට තමයි මේ ධර්මයේ ගලාගෙන ඉන්නේ හරි ඒ කියන්නේ ඔබ ලිඳක් කපන්න ආයුධ ටික අරන් ගිහිල්ලා එතන පොළොව උඩ හිටියට වැඩක් නැහැ ඔබ ලිඳ කපලා නැහැ එහෙනම් ලිඳ හාරන කොට තමයි ඔබට දැනෙන්නේ උඩ පස් ටික උඩ සුද්ධ කරගන්න ඕනේ සීමාව හදාගන්න ඕනේ ඊට පස්සේ මේ සීමාව තුළ පස් අයින් කරගෙන යනකොට ගල් අහු වෙනවා එක එක විදියට ඔබට අහු වෙනවා මේ නේද එක එක පස් වර්ගත් එක එක විදියට අහු වෙනවා ගල් එක එක විදියට එන ඔබේ අත්දැකීම දැක දැක යනවා එන ඔබ ඔබට කාට හරි අවසානයේදී ඔබ උල්පත ගාවට එනකම් එනවා බලන්න එතනට වෙනකම් මේ පස් ටික අයින් කළා ලිඳ හාරලා පස් ටික අයින් කළා තිබුණ නැත්නම් ඊළඟ උදුළු පාරට මේ උල්පතට මතුවෙන්නේ නැහැ නේ එහෙනම් එතනට එනකන් ඇවිල්ලා තියෙන්න ඕනේ. එතකොට ඔබ ලිඳ හාරනවා. හාරලා තව තවත් හාරලා වතුරත් අයින් කළා ඔබ මේ ලිඳ පාවිච්චියට ගන්න හොඳට. අන පාවිච්චියට ගන්නකොට කෙනෙක් ඇවිල්ලා අහන ඔබ ලිඳ ලිඳක් කපන්නේ කොහොමද කියලා. ඔබ කියලා දෙනවා ලිඳක් කපන හැටි. ඔබට කියලා දෙන්න පුළුවන්. ඔබ දන්නා ලිඳ කපන කපන හැටි කියලා දෙන්න. ආන්න දැක්කද. ඉතින් එහෙනම් අපි බලමු. මම මේ පොඩි ජන කවියක් ඔබට මතක් කරන්නම්. මොකද මේක හරි හරි ලස්සනයි ටිකක් මේ එතකොට පොඩ්ඩක් අපි මේ ප්‍රාණවත් වෙලා අපිට මේ ගමන යන්න පුළුවන් එහෙනම් ධර්මයේ කියන්නේ කොතනද තියෙන්නේ කියලා ඔක දකින්න මේක පොත්වල තිබුණාට වැඩක් නැහැ අපි මේ ගොඩාක් දාගෙන තියාගන්න අපේ ලෝඩ් කරලා මේ ඇතුළට හරි ඒ ඔක්කොම අපි අයින් කරලා අපි බලමු දැන් මෙන්න මෙතන මේ ධර්මයේ දකින්න හොඳයි එතකොට ඔබ දකින්න ඔබ බලන්න මෙන්න මේක මෙන්න මේ වගේ කොහෙට ඇහිලා තියෙනවද බලන්න. මේක අපේ මල්ලි තමයි මට එව්වේ. ඉතින් මේ ඒ එව්ව වෙලාවේ මට ලොකු දහම් පරයයක් මතකයි. ඉතින් මට හිතුණා ඔබටත් ඒක විවර කරන්න. ඒකයි මේ කුඩේ ගැන මම ඔබට කතා කරේ. හරි? ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. මුළු ජීවිතය ඉහළන ලද කුඩයක් කියලා. අටලෝ දහම එහි එක එක නනයන් මිනිසා විසින් උසුලා යන කණුවක් කිය මරණය කුඩය හකුලන පොඩි ඇණයක් කියලා. මේ කතන්දරය ඇතුලේ ලොකු දහමක් තියෙනවා. මේ කතන්දරය ඇතුලේ. බලන්න මුළු ජීවිතයේ ඉහළන ලද කුඩයක් කියලා. අන්න බලන්න. කුඩය ඉහළන තැන තමයි අන්න උපත. කුඩේ ඉහළන්න පටන් ගන්න තැන. බලන්න කුඩේ ඉහළනකම් ඒක කුඩයක් වෙන්නේ අන්න කුඩේ ඉහළුව දැන්. කුඩේ ප්‍රයෝජනෙ තියෙන ඉහළුව තමයි. නේද? අන්න බලන්න උපතට ආව තැන තමයි අන්න අපිට ලෝකයක් හම්බ අන්න කුඩේ ඉහළුව. දැන් බලන්න මේ කුඩ එක එක විදිය කුඩ තියෙනවා. නේද? එක එක පාට එක එක වර් එක එක මේ මෝස්තර එක එක හැඩතල එක එක ප්‍රමාණයෙන් ලොකු ප්‍රමාණයෙන් පොඩි ප්‍රමාණයෙන් එක එක විදිහට කුඩ තියෙනවා නේ එතකොට මේ කුඩේ ඉහළ ඉහළුවාම මේ කුඩෙන් අපි ප්‍රයෝජන ගන්නවා මොනවාද ගන්න අපි අවුවට අවුවට අපි මේක පාවිච්චි කරනවා වැස්සට පාවිච්චි කරනවා නේද විවිධ විවිධ ප්‍රයෝජන ගන්නවා මේ කුඩේ ඔන්න බලන්න අපි දැන් ජීවිතේ තමයි මෙන්න මේ කුඩේ ඉහළපු තැන බලන්න මේ ජීවිතය කියන තැන ඊගාවට පෙන්නනවා අටලෝ දහම එහි එක එක නණයක් දැන් මේ කුඩේ ඉහළ ඉහළීම රඳා පවතින්නේ නන ටික මත. හොඳට බලන්න. මේ නන ටිකෙන් තමයි මේ කුඩේ ඉහළට තියාගන්න පුළුවන් වෙන්නේ. එතකොට බලන්න මොනවද මේ නන ටික? අටලෝ දහම්. ආ. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක. එහෙනම් බලන්න මේ ජීවිතය කියන කුඩය රැඳිලා තියෙන්නේ මොකක් මතද? අටලෝ දහම් මත. අන්න බලන්න. මේ කුඩේ ඉහෙලිලා තියෙන්නේ අර තියෙන නන ටික මත. එහෙනම් මේ නන අට මොනවද? අටලෝ දහම කියන නන අටෙන් තමයි ජීවිතය කියන කුඩේ ඉහෙලලා තියෙන්නේ. ඔබට දැන් බලන්න මේක ඇතුලේ එන ගැඹුර. හරි? එහෙනම් ඒ කියන්නේ මොකද? අපේ ජීවිතය අටලෝ දහමට යටත්ව පවතිනවා. තේරුණා? එහෙනම් ලාභ අලාභ කියන එක බලාපොරොත්තු වෙන්න. යස අයස එතන තියෙන දෙයක්. නිന്ദා ප්‍රශංසා සැප දුක මේ අටට යටත්ව තමයි එහෙනම් මේ ජීවිතය කියන එක යන්නේ. අටලෝතහ. එතකොට බලන්න. මිනිසා විසින් නුසලා යන කණුවක් කිය. හරිනේ ඉතින්. ඉපදිච්ච තැන ඉඳලා අන්න මිනිස්සු මේ කණුව ජීවිතය කියන කණුව උස්සගෙන තමයි යන්නේ. මේ කණුව තමයි අරන් යන්නේ මරණිය දක්වා. ඊට පස්සේ බලන්න මිනිස්සු තමයි මේ උස්සගෙන යන්නේ මේක. මරණය කුඩේ හකුලන පොඩි ඇණයක් කිය. දැන් බලන්න කුඩේ තියෙන පොඩි ඇණයක් නේද? ඒ ඇණේ අයින් කරපු දැන මොකද වෙන්නේ? අන්න කුඩේ ඇකිලෙනවා. ආන්න බලන්න. ඒතකොට බලන්න ජීවිතයත් එහෙමයි නේ. දවසක ආයු සංස්කාරය ඉවර වෙනවා. අන්න අන්න මරණය කියන ඇණය අයින් වෙනවා. අයින් වෙච්ච තැන ආන්න මරණයටපත් වෙනවා. අන්න ජීවිතය ඉවරයි. අන්න කුඩේ ඇකිලුණා. එහෙනම් බලන්න ජීවිතය කියලා තිබුණේ කුඩේ ඉහිලිලා තිබිච්ච මේ මොහොත විතරයි. ඔන්න ඔය ටික විතරයි ජීවිතය. එහෙනම් බලන්න කුඩේ ඉහළන ඉහළන්න පටන් ගත්ත තැන තමයි උපත, අකුලපු තැන තමයි මරණය, කුඩේ ඉහළල තිබිච්ච තැන තමයි ජීවිතය අපේ. ඒ ජීවිතය කියන තැන තිබුණේ මොකද? අටලෝ දහම කියන ධර්මතාවය. නේ අටලෝ දහම තියෙන ධර්මතාවය. දැන් බලන්න ඔන්න උතන මේ බලන්න ලාභ අලාභ දෙකේ කෑල්ලක් තියෙනවා නේද? යස අයස යස අයස නම දෙකේ කැලලක් ආයි නේද නින්දා ප්‍රශංසා තැප දුක ඔක්කොම දෙකේ දෙකේ දෙකේ දෙකේ කෑලි දෙකේ කෑලි වලට අපි කියනවා ditthයක් කියලා එහෙම නැත්නම් කියනවා දවතාවයක් කියලා නේද දැන් අපිටත් ලෝකේ අහුණා ඔහොම අන්න බලන්න එතකොට නම් මේ කුඩේ උඩේ පවතින්නේ මටලෝ දහම තුල නම් මතම නම් එහෙනම් දිත්තයක් සකස් වෙනවා කියන තැනම තමයි ලෝකේ. හරිද? ඒ ලෝකේ ස්වභාවයම තමයි ඔය තියෙන්නේ. එහෙනම් අභ්‍යන්තර බාහිර නේද? ආන්න ලෝකයක් අපිට හම්බ වෙනවා. හොඳයි. දැන් එතකොට හොඳට බලන්න දැන් මේ ඔබේ ඔබේ කතන්දරේ මේ කතා කරන්නේ. හරි? කොහොමද මේ පරිශ්‍රණයක් කරන්නේ කියලා Taman තුලින්. Tamanගේ අභ්‍යන්තරයට යන ක්‍රමය. හරි? එතකොට දැන් බලන්න මෙන්න මෙතන බුදු පියාණන් වහන්සේ පෙන්වනවා දුක්ඛේ ලෝකෝ පටිච්චිත මේ ලෝකේ දුක මත පවතින්නේ. අන්න බලන්න. එතනදී එහෙනම් අපිට සැපක් හම්බ වෙනවා කියන තැනම තිත්‍යක් සකස් වෙලා තියෙනවා. අන්න දෙකේ කෑල්ලක් අහු වුණා. නේද? ප්‍රිය අප්‍රිය හොඳ නරක අන්න දැන් එන උස මිටි ඉස්සරහා පස්ස නේද? වම දකුණ ඔය බලන්නකෝ. අහස පොළොව කොහොමද ගී ගෑණි වෙන්නේ සුදු කළු නේද ඈ ආ දැන් ඔය බලන්න එහෙනම් මේ ලෝකයේ ස්වභාවය තමයි උති ඔය 31 ලෝක ධාතුවට අයිතිම කොටස 31 ලෝක ධාතුවේ ස්වභාවය තමයි උති එහෙනම් ඔය පෙන්වන්නේ දැන් ඔබටත් ඔබත් මේක අත්විඳා ඔබට කල්යාණ මිත්‍රයා මිත්‍රයන්න් වහන්සේලා ඔබට පෙන්නවා ඔබ ඔය දකින්න ලෝකේ වැරදි. ඔක නෙමෙයි ඇත්ත. ඔක නෙමෙයි ඇත්ත. එහෙනම් බුදු පියාණන් වහන්සේත් ඕක කිව්වා. පෙන්නවා. අරිය පරේෂණය Taman තුලින් කරන්න කිව්වා මිසක් කෙලියෙන් කරන්න කිව්වේ එහෙනම් බලන්න එතන දිත්තයක් නැහැ. අන්න බලන්න. අරිය පරේෂණය Taman තුලින් කරන්න කියපු තැන Taman තුලින් මේක දකින්න කියපු තැන බලන්න දෙන්නේ කරන් කරන්න කිව්වේ නෑ. නමුත් අපි කරේ මොකද්ද? අපි එව්ව එළියේ. නේ. මේක එව්ව එළියේ. නිධානය Taman තුලම තියාගෙන වටේ පිටේ දිව්වා හොයාගෙන එළියේ එළිය නිදන් හැරුවේ නේ ඇතුලේ හැරුවේ නෑ ඒක තමයි උනේ හොඳයි දැන් අපි බලමු එහෙනම් අපිට මේ ඇහැ සකස් වෙනකොටම අන්න බලන්න මට පේන රූපය රූපේ පේන මම කියලා අහුවෙනවා කන සකස් වෙනකොටම මට ඇහෙන සද්දයක් සද්ද ඇහෙන මම රසයක් දිව සකස් වෙනකොටම රසයක් එක්ක අන බලන්න මට දැනෙන රසයක් රසය දැනෙන මම. ගඳ සුවඳක් එනකොට උන් විදියට මට දැනෙන ගඳ සුවඳක් ගඳ සුවඳ දැනෙන මම. කයට මට දැනෙන ස්පර්ශයක් ස්පර්ශය දැනෙන මම. ආන බලන්න මට සිතෙන දෙයක් ඒ සිතෙන දේ දැනෙන මම. මේ පැත්තේ. සිතන කෙනා මේ. අන බලන්න දෙන්නේක් සකස් වෙනවා. දෙකක් සකස් වෙනවා. අනබහන්. මේ මේ මේ මේ ස්වභාවයම තමයි ඔය තියෙන්නේ. ඒ කියන්නේ රැවටෙන්නම හදලා තියෙන උගුලක්. ඔබ දැක්කා ඇයි ඔබ ඉපදුනේ? අපි කතා කරා මේ ගැන පුබ්බේ නිවාසනුස්සති ඥාණයෙන් ගිහිල්ලා ලෝකයක් හැදිච්චට ඇයි ඉපදුනේ මව් කුසට ආවේ? ඇයි රහතන් වහන්සේ කියන ස්වභාවය පහනක් නිවනෝගින් නිවිල යන්නේ? අන්න රැවටෙන්න ඕන කරන ඔක්කොම අඩුම කුඩුම ටික තියෙනවා හේතු ටික තියෙනවා. ආන්න බලන්න. එහෙනම් අපි අහලා තිබුණ විඥානීය මායාවක්. හැබැයි අපි දැක්කේ නෑ මායාවක් වෙන්නේ කොහොමද කියලා. අපි දැන් අද ඒක දන්නවා. හොඳයි. දැන් කාට හරි බලන්න මාත් එක්ක එකතු වෙන්න. මෙතනින් එහාට. කාත් කාට ඕනම කෙනෙක්ට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න. මෙතනින් අපි ගමු මේ සැප දුක කියන තැන. හරිද? මෙන්න මේකෙන් ගලවගෙන යන් අපි එක තැනක්. ඉස්සල්ලාම ඔබ දකින්න ඕන දෙයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේ පෙන්වන දට්ඨබ්බ සූත්‍ර සූත්‍රේ මට මතක හැටියට දට්ඨබ්බ සූත්‍රේ උන්වහන්සේ පෙන්නනවා යමෙක් සැප දුක වශයෙන් දකිනවා නම් දුක හුලක් වශයෙන් දකිනවා නම් උපේක්ෂාව අනිත්‍ය වශයෙන් දකිනවා නම් අන්න එයා වේදනාව පිරිසිදු දකිනවා කියනවා. අන්න එයා මේ භවයේදී පිරිනවන් පානවා කියනවා. බලන්න මෙතන තියෙන ගැඹුර. හරිද? බලන්න කෙනෙක් සැප දුකක් ඒ සැප දකිනවා නම් දුකක් හැටියට දුක හුලක් හැටියට දකිනවා නම් උපේක්ෂාව අනිත්‍ය හැටියට දකිනවා නම් අන්න එයා වේදනාව පිරිසිදු දකිනවා කියනවා. අන්නේ පිරිස ඒ වේදනාව පිරිසිදු දැනගන්න කෙනා මේ මේ මේ ඉන්න භවයේදී ආශ්‍රව ශ්‍රවක ආශ්‍රව නැසල එයා පිරිනවන් පානවා කියනවා. එහෙනම් ඔබ ඒ අවස්ථාවේ ඉන්න කෙනෙක්. ඔබට අද මේක තේරෙනොත් ඔබටත් ඒ අවස්ථාව තියෙනවා. ඉතින් ඔබ බොහෝම සද්ධාවෙන් බුදුන් වහන්සේ කෙරෙහි ති රචන සද්ධාවෙන් ඔබ මේ ඔබ මේ සාකච්ඡාවට එකතු වෙන්න ඔබට අනිවාර්යෙන්ම ඒ ඇහැ පෑදේවි. හොඳයි. කාට හරි පුළුවන් මාත් එක්ක එකතු වෙන්න ඕන කෙනෙක් ඉන්නවනම්. හරි? එතකොට මට මේක ලේසි කතා කරන්න. හරි. මම මෙහෙම ගන්නම්. දැන් බලන්න පොඩි උදාහරණයකින් මම ඔබට ඔය කිව්ව දට්ටබ්බ සූත්‍රය ගැන මම පොඩ්ඩක් පෙන්නන්නම්. ඔය පෙන්වීම තුළ ලොකු ගමනක් අපිට යන්න පුළුවන්. ඔන්න ඔතන ඉඳලා. දැන් ඔබ දන්නවා මේ අභ්‍යන්තර බාහිර කියන අපිට ආයතන සකස් වෙනකොට ඒ සකස් වීම තුළම ඒ ඔබ දැක්ක ඒක බොරුවක් කියලා. කවදාකවත් එහෙම වෙලා නැහැ කියලා. ඒ කියන්නේ ඔබට ඇහක් විතරක් තිබ්බනම් ඔබට හිත මේ මොහොතේ අයින් වුණොත් ඔබට ලෝකයක් මේ මොහොතේ ගන්න බැරි වෙනවා. ඇහැ කණ්ණාඩියක් වගේ. කන කණ්ණාඩියක් වගේ වෙනවා. දිව කණ්ණාඩියක් වගේ. ඒ කියන්නේ ඔබ දැන් මේ මාත් එක්ක කතා කර කර ඉන්න මේ මොහොතේම ඔබ ඔබ මාත් එක්ක කතා කර කර විස්තර කරනවා යමක්. මම ඔබ නිර්වින්දනය කරපු වෙලාවට හිත උත්තනි මොහොතකට අයින් කරපු මොහොතක්. අන්න දැන් මොනවද තියෙන්නේ? ඇහැ අයින් උන්නේ නැහැ. ඇහැ තියෙනවා. කන, නහය, දිව, කය මේ ටික අයින් උත්තරේ නැහැ. ඇහැ ඇරලා පෙන්නුවට ඔබට ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඇහැ කණ්ණාඩියක් වගේ. කණ්ණාඩියකට ඊට ඉදිරිපිට තියෙන වස්තු වල ඡායාවන් වැටෙනවා ප්‍රතිබිම්බ හැටියට. හැබැයි කණ්ණාඩියේ බවක් දන්නේ එහෙනම් කණ්ණාඩියේ තියෙන්නේ අනිමිත්ත කියන ස්වභාවයක. එහෙනම් මේ ඇහැ කියන තැන අන්න ඒ වගේ ස්වභාවයක්. එතකොට ඔබ මේ කතන්දරය දන්නවා. ඊට පස්සේ ඔබ දැක්කා මුලදිම එහෙනම් ඔබට මේ යමක් පේනවා කියන හම්බ වෙන තැනම ඔබට පේනවා එතන දිත්වයක්. මට පේන අන්න බලන්න මට පේන රූපයක් රූපේ පේන මම කියනකොටම බලන්න චක්කායතනයත් මන ආයතනයත් ගැට ගැහිලා තියෙනවා. චක්කායතනේ විතරක් ඔතන තිබ්බනම් අන්න බලන්න ඔබට කවදාකවත් ඔය කියන දේ හම්බ වෙන්නේ නැහැ. මන ආයතනේ මෙතෙන්ට ආපු තැන මන ආයතනේ හරහා තමයි කියන්නේ පෙන්වන්නේ ඔන්න ඔතන පුඩුවක්. ඔය මීසයක් කියලා. අන්න බලන්න එතනත් දෙකක් ගැට ගැහිලා. ඇහැයි මනයි. ඔය විදිහට සද්දයක් කියන තැන මන ගැට ගැහුනේ නැත්නම් සද්දයක් ඇවිල්ලා සද්දි ගිහින් දන්නේත් නැහැ. නේ? දන්නේත් නැහැ. කන දන්නේ නැහැ බව. අන්න බලන්න. නමුත් කනත් එක්ක මන ගැට ගැහිච්ච තැන ආන්න කවුරු හරි කතා කරන දෙයක් ඇහුණා. අන්න දිත්තයක් හදාගත්තා. එහෙනම් බලන්න කනයි මනයි ගැට ගැහුණා අන්න දිත්තයකට ගියා. ඇහැයි මනයි ගැට ගැහුණා දිත්තයක් හැදුණා. කනයි මනයි ගැට ගැහුණා දිත්තයක් හැදුණා. නාසයයි මනයි ගැට ගැහුණා දිත්තයක් හැදුණා. දිවයි මනයි ගැට ගැහුණා දිත්තයක් හැදුණා. කයයි මනයි ගැට ගැහුණා දිත්තයක් හැදුණා. මනයි මනයි ගැට ගැහුණා දිත්තයක්. ආන්න දැන් බලන්න ඔබට එහෙනම් පේනවා මේ ලෝකයක් කියන තැන කවදාකවත් ඇහැට කිසිවක්ම හම්බ වෙලා නැති බව. අම්මා තාත්තා දුව පුතා පුතු මේස ඉර හඳ මේ කිසිවක් ඇහැට හම්බ වෙලා නැහැ කණ්ණාඩියක් වගේ කියලා ඇහි ලෝකේ. දිවේ ඇහැ කන නාසය දිව කය මේ පහේම හිස් ගෙවල් පහක් කියලා ඔබ දන්නවා. ඔබ ධර්ම ශ්‍රවණය කරා. මේ ගැන අපි කතා කරන නිසා මං එතනට යන්නේ. එහෙනම් අපිට හම්බ වුණා මෙන්න මෙතනදී අපි දැක්කා මේ සියල්ලම හටගන්නේ සිත තුළ. සිතින්මයි ලෝකේ නිර්මාණය වෙන්නේ. චිත්තේන නියති ලෝකෝ චිත්තස්ස පරිකස්ස චිත්තස්ස ඒක ධම්මේසු සබ්බේ වනමල භූති කියලා සිතින්ම ලෝකයක් හදාගෙන සිතින්ම හැඩතලක් නිර්මාණය කරගෙන සිත නැමැති ලෝකයක සියලු සත්‍යෝ අනුගත වෙලා කියන තැනක තමයි අපි මෙතනට වෙනකන් ආවේ. එහෙනම් ඔබත් මේ ටික අහලා තිබුණා. දැන් ඔන්න ඕකේ ඇතුලේ ඕක එකපාරම දැනගත්ත කියලා දිත්තේන් එකපාරම බිඳෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕක දැනගත්ත කෙනාට සත්‍ය ඥාන පහළ වෙනවා. ඇත්ත මොකද්ද කියලා ඇති හැටියෙන් එයා දැනගන්නවා. මෙච්චර කාලයක් දැකපු ලෝකේ බොරුවක් කියලා. ඒක ඔබටත් දැනුණා. නේ? හැබැයි දැනිච්ච හැටියෙම සියල්ල නැති අර සියල්ලංගෙම මිදිලා ගියාද? එහෙම වෙන්නේ නැහැ. ඒක හරියට ඔබ ඉන්නවා කාමරයක, කළුවර කාමරයක, කළුවර කාමරයක ඔබ ඉන්නේ. ඒ කළුවර කාමරයේ එකපාරම විදුලි විදුලි කොටන එළියක් වැටෙනවා. ඒ විදුලි කොටන එළිය වැටෙනකොට අන්න අර ඒ එළියෙන් ඔබ එක මොහොත් ක්ෂණීය දකිනවා මේ කාමරේ තියෙන බඩු මුට්ටු ටික ඔක්කොම. ඔච්චරයි උනේ. ඔච්චරයි දැක්කේ. අන්න සෝවාන් වෙච්ච තැන. හැබැයි ওই දැකීම විශාල ගමනකට ආරම්භයයි. ওই දැකීම තමයි අමාරු. එහෙනම් තාම බඩු ටික අයින් කරේ නැහැ කාමරේ. දැක්කා විතරයි. ඒ බඩු ටික අයින් කරන කාලයක් යනවා. අන්න ඒක තමයි පෙන්වුවේ. සෝවාන් අන්න සත්‍ය ඥාන පහළ වෙච්ච තැන අන්න සෝවාන් වෙච්ච තැන අන්න සම්මා දිට්ඨියට ආපු තැන හරි අන්න ඊට පස්සේ සකදාගාමි මාර්ග සකදාගාමි අනාගාමි මාර්ග අනාගාමි අරිහත් මාර්ග අරිහත් මේ ගමන යන්න වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි වැඩි යන ගමන. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩිනවා කියන්නේ රැවටෙන ප්‍රමාණය අඩු වෙනවා, නොරැවටෙන ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. අන්න බලන්න සෝවාන් ඉඳලා සකදාගාමී වෙනකොට අන්න සෝවාන් ප්‍රමාණය කියන්නේ බලන්න සංයෝජන ධර්ම 10කින් 3යි ඉවර වුනේ. විපල්ලාස 12කින් 8ක් ඉවර වුනේ. ඔච්චරයි වුනේ. හැබැයි ඒක විශාල ප්‍රමාණයක්. මහා කන්දක් වගේ ප්‍රමාණයක් ඉවර වුණා. දැන් තියෙන්නේ වැලි කැට ටිකක් තමයි ඉතුරු වෙලා. එහෙනම් මේ වැලි කැට ටික අයින් කරන්න මේ කියන මගේ යන්න අන්න බලන්න. මේකට යනවා කාලයක්. මොකද අපිට මේ කෙලෙස් කියන එක වීතික්කම පරිඋට්ටාන අනුසය කියන තුන් ආකාරයකට මේක හිර වෙලා තියෙනවා. වීතික්කම ක්‍රීන එක අපිට දකින්න පුළුවන්. අපි යවකට ටක් ගාලා ගැටිලා අපි බාහිරත් එක්ක අපි ඒකට ප්‍රතිචාරයක් දක්වනවා. අන්න වීතික්කම මට්ටම. පරිඋට්ටාන මට්ටම මේක ඇතුලෙන් එනව නැගිලා හැබැයි එළියට දාන්නේ නැහැ. ඇතුලෙම දැක්කද අතුලෙන් එනවා පෙන්නනවා ඔබ හිතනවා කෙනෙක්ට බයින් හැබැයි බනින්නේ ඔබ කෙනෙක්ට බනිනවා අන්න වීතික්‍රම මට්ටම අන්න එළියටම දාලා යනවා වැඩේ අනිත් ඇටත් දකින්න පුළුවන් පරිඋට්ටාන මට්ටම ඇතුලේ ඇතුලේ කැකෑරි කැකෑරි යන හැබැයි එළියට දාන්නේ අනුසය මට්ටම දකින්නවත් බෑ ආන්න දැක්කද අනුසය මට්ටම දකින්නවත් බෑ එතකොට බලන්න එන මේ තුන් ආකාරයක තියෙන මෙන්න මේ කෙලෙස් මට්ටම් දීවිලා දීවිලා යනකොට තමයි අන්න කළු අඳුර ටික ටික දුරු වෙලා ආලෝකයේ වැඩි වෙලා වැඩි වෙලා යන්නේ. හරි? එහෙනම් අඳුරින් ආලෝකයට ගමන. මේක තමයි ගමන. හොඳයි. එතකොට දැන් ඔබ දැක්කා එහෙනම් මේ ලෝකය කියන තැන මේ සලායතන ලෝකය තමයි ලෝකය. එහෙනම් මේ සිත තුල ගොඩනැගෙන ලෝකය සලායතන ලෝකය. ආයතන හයෙන්ම මේ ලෝකේ ගොඩනැගෙන. නේද? ආයතන හයම භාවිතා කරමින් සිත මේ ගමනක් යනවා. මේ කතන්දරය ඔබ දැක්කා. හොඳයි. දැන් ඔබ ඊට පස්සේ දැන් ඔබ දකිනවා දැන් එන මේ සිතේ කතාව. ඒ බාහිරය ගැන ඔබට වචනයක් කතා කරන්න බෑ මොකද මේ හිතට එළියට යන්න බෑ කියලාත් ඔබ දැක්කා. ඒ කියන්නේ බාහිරේ කවදාකවත් ඔබ ස්පර්ශ කරන්න බැරි බව ඔබ දැක්ක සිතින්. අන්න එහෙනම් ඔබ බාහිරින් දැන් බාහිරය ගැන ඔබට අවබෝධයක් තිබුණා. හැබැයි 100%ක්ම ඔබ තාම මිදිලා නැහැ. ඇයි මිදිලා නැත්තේ? බලන්න ඔබ තා ඔබ තුල තාම කාමරාග පටික තියෙන සත්‍ය ඥාන පහළ වුණාට. මේ කාමරාග පටික කියන ස්වභාවය මෙන්න මේ කාම ලෝකයට අදාළ එකක්. එහෙනම් ඇහැ කන නාසය දිව කය මන ආයතන හයම තාම ගැටෙන්න අවස්ථාවක් තියෙනවා. ප්‍රශ්නයක්ම නැහැ. මේවා ගැටෙනවා. මේවා ඔස්සේ ලෝකයක් හැදෙනවා. රැවටෙනවා. හැබැයි එන්න එන්න රැවටෙන එක අඩු වෙනවා. අර බලන්න කාමරාග පටික කියන එක ගෙවි සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යන්නේ අනාගාමී ස්වභාවයට එනකොට. අන්න එහෙනම් කාම ලෝකයක ඉපදෙන්න තියෙන හේතු ටික ඉවරයි. අන්න බලන්න. කාම ලෝකයක ඉපදෙන්න තියෙන හේතු ටික ඉවරයි. ඔතනට එනකොට. එතකොට දැන් මේ ලෝකේ දැක්කා. නමුත් ඔබට තාමත් ඔබ ගැටෙනවා මේ එළියේ තියෙන දේවල් වලට. හොඳයි. දැන් අපි ගමු පොඩි උදාහරණයක්. හරි? දැන් ඔබ ඔබ පරීක්ෂණයට ලක් කරගන්න ඕන අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ. හොඳයි? දැන් සැප දුක කියන තැන ගමුකෝ අර අටලෝ අටලෝ අටලෝ දහමේ තියෙන දෙකක් ගමුකෝ අපි. එතකොට ඔන්න ඕක අපිට පුළුවන් ඔන්න ඕකත් එක්ක අපිට පුළුවන් දට්ටබ්බ සූත්‍රය එක්ක මේ කතන්දරේ ලිහට පෙන්නන්න. සැප දුක. දැන් අපි හිතමු අපි අර ජනප්‍රියම මේ උදාහරණයක් තියෙන එක ගමු පොඩ්ඩක්. මොකද මේ එකම දේ අපි තව පාරක් දකිනකොට දකිනකොට දකිනකොට අපිට වෙනස් කෝණයකින් මේක ඇවිල්ලා අපි ගැළවිලා යනවා. අන්න ඒක නිසා අපි ඒ උදාහරණය පොඩ්ඩක් ගමු. අපි හිතමු අර පන්සල පන්සල පොයේ දවසක් පන්සලට එනවා ගෑනු ළමයි කොට සායක් ඇඳලා කර කපලා කපලා ඇඳන් ඉන්න බ්ලවුස් එකේ ලස්සනම ගෑනු ළමයි හොඳට ලිප්ස්ටික් ටිකක් එහෙම ගාලා හරිම ලස්සන හයි හීල්ස් දෙකක් දාලා පන්සලට එනවා. කොල්ලු නැඩයක් ඉන්නවා පන්සලේ. උපාසකම්මල උපාසක උපාසිකා කෙනෙකු සිල් අරගෙන ඉන්නවා. දැන් බලන්න අපි හිතමු කොල්ලෝ නැඩේ ඉන්නවා 50ක් විතර කොල්ලෝ. තරුණ කොල්ලෝ ටික. උපාසකම්මලත් ඉන්නවා 50ක් විතර සිල් අරගෙන. දැන් මේ ගෑනු ළමයා කියන රූපය තමයි අපි මේ කතන්දරයට ගන්න තැන. හොඳට බලන්න. හරි? එතකොට දැන් මේ ගෑනු ළමයා දකින්න අර කොල්ලෝ ටික දැක්කහම මේ ගෑනු ළමයා ගැන හරීම අදින් ප්‍රිය උපදවන සැපගෙන දෙන ඇහැ <laughs> පිනවන ආන් රයිට් මට පිනවන රූපයක් තමයි දැන් හම් වෙලා තියෙන්නේ නේ දර්ශනය. එහෙම නේද? හරිනේ. එතකොට අනිවාර්ය. එහෙනම් දැන් සැප සංඥාවක් තමයි හටගෙන තියෙන්නේ. නේද? කොල්ලෝ ටිකට. දැන් 50ක් ඉන්නවනේ. දැන් මේ 50ටම එකම එකම ගානට සැප සංඥාවක් එන්න පුළුවන්ද? නෑ. ආ එහෙනම් මේ 50ට 50 ආකාරයකට සැප සංඥා 50ක් විතර තමයි හැදිලා තියෙන්නේ. 100ක් හිටියනම් 100 ආකාරයකට සැප සංඥා එක එක ah, එතකොට දැන් රූපාස කම්මල ටිකට දුක සංඥාවක් තමයි මෙතන ගොඩ නැගෙන්නේ. නේද? ඒගොල්ලන්ට තරහක් ඉන්නේ, කේන්තියක් ඉන්නේ පන්සලට එන්නවත් දන්නේ නැහැ. කවුද මේගොල්ලන්ගේ අම්මලා? මුන් දෙමව්පියෝ කවුද? මේ දැන් බණිනවා නේ. ආන බල අන තරහක්, ක්‍රෝධයක්, අන බල දුක ගෙන දෙන නේද? දේශයෙන් දේශයක් ඇති තමයි ඒක ගොල්ලන්ට ගොඩ නැගිලා තියෙන්නේ. අර බලන්න එකම රූපයකට සැප දුක කියලා දෙකක් අන්ත දෙකක් වැටුණා. නේද? එතකොට බලන්න උපාසක මල 50ක් හිටියනම් 50 දෙනාට 50 ආකාරයක ආකාරයක් තමයි හම්බ වෙලා තියෙන්නේ. දැන් බලන්න පිට එන්න ඕන තැන මෙන්න මෙතන. එහෙනම් මේ ගෑනු ළමයා කියන රූපේ තමයි දෙගොල්ලන්ම දැක්කේ. එහෙනම් මේ රූපය තුල ගෑනු ළමයා තුල සැපවත් දුකවත් තිබුණා නම් එක්ක කොල්ලු ටිකට හම්බුණා වගේ සැප හම්බ වෙන්න ඕනේ ඔක්කොට. උපාසක අම්මලෙන් කරත් එන එහෙම වුණේ නැහැ. ගෑනු ළමයා තුල මේ රූපය තුල තිබුණා නම් දුක කියන එක සියල්ලන්ටම හම්බ වෙන්න ඕනේ එහෙනම් දුක කියන එක. කොල්ලු ටිකටත් දුකක් හම්බ ඒ විතරක් නෙමෙයි. මේ ගෑනු ළමයා තියෙන තුල තියෙන සැප නම් ගෑනු ළමයා තුනේ ඔක්කොටම එක සමාන සැපක් හම්බ වෙන්න ඕනේ. අනික් පැත්තට ගෑනු ළමයා තුල නම් දුක තිබුණේ ඔක්කොම එක සමාන දුකක් හම්බ වෙන්න ඕන. එහෙම වුණාද? එහෙම වුණාද? එහෙම වුණේ නැහැ. ආන්න බලන්න. එතකොට බලන්න එහෙනම් අපිට පේනවා මේ සැපවත් දුකවත් ප්‍රියවත් අප්‍රියභාවයවත් ලස්සනවත් කැතවත් හොඳවත් නරකවත් මේකක්වත් බාහිර රූපේ තියනවා නෙමෙයි. අර රූපේ තියනවා නෙමෙයි. අන්න අපිට දැන් ඔන්න ඇහක් පහළ වෙනවා. ඔය දකින්නේ හිතින් නෙමෙයි. ඔය දකින්නේ ප්‍රඥාවෙන්. ඔන්න ප්‍රඥාව කියන තැන. හරි? ඔය දකින්නේ අර ගෑනු ළමයා ලස්සනයි ගෑනු ළමයා ප්‍රිය නියම කෑල්ල කියලා එනවා නම් අන්න බලන්න. කෙලින්ම දැකලා තියෙන්නේ මාර්යාගේ ඇහි. හරි? මාර්යාගේ ඇහි. අපි දකිනවා නම් මේ මේ ගෑනු ළමයා තුල සැපවත් දුකවත් නැති බව. එහෙනම් ඒක කෙන කෙනාට සාපේක්ෂව කෙන කෙනා තුල හටගන්න දෙයක් බව හොඳ නරක කියන මෙන්න මේ ඔක්කොම හොඳ මේ ඔක්කොම අන්න අපි ප්‍රඥාහ විවර වෙච්ච තැන. හරිනේ? හරි. දැන් ඔතන ඉන්නවා තව එක්කෙනෙක්. දැන් ඔන සැපයි දුකයි. හරිනේ? සැපයි දුකයි තව එක්කෙනෙක් ඉන්නවා ඔතන. එයාට තව කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ට සැපත් නැහැ දුකත් නැහැ. ඒ ගෑනු ළමයා තුල ඒගොල්ලෝ සැප දකින්නෙත් නැහැ දුක දකින්නෙත් මෙයා ගැන මොකද කියන්න තියෙන්නේ මෙන්න මේ හැංගිච්ච කෙනා ගැන උපේක්ෂා හරි එයා ඉන්නේ උපේක්ෂාව කියන තැන අන්න හරි එහෙනම් බුදු පියාණන් වහන්සේත් පෙන්වනවා සැප දුක් උපේක්ෂා කියලා සැප සැප සැප එක එක සැප පෙන්නනවා දුක පෙන්නනවා අනිත් එක පෙන්නනවා අදුක්කම සුඛ කියලා. අන්න එතන තමයි උපේක්ෂාව කියන්නේ. හරි. එහෙනම් මේ උපේක්ෂාව කියන තැන එක්කෙනා දැන් එයා එයාට අතන සැපත් නැහැ දුකත් නැහැ. දැන් එයා රැවටිලා ඉන්නේ නැද්ද? රැවටිලා යත් රැවටිලා රැවටිලා එයත් රැවටිලා ඉන්නේ හොඳයි ඔන්න ඔතන ඔය රැවටිලා ඉන්න තැන මහා ගැඹුරු කතන්දරයක් එළි වෙන තැනක් හරිද මහා ගැඹුරු කතන්දරයක් එළි වෙන තැනක් අපි බලමු අන්නේ ඒක එළියට ගන්න දැන් බලන්න එහෙනම් අපිට එළියෙන් සැප දුක අපිට හම්බ වෙනවා නම් යමක එළියේ බාහිර රූපයක එතන තියෙන රැවටීමක්ම නේද? ඔව්. අන්න බලන්න. බාහිර රූපයක සැප දුක කියලා අපිට හම්බ වෙනවා නම් අපි දැන් දැක්කා එහෙම එකක් බාහිර රූපේ නැති බව. එහෙනම් එහෙම එකක් හම්බ වෙනවා නම් එතන තියෙන්නේ මුලාවක්මයි, රැවටීමක්මයි නේ. හරි. ඒක අපි දන්නේ නැත්නම් ඒ බව ඒ රූපේ නෙමෙයි ඒක තියෙන්නේ කියලා අපි ඉන්නේ නොදන්නාකමක. අන්න අවිද්‍යාවයි. නොදන්නාකම කියන්නේ අවිද්‍යාව. අන්න බලන්න. එතකොට හොඳට බලන්න ඔන්න උතන. එහෙනම් මේ සැපත් දුකත් කියන එක මුලාව නිසා ඇති වෙච්ච එකක්. මුලාව කියන්නේ රැවටීමක්. රැවටීම කියන්නේ සැපත් දුකක්ද? දුක. දුක. අන්න බලන්න. රැවටීම කියන්නේ දුකක් නම් සැපක් නැති දුකක් නැති තැන නේද ඔය මුල තියෙන්නේ. බිඳුව වෙච්ච තැන නේද? සැප බිඳුවයි දුක බිඳුවයි කිව්ව තැන නේද ඔය උපේක්ෂාව කිව්වේ. ඔය දෙකෙන් නේද සැපයි දුකයි දෙක දෙපැත්තට ගියේ. ඒ මැද නේද උපේක්ෂාව. බලන්න මජ්ජ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ පෙන්නනවා සැප ඒකාන්තයක් දුක ඒකාන්තයක් උපේක්ෂාව මැද කියලා. ඔන්න බලන්න. එහෙනම් මේ උපේක්ෂාව මැද තියෙන කෙනාට සැපක් නැහැ දුකක් නැහැ කියන්නේ සැප බිඳුවයි දුක බිඳුවයි. හරිනේ? අන්න බලන්න. ඔතනින් එක්කෙනෙක් එකාන්තයකට යනවා සැපයි කියලා හදාගෙන එක්කෙනෙක් එකාන්තයකට යනවා දුකයි කියලා හදාගෙන. ඔය දෙකම හැදුනේ රැවටීම නිසා නේද? රැවටීම කියන්නේ මොකද්ද? දුකක්. එහෙනම් උපේක්ෂා කියන තැනම තියෙන්නේ මොකද්ද? දුක නේද? අන්න බලන්න. මොන බලන්න මූලය අල්ල ගන්න හොඳේ. එතකොට බලන්න යමක් දුකකින් නම් ගොඩ නැගුණේ සැපක් හම්බ වෙන්න පුළුවන්. <laughs> ඔන්න බලන්න. දැන් මේක දුකෙන්මයි මාර්ගයට මාර්ගය යන්නේ. දුකමයි තියෙන්නේ එතන. දුකෙන් එතන සැපක් එන්න පුළුවන්. අන්න බලන්න. එහෙනම් සැප කියලා හම් අන්න බලන්න ඔන්න ඔතෙන්ට ගලපන්න දුක්ඛේ ලෝකෝ පටිච්චිතා කියන දැන. ඒ කියන්නේ ලෝකයේ දුකම තමයි පවතින්නේ කියලා බුදු පියාණන් වහන්සේ පෙන්නපු තැනම අන බලන්න අපිට සැපක් කියලා හම්බ වෙනකොට මෙතන මොකද තියෙන්නේ? දුක නේද? දුක. දුක. එහෙනම් බලන්න සැප දුකට කියන නමක් නේද සැප කියන්නේ. හොඳට බලන්න. හොඳට බලන්න. එහෙනම් සැපයි දුකයි කියලා දෙකක් තියෙනවද නැත්නම් රැවටීමක් නිසා සැපයි කියලා අපිට හම්බ වෙනවද? රැවටීමක් නිසා හම්බෙන්නේ. අන්න හරි රැවටීමක් නිසා හම්බ වෙන දෙයක් තමයි අපිට සැප කියලා කියන්නේ. පොතට බලන්න ඔන්න ඔය කතන්දරේ. අන්න ඒක තමයි බුදුසම් බුදු පියාණන් වහන්සේ පෙන්නන්නේ යමෙක් මේ දට්ටබ සූත්‍රේ සැප දුකක් හැටියට දකින්න කියලා කියනවා. අන්න දැන් ඔබ දැක්කේ නැද්ද? ඔබ දැක්කේ නැද්ද දැන්? අන්න බලන්න සැප දුකක් හැටියට දකින්න කියලා කියනවා. හොඳට බලන්න. ඊට පස්සේ දැන් දුකේ ඉන්න දුක හුලක් හැටියට දකින්න කියනවා. ඒ කියන්නේ ඔබේ කට්ටක් ඇනුනහම කකුලට උලක් ඇනෙනවා කකුලේ. දැන් සැපද දුකද්ද? උලක් ඇනුනහම දුක. දැන් අඩිය තියෙන තියෙන වාරයක් පාසම අර උල ඇතුළට යනව නේද? තව තව ඇණි ඇණි. දැන් වේදනාව වැඩි වෙනවද අඩු වෙනවද? වේදනාව වැඩි වෙනවා. ආ දුක දුකක් දුක තව දුක තව දුරටත් තවත් දුකකටපත් කරනවා නේ. අන්න බලන්න එහෙනම් දුකේ ඉන්න කෙනා දුකටමයිපත් වෙන්නේ. අන්න බලන්න. දුකේ ඉන්න කෙනා දුක පැත්තටමයි යන්නේ. අන්න ඒක තමයි දුක හුලක් හැටියට දකින්න කිව්වේ. දුක ඉන්න කෙනාට තව තවත් දුක් දුකමයි ගේන්නේ. හරි? අන්න බලන්න. තුන්වෙනි එක. උපේක්ෂාව දකින්න කියනවා අදුක්කම සුඛ. ඒ කියන්නේ උපේක්ෂාව දකින්න කියනවා අනිච්ච හැටියට. ඔන්න උතන තමයි ලুকুම ගැටි තියෙන්නේ. අද ඔබ කවදාක නොදකපු අනිච්ච තියෙන ස්වභාවයක් ඔබට මෙතන දකින්න පුළුවන් වෙයි. ඒ කියන්නේ බලන්න මේ උපේක්ෂාව අනිච්ච හැටියට දකින්න කියලා කියනවා. දැන් බලන්න ඔබ මේ සාකච්ඡාවට එකතු වෙච්ච අන්න බලන්න එකතු වෙච්ච තැන ඒ ඉඳගත් ඉරියව්වෙමද දැන් මේ වෙනකන් ඉන්නේ? නෑ. ඔබ මුලින්ම මේ ඔය ඉන්න ඉරියව්වේ ඉඳගත්තේ ඒක සැපයි කියලා හොඳම සුව පහසුම ඉරියව්වෙන් ඉඳගත්තේ නේද? ඇයි ඒ ඉරියව්ව මාරු කරන්න උනේ? ඇයි ඒ ඉරියව්ව මාරු කරන්නේ? ඒ කියන්නේ මේ කයේ ස්වභාවය අන්‍ය ස්වභාවයකටපත් වෙනවා නේ විපරිණාමයටපත් වෙනවා හැම මොහොතකම නේද මේ ධාතු විපරිණාමය මේක ඇතුලේ වෙනවා එතකොට මේ කය එක මොහොතක්වත් එක විදිහකට තියන්න පුළුවන්ද නෑ මේක චලිතයක තියෙන්නේ ආන්න බලන්න එහෙනම් බලන්න හැබැයි හිත ඔබට පෙන්වන්නේ නේද ওই විදිහට ඔය දැන් බලන්න කය දන්නවද මෙහෙම ඉඳගත්තා කියලා ඔහොම ඉඳියුවා කියලා දන්නවද ඕක කකුල් නවලා මේවා කළා ওই විදිහට ඉඳුවා කියලා දන්නවද ওই කය නෑ ඔය මස්කොට දන්නවද ඌ? දන්නේ නැහැ. කවුද ඔහොම ඉන්දුවේ? මේක තමයි සැප. සුවපහසුම ඉරියව්ව කියලා කවුද ඉන්දුවේ? හිතරේ දාන්න අල්ලගන්න. මෙයා ගැන තමයි මේ කතා කරන්නේ. මෙන්න මෙයා ගැන. හරි? මෙයා ගැන තමයි මේ කතා කරන්නේ. බලන්න මෙයා ඉස්සල්ලම ඉන්දුවා ඔය කය නවල කරලා ඔක්කොම මේ විදිහට ඉන්දුවා සැපයි කියලා. ටිකක් කියලා ගිහිල්ලා මෙයා කියනවා චූට්ටක් අත වෙනස් කරන්න ඕනි කියලා දැන් කියනවා. කකුල පොඩ්ඩක් එහාට කරන්න ඕනි කියලා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අර සැපයි කියලා වෙන්න බික දැන් දුකයි කියලා මෙයා පෙන්නන. පොඩ්ඩක් වෙනස් කරොත් සැපයි කියලායි පෙන්නනවා. අන්න බලන්න වැඩි. එහෙනම් බලන්න එකම ඉරියව්වට මෙයාට තියෙනවා දෙකක්. මෙයා දෙකක් පෙන්නනවා. මේ ඉරියව්ව ඉස්සල්ලා සැපයි කියපු එක දැන් ටිකකට පස්සේ පෙන්නනවා ඒක දුකයි කියලා. එකම ඉරියව්වට මෙයාට තියෙනවා දෙකක්. එකක් එක වෙලාවකට පෙන්නනවා මෙයා සැපයි කියලා, එක වෙලාවකට පෙන්නනවා දුකයි කියලා. ආන්න බලන්න. එකම ඉරියව්වට අන්න බලන්න. එකම ඉරියව්වට මෙයා දෙකක් පෙන්නනවා. එහෙනම් මෙයා මේ මෙයා ඉන්න ස්ථාවරය වෙනස් කරනවා. එක වෙලාවකට ගත් ස්ථාවරය තව වෙලාවකට වෙනස් කරනවා වෙනස් කරනවා කියන දැන මොකද හිතේ ස්වභාවය? අනිච්ච. අනිච්ච. එහෙනම් හිතේ ස්වභාවය අනිච්ච නිසාම නේද මෙයාට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මේක. හිත නිච්ච වෙනස් කරන්න පුළුවන් ද කවදාවත් සැපයි කිව්ව එක? එහෙනම් නිත්‍ය සැපයක් නෙවෙයි මේක එහෙනම්. එහෙනම් බුදු පියාණන් වහන්සේ පෙන්වනවා නේද? නিত্য සැපයක් මේ ලෝකේ තියෙනවා නම් උන්වහන්සේ මේ මේ ලෝකේ දුකයි කියලා මොහොතක්වත් වර්ණනා නොකළ යයි කියන එක පෙන්වනවා නේද? එහෙනම් බලන්න සැපයි කිව්ව තැනම තිබිලා තියෙන්නේ මොකක් මතද? දුක මතමනේ තිබිලා තියෙන්නේ. සැප තියෙන ප්‍රමාණයටම දුක තිබිලා තියෙනවා එතන. අදට බලාගන්න මේ කියන කතන්දරේ. ඒක වැහුවා. මෙයා රැවැට්ටුවා. අන්න මුලාව කියන්නේ ඔන්න ඕකයි. අන්න බලන්න දුක මතම මෙයා සැපක් පෙන්නවා කියන්නේම ඒ සැප කියන තැන ඒ ප්‍රමාණයටම දුක තියෙනවා. සැප කියන තැනට ඒ කියන්නේ සැප කියන්නේම දුකට කියන තව නම. ඒකයි මම ඉස්සල්ලත් පෙන්නුවේ. එහෙනම් බලන්න මුලාව නිසයි සැප කියලා අහුවෙන්නේ අපි. හැබැයි තියෙන්නේම දුක. ඒ සැප තියෙන ප්‍රමාණයටම දුක තියෙනවා. අන්න බලන්න මේ මූලේ ඒ කියන්නේ සැප තියෙන ප්‍රමාණයටම දුක තියෙනවා නම් එතන වටිනාකම කීයද? අන්න හරි ධන එකයි ඍණ එකයි. ඒ වගේ ධන එකක් මේ පැත්තෙන් පෙන්නලා අනිත් පැත්තේ ඍණ එක තියෙනවා. දැන් කීයද මේ වටිනාකම? එහෙනම් බලන්න හොඳ හොඳට බලන්න උතන තැන. අදුක්කම සුඛ කිව්ව තැන උතනටෙත් තිබුණේ. ඔව්. එහෙනම් දැන් ඔබ දැක්ක නේද අනිච්ච කියන තැන? බිඳුවනේ. හ්ම්. ආ එහෙනම් උපේක්ෂාව කියන තැන අනිච්ච කියන තැන දැන් ඔබ දකින්න බැරිද? අන්න බලන්න අලුත් ඇහැක් ඔබට ආව නේද? මේ මොහොතේ ඕක ඇහුනේ. මේ වර්තමාන මොහොතේ පෙර නොතිබී මැහිච්ච තැන පෙර පෙර නොඇසූ දහමක් ඇහෙන්න පටන් ගන්නවා. අන්න චක්කු මුදපාදී වෙන්න පටන් ගන්නවා. අන්න බලන්න පෙර නොඇසූ අවබෝධයක්, පෙර නොඇසූ අත්දැකීමක් මේ මොහොතේ ඔබට ලැබෙන්නේ. හොඳට බලන්න මේ කතන්දරේ. අන්න බලන්න. එහෙනම් දැන් ඔබ දකිනවා මේ අනිච්ච කියන තැන මේ ලෝකේ අපිට සකස් වෙන හැම තැනකම ඔන්න බලන්න. ඇයි ඔබ එක ඇඳුමක් ඔබේ ඔබේ අල්මාරිය ඇඳුම් කීයක් තියෙනවද? ගොඩක් තියෙනවා. <laughs> ගොඩක් තියෙනවා නේද? ඔන්න ඔන්න දැන් බලන්න දැන් තැන. ඇයි ගොඩක් තියෙන්නේ? ගොඩක් තියෙන්නේ. ඇයි ඔබ එක ඔබ අඳුම් තෝරන්න යනවා කියලා හිතන්නකො ඇඳුම් කඩේකට රෙදි කඩේකට. ඇයි ඔබ රෙදි තෝරන්නේ? ගිහිල්ලා ටක් ගාලා ගත්තා. අතට අහුවෙච්ච කරන් එන්නේ නැත්තේ ඇයි? ඔතන ওই උත්තරේ තියෙනවා. දැන් බලන්න. හොඳට ওই උත්තරේ ඔය බලන්න අපේ ජීවිත කතාව මේ අවබෝධයත් එක්ක අපි මේ ධම්මානුධම්ම ප්‍රතිපදාව යන ගමන ඔය තියෙන්නේ. අන්න එයා බලන්න මුල මැද අග. ආන්න එයාට සාන්දිටිකයි. මුල මැද අග. එයා දකිනවා මේ කතාව. වෙච්චදී ඕක දකින්න දකින්න තමයි උදැල්ලෙන් වැඩ කරනකොට තලෙත් ගෙවෙනවා මිටත් ගෙවෙන විදිහට කෙලස් ගැලවිලා යන්නේ. ඒ ඇත්ත ඇත්ත ඇති හැටියෙන් දකිනවා එයා එයා තුලින්. එයා එයාව අඳුන ගන්න. එයා කවුද කියලා. හරි මේ හිත රවට්ටන කතන්දරය අඳුන ගන්නවා. දැන් බලන්න හොඳට බලන්න. ඇයි ඔබ රෙදි කඩේකට ඔබට බලන්න. අර අර අන්න අතනම ගන්න. බිඳුව වෙච්ච තැන උපේක්ෂාව. උපේක්ෂාව කියන තැනම අනිච්චය. අනිච්ච කියන තැනම තියෙන මුලාව. ඒ බව නොදන්නාකම අවිද්‍යාව. එහෙනම් බලන්න අවිද්‍යාව කියන මූල ධාතුවෙන් තමයි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. තේරුණාද? අන්න බලන්න. එහෙනම් බලන්න මුලා අන්න බලන්න. උපේක්ෂාව කියන තැනම බිඳුව වෙච්ච තැන. ඒ කියන්නේ ඇලීමත් සැපත් බිඳුව වෙලා දුකත් බිඳුව වෙච්ච තැන. එතන තියෙන්නෙම රැවටීමක්. තැන රැවටීම. එතකොට බලන්න සැප කියන තැන රාගය, දුක කියන තැන දේශය. අන්න බලන්න රාග දේශ, ඇලීම්, ගැටීම්. හරිද? මෙතන මැද තියෙන්නේ රැවටීම. හරිද? මේ තුන තුන් තැනකද තියෙන්නේ එක තැනද තියෙන්නේ? එකම තැන තියෙන්නේ. එකම තැන තියෙන්නේ. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ මේ එකක් අවබෝධ කරොත් ඔබ දුක අවබෝධ කරොත් අන්න බලන්න ඔබ දුක අවබෝධ කරපු තැන ඔබ අන්න බලන්න ඒ කියන්නේ සියල්ල අවබෝධ කරනවා. දුක්ඛ අවබෝධ කරපු තැන ඔබ සියල්ල අවබෝධ කරනවා. ඒ කියන්නේ ඔබ දේශය අවබෝධ කරොත් හරිද? ඔබ ගැටීම අවබෝධ කරොත් ඔබ ඇලීමත් අවබෝධ කරනවා. ඔබ රැවටීමත් අවබෝධ කරනවා. ඒ කියන්නේ ඔබ ඔබට දුක ඒ කියන්නේ ඔබට ගැටීම ඒ කියන්නේ දේශය අවබෝධ වෙනවා නම් ඔබ අවබෝධ කරලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යාව නේද? ප්‍රහාණය කරලා තියෙන අන්න බලන්න. ඒ කියන්නේ අවිද්‍යාව කියන ධාතුවෙන් තමයි මේ තුන හටගන්නේ. රාග දේශ මෝහ කියලා. එහෙනම් බලන්න ඔබ දේශය අවබෝධ කරා කියන්නේ ඔබ රාගයත් අවබෝධ කරා ඔබ ඔබ මෝහයත් අවබෝධ කරා ඔබ මොකද අවබෝධ කරලා තියෙන්නේ මූල ධාතුම අවබෝධ කරලා මේක හැදෙන්න හේතු අවබෝධ කරලා තියෙන්නේ අන්න බලන්න මහ ගැඹුරු තැනක් ඔබට ස්පර්ශ වෙන්නේ මේක ඇතුළේ ඔක පැකේජ් එකද හොඳට හොඳට බලන්න එතකොට බලන්න මේකෙදි ඔබට දැන් පේනවා එහෙනම් මේක මේ ගවේෂණය වෙන්න ඕනේ අපේ ඇතුලේ නේද හොඳට බලන්න එහෙනම් දැන් බලන්න මේ ඔබේ කතාවේ ඔබට මේ සිතට එළියට යන්න බැරි තැන ඔබට මේ ලෝකේ බාහිරින් අල්ලගන්න බැරි වුණාට ඔබට තාම දැනෙනවා මම කියන එක. ඒ කියන්නේ සක්කාය දෘෂ්ටිය දුරු වුණා. මම කියන වැරදි දෘෂ්ටියක් තිබුණා. මේ පංච උපාදානස්කන්ධේ මම කියලා රූපේ මම වේදනා මම සංඥා මම සංකාර මම විඥානේ මම කියන මේ ගතසිත මම කියන දෘෂ්ටියක් තිබුණා. අන්නේ දෘෂ්ටිය දුරු වෙලා ගියා. දෘෂ්ටිය දුර වෙලා ගියාට සක්කාය සංඥා කියන එක තියෙනවා සක්කාය චිත්ත කියන එක තියෙනවා. ඒ කියන්නේ මම කියන හැඟීම තියෙනවා තව දුරට. අන්න ඒකයි කාමරාග පටික තියෙනවා කියන්නේ. කාමරාග පටික තියෙනවා කියලා කියන්නේ අනාගාමී ස්වභාවය වෙනකම් මම කියන හැඟීම තියෙනවා තව දුරට. එහෙනම් මම සම්පූර්ණයෙන් නැති වෙලා නැහැ. මම නැති වෙන්නේ එහෙම. අනාගාමි වෙලා අරියත් භාවයටපත් වෙනකම් සක්කාය චිත්තය තියෙනවා. ඒ කියන්නේ මම කියන දැනීමක් තියෙනවා. කියන්නේ මම කියන ස්වභාවය දැනි අන්න තියෙනවා. පවතිනවා. හැඟීමක් හැටියට පවතිනවා. එහෙනම් අන්න බලන්න. එහෙනම් අභ්‍යන්තර බාහිර කියන ලෝක දෙකෙන් මිදුනට මම සහ ලෝකය කියන එකෙන් Tamanට මේක අවබෝධ වුණාට ඒ කියන්නේ ඉස්සල්ලා මම දකින ලෝකයක් ඒ කියන්නේ මට පේන රූප මට ඇහෙන දේවල් මේ විදිහට ලෝකේ අල්ලන් ආ මම සහ ලෝකය කියලා. මම සහ ලෝකේ මිදුණා ඔබ. මිදුණට ඔබ අහුවෙනවා හිතේ ලෝකය කියන තැනට. හිතේ ලෝකය කියන තැනට අහු වෙනවා. ඇයි? එතන හිත තාම මමයි කියන හැඟීම තියෙනවා. අන්න හරි. දෘෂ්ටිය දුර වුණා. හිත මම නෙමෙයි කියලා නේද? මම කියන හැඟීම තියෙනවා ඔබට. අය සංඥාව තියෙනවා. ඇයි? කාමරාග පිටික තියෙනවා තව දුරට. ඒක දුර වුණා එකපාරම. තේරුණාද? බඩු ටික අයින් කරේ නෑ ඔක්කොම ටික. දැක්ක විතරයි. අන්න දැක්කද? එහෙනම් මම කියන හැඟීම තියෙනවා. ඔන්න ඕක වරද්දගත් අය තමයි කියන්නේ. මුකුත් දන් පේන්නේ නෑ. කියන්න බෑ කියලා. අන්න බලන්න දෘෂ්ටියක් නේ තේනවා නේද ඉන්න තැන් හොඳට බලන්න එහෙනම් මම කියන හැඟීම තියෙනවා තාම සිත මමයි කියලා යම් ප්‍රමාණයකට අහු වෙනවා ඒක තාම ගෙවිලා ගිහිල්ලා නැහැ අන්න බලන්න එතකොට බලන්න ඒ ගෙවිලා යන ගමන තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා කියන්නේ ඒ කියන්නේ ඔබ බලන්න සම්මා දිට්ඨියට ආපු තැන තමයි සත්‍ය ඥාන පහළ වුනේ. අපි දැකපු ලෝකේ වැරදි මේක පට්ට බොරුවක් මේක නෙමෙයි ඇත්ත මෙන්න මේකයි ඇත්ත කියලා දැක්කා හිතේ ලෝකේ දැක්කා හැබැයි හිතේ ලෝකෙන් තාම මිදුන්නේ අන්න බලන්න හිතේ ලෝකේ සම්මා දිට්ඨියට ආවට පස්සේ බලන්න සම්මා සංකප්පී ගාවට මේ සම්මා සංකප්ප කියන්නේ මොකද්ද හොඳට බලන්න සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව ඔන්න එන විදිය සම්මා දිට්ඨියෙන් පස්සේ සම්මා සංකප්ප කියන දේ මොකද අන්න සිත ගැන තියෙන කතන්දරේ සිත සිත සිත දකින්න ඕනේ. සිත තමයි දකින්න තියෙන තැන. අන්න බලන්න සිත පිරිසිදු වෙනකොට හරිද? සිත පිරිසිදු වෙන කතන්දරේ ඔන්න උතන්ට දැන් එන්න ඕනේ. නේද? කොහොමද එන්නේ සිත පිරිසිදු වෙන්නේ? කියන්න බලන්න. සිත පිරිසිදු වෙන තුන් ආකාරයකට. කොහොමද වෙන්නේ? චිත්තස්ස දමතෝ කුසලෝ සිත দমনය කිරීම කුසලයේ කියන තැනට එනවා. චිත්තං සික්කති කුසලෝ සිත ශික්ෂණය කිරීම හික්මවීම කුසලයයි. චිත්තස්ස සංවරෝ කුසලෝ. ආන්න සිත සංවර කිරීම කුසලයයි. මෙන්න මෙතනට එනකොට තමයි ඔන්න සම්මා සංකප්පය වැඩෙන්නේ. හරිද? අන්න බලන්න. දැන් බලන්න සබ්බපා පස්සා කරන කුසලස්ස උපසම්පදානේ අචිච්ච පරියෝදපණං ඒතන් බුද්ධානුශාසන සීල බුදුරුන්ගේ අනුශාසනින් ඔය කෑල්ල නේද උනේ දැන්. සිත නේද দমনය කරලා පිරිසුදු කරන්න කියලා කිව්වේ. සංවර කරන්න කිව්වේ. ආන්න දැන් ඔන්න සිද්ධිය සිද්ධ වෙන්නේ ඔන්න උතනින්. ඔබ ඉන්නේ ඔන්න උතන. එහෙනම් සම්මා සංකප්ප කියන තැනින් ඔබ දැන් යන්නේ. අන්න බලන්න. දැන් ඔබ මේ මේක දකින්න දකින්න මේ සිතේ ලෝකය ගැන දැන් ඔබ දකිනවා. බලන්න ඔන්න උතන අපිට තාම මේ දිත්තේ සකස් වෙනවා. මේ ඒ කියන්නේ ඔබට මොකක් ආවත් සිතේ තුල හට ගන්නවා කියලා බම දකින බවක් තමයි එන්නේ නේ. ඒ කියන්නේ සිත මම කියලා අහු වෙලා තියෙන නිසා ඇහෙන්නේ මට. අයික සිතටනි දැනුනේ. හැබැයි දැනිච්ච කෙනා කවුද මම? අන්න බලන්න. ඒක පෙනිච්ච පිනෙන් පෙනු ඒක හිතට තමයි හිතින් තමයි ඒක හදාගත්තේ. ඒ හදාගත්තා කියලා දැක්ක කෙනා කවුද මම? අන්න බලන්න. ඔය තින්නේ අන්නර කිව්ව සක්කාය සක්කාය සංඥා කියන ස්වභාවය. හරි? ඔන්න බලන්න. එහෙනම් සිත මම තාම සිත මමයි කියන හැඟීමක් තියෙනවා. ඒ හැඟීම තුල තමයි දැන් මේ ගමන යන්නේ. ඒ ගමන යන කෙනාට තමයි පස්සේ ඔන්න ඔය සිතත් අතහැරිලා මට මමත් අහිමි වෙලා යන තැනට එන්නේ. එහෙනම් අන්න හරි. දැන් අපි බලමු ඔන්න ඔය කතාව. ඔබට ඔබ කතා කරන එක ඇහෙනවද? ඇහෙනවා. මම කතා කරන එකත් ඔබට ඇහෙනවද? ඇහෙනවා. මම කතා කරන එකත් ඔබට ඇහෙනවා. ඔබ කතා කරන එකත් ඔබට ඇහෙනවා. නේ? හරිනේ? හරි. දැන් බලන්න මම කතා කරන එක මම ඉන්නේ වෙනම රටක. මම කතා කරන එක මේ කාමරය ඇතුළට විතරයි ඇහෙන්නේ. එතකොට මේ කතා කරන එක උපකරණයක් කරහා හේතු සකස් වෙලා ඔතන උපකරණයකට ඇවිල්ලා නේද? තරංග ස්වභාවයකින් යම් ශක්ති ස්වභාවයක් උතන්ට ඇවිල්ලා ඔය උපකරණයේ තියෙන හේතු ටිකක් නිසා උතනින් සද්දයක් එළියට එනවා. හරිනේ? හරි. සද්දයක් එළියට ඇවිල්ලා ඔබගේ කන හරහා ඒ ඒ ශබ්ද තරංග ඇවිල්ලා ඔබේ කනට වදිනවා. කනට වදිනකොට සද්ද ධාතු සෝත ධාතු අන්න කනයි සද්ද තරංගයි දෙක කම්පණය වදින්න ගන්නකොට අන්න කම්පනයක් ඇති වෙනවා නේද සද්ද ධාතු සෝත ධාතු අන්න ධාතු ධාතු කම්පනයක් වෙනවා උතන ඒ කම්පණය වෙනකොට මොකද වෙන්නේ අන්න චක්කු විඥාන ධාතුව දැනගැනීමක් වෙනවා සද්ද ඒ ඒ අන්න බලන්න මෙතනින් ආපු සද්දෙදි දැන් ඔය චක්කු විඥාන ධාතුවට වැදුනේ නෑ සෝත විඥාන ධාතුව ඒ කියන්නේ අර ධාතු කනේ කම්පණය තුල ආපු එක නේද සෝත විඥානේ දැනගත්තේ සද්දයක් ඇටියෙන ඒ සද්දයක් ඇති වුණා එච්චරයි අන්න බලන්න තිංගං සංගති පස්ස කියලා රාගදේශ මෝහත් එක්ක මේක ගෑ ගෑ මේ සංයෝජනය වෙලා ආරම්මණයක් කොහෙටද ගැට ගැහින්නේ? මනට. කනට. ආයතනෙට. අන්න බලන්න විකෘති ආරම්මණයක් සද්දාරම්මණයක් මනසට ගැට ගැහුණා. අන්න වේදනා සංඥා සංකාර හටගත්තා. ආන්න ඔබට යමක් කොතන දැන් ගොඩ නැගෙනවා නේ. හොඳට බලන්න මෙන්න මේ කතන්දරේ. මෙතන හරිම සියුම් තැනක්. හරි? මේක තමයි ගලව ගන්න ඕන තැන ඕගොල්ලෝ. හරියටම. මේක ඔබ දැන් ගලව ගත්තොත් ඔබ දට්ටප සූත්‍රය දැක්කා වෙනවා. ඔබ සියල්ලම දැක්කා වෙනවා මේ කතන්දරේ ගලව ගත්තොත් දැන් මේ සිද්ධියේ. හොඳට බලන්න. බලන්න මෙතනින් සද්දේ ඔතනට ඔතනට යම් උපකරණයකින් ඔතනින් සද්දයක් නිකුත් වුණා. ඒ සද්දේ කනට ඇවිල්ලා වැදුණා. සද්ද තරංගයක් ඇටියට ශක්තියක් ඇවිල්ලා අන්න ශක්ති ශක්ති කම්පනයක් සිද්ධ වුණා. ධාතු ධාතු කම්පනය ඒ කම්පනය තුළ විඥාන චෝත විඥානයේ යම් දැනගැනීමක් වැදුනා සද්ද සද්දයක් මේ සද්දයක් විතරයි එතන යමක් යමක් කියලා ගන්න දෙයක් උනේ නෑ සද්දයක් විතරයි සද්ද සද්ද සද්ද රූපයක් එතන ගොඩ නැගුණා අන්න මනට සද්ද ආරම්මණයක් ගියා කොහොමද ගියේ අන්න කන මැරුණා කන ඉවරයි කනේ කනේ කන කරන කනේ තරින් ඉවරයි කනේ කෘත්‍යය වුණා ඉවරයි ඉවර වුණාට මේ කනේ මැරිලා ගිය එකට විකෘතියක් වෙලා පණ දෙනවා මනේ නේද? හැබැයි කනට මේ ශබ්ද ගියාද දැන්? ඒ ශබ්ද ගියේ නැහැ. අන්න බලන්න. ශබ්ද ආරම්මණයක් මන ඇතුළට ගියේ නේද? ඒ ශබ්ද ආරම්මණය නිකම්ම ගියෙත් නැහැ විකෘතියක් වෙලා ගිහිල්ලා අන්න බලන්න දැන් තමයි කතන්දරේ. සද්ද ආරම්මණය තමයි සද්ද රූපේතන. අන්න බලන්න මේ සද්ද රූපයට වේදනා සංඥා සංකාර හටගෙන මන ඇතුලේ අන්න ගොඩ නැගුණා යමක්. ඒ ගොඩ නැගිච්ච එකේ දැන ගැනීම තමයි විඥානය කියලා කියන්නේ. එහෙනම් ඔබට මේ මොහොතෙත් ඔන්න ඔය විදිහට තමයි දැන් හැදෙන්නේ. ඔබ මුලින්ම ඕක දැක්කා උපේ නිවාසනසති ඥානේ මුලින්ම ඔබට අම්මා හම්බුනේ කොහොමද කියලා. ඔබ දැක්කා කණයි මනයි ගැට ගැහිච්ච හැටි. කනට අදාළ කනට හම්බුවෙච්ච කනට අදාළ එකක් නෙමෙයි මන හදාගත්තේ. ඇහැට අදාළ එකක් නෙමෙයි මන හදාගත්තේ කියලා දැක්කා. විකෘතියක් හදා. ආන්න. ඒක මනස තුලම නිර්මාණය වෙච්ච දෙයක් බව දැක්කා. ඒ සිද්ධියම තමයි දැන් වෙන්නේ. අන්න බලන්න දැන් මේ විදිහට එහෙනම් උතන මන ඇතුලේ ඔබගේ මන මනස තුල නිර්මාණය වෙච්ච මන ආරම්භණයට තමයි මනස තුලින්ම යමක් නිර්මාණය කළ උතන ඔබට දැන් පෙන්වන්නේ. එතකොට බලන්න එළියෙන් ඇතුළට ආවද මේ කිව්ව දෙය. එළියෙන් ඇතුළට ආවේ නැහැ. දැන් මේ සදහම් මණ්ඩපේ 100ක් ඉන්නවනම් 100 දෙනාට 100 ආකාරයකට ඇහෙන්න ඕනේ නේද එහෙනම්. එහෙම වෙනවද? ඒකද ඇත්ත නැත්නම් එහෙම නෙමෙයිද එකක්ම දැනෙන්නේ. අන්න හරි. ඒ කියන්නේ එක එක 100 100 දෙනාට 100ක් නේද ඇහෙන්නේ. ඔව්. අන්න ඒක. කෝටි 800කට කෝටි 800ට කෝටි 800ක් ඇහෙන්නේ. ඒක තමයි එක එක්කින එක එක විදියට ඒක අල්ලගන්නේ. ඔබ පන්ති බලන ටීච් ගුරුවරයා ඇවිල්ලා එක විදියට එකම පාඩමක් උගන්වනවා. නේද? 40ක් ඉන්නවනම් 40 දෙනා 40 විදියකට අල්ලගෙන තියෙනවා. ප්‍රශ්න පත්‍රයක් දෙනවා උත්තර ලියන්න කියලා. 40 දෙනා 40 ආකාරයකට උත්තර ලියනවා. නේද? 40 ආකාරයේ ලකුණු හම්බ වෙනවා. ඒ පන්ති එක්කෙනෙක් ඉන්නවා පළවෙනියා වෙච්ච එක්කෙනෙක් ඉන්නවා 40 වෙනියා වෙච්ච එක්කෙනෙක් ඉන්නවා. හරි නේද? එතකොට බලන්න 40 දෙනාට 40 ආකාරයකට අහු වෙලා තියෙනවා. අන්න බලන්න. ඒ වගේ මේ දින එක ඔතන තියෙන ඔබගේ ඔය චක්කායතනයත් ඔය මන ආයතනයත් ඔය ආයතනත් එක්ක තියෙන ස්වභාවයත් එක්ක තමයි ඔබට ඕක හවුප් වෙන්නේ. එහෙනම් බලන්න සත්‍ය ඔය ඔය ඔය ඔය දැන් ඔබ දැනගත්ත දේ නිර්මාණය වුණේ කොයිද? ඔබගේ සිත තුලමයි. ඒකම නේද ඔබ දැනගත්තේ. අන්න බලන්න. දැන් බලන්න මම කතා කරන්නේ ඔබට ඇහෙනවා කියන තැන ඔබ මම කියලා ගත්තෙත් ඔබේම සිතු ඔබ ඔබ ඔබේම සිතුවිල්ල ගොඩනැගිච්ච එක නේද මම හැටියට ගත්තේ. ඔව්. එහෙනම් මම ඔබ වුණා නේද? ඔව්. හොඳට බලන්න දැන්. දැන් ඔබ දැක්කා නේද ඔතන? ඔතන දැක්කා නේද මගේ මම ඔතනට ආවෙත් නැති බව. මං දුන්නෙත් නැති බව කිසි දෙයක්. ඔතනින්මයි ඕක නිර්මාණය වුනේ. ඔබ අල්ලගත්තා නේද ඔබේ සිතුවිල්ල මම කියලා. මම කිව් එක කියලා. අන්න බලන්න. නමුත් දැන් ඔබ දකිනවා නේද උතනදී? ඔබ මම වුණා. මම මම මම වෙන සිද්ධිය. මම ඔබ වෙන සිද්ධිය. අන්න බලන්න. එහෙනම් බලන්න දැන් ඔබ මම කියලා ගත්ත තැන ඉන්නේ ඔබ නේද ඉන්නේ? ඇයි බලන්න ඔබ මම කියලා ගත්ත තැන ඔබේ සිතුවිල්ලක්මයි ඔබ දැක්කේ මම කියලා. අන්න බලන්න ඔබයි මමයි දෙන්නෙත් එක්කෙනෙක් එතකොට. එක්කෙනෙක්. එහෙනම් ඔබේ සිතුවිල්ලෙන්ම නේද ඔබ ගන්නේ? ඔබ දාන්නේ මාව කියලා මෙතනට. මේ පැත්තට. ඒ ඔබ දැන් දකිනවා මේ වෙලාවේ අන්නර ප්‍රඥා ඇහින් බුදු පියාණන් වහන්සේ පෙන්නපු කෝණයෙන් දකින්නට ඔබට පේනවා නේද? ඔබයි මායි දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා. එක්කෙනෙක් කියලා. අන්න දැක්කද? එහෙනම් ඔබ මම මම ඔබ වෙන එක දැක්කද දැන් ඔබ මේ මොහොතේ? හොඳට බලන්න. හොඳට බලන්න. හොඳට බලන්න. දැන් බලන්න. ඈ හරි ඔහොම යන්න. අනිත් අයත් ඔහොම යන්න. මෙයා ඔහොම යන්න. මෙතන මෙතන ලොකු කතන්දරයක් මේ මේ පෙන්වන්නේ හොඳේ. ඔබ මම මම ඔබ. එන ඔබට කවදාහක්වත් මාව හම්බ වෙලාද? ඔබ මාව හම්බුණා කියලා හම්බ වෙලා තියෙන ඔබට ඔබම නේද ආයි? එහෙනම් ඔය විදිහට ඔබ බලන්න අම්මා තාත්තා මේ ලෝකේ ඔබට හම්බ වෙච්ච ඔක්කොම අල්ලා. ඔබට හම්බ වෙච්ච හැම ද්‍රව්‍ය වස්තුවක්ම බලන්න ඔබ දාලා ඔන්න උතන්ට. මේ මොහොතේ ඔය හම්බ වෙන එකම නේද ඔය හිත. ඒ හිතේ ස්වභාවයම නේද ඒක ඒ මොහොතට. බලන්න හිතයි ඒ හම්බ වෙන එකයි දෙකක්ද නැත්නම් එකක්ද? එකක්. හොඳට බලන්න. හොඳට බලන්න ওই සිද්ධිය. ආයි බලන්න ඔබ අහලා තියෙනව නේද? ඔබ සූදානම් නම් මා ඔබ තුලට පැමිණෙනවා කියලා. ඔබ අහලා තියෙනවද ওই කතන්දරේ? මා ඔබ සූදානම් නම් මා ඔබ තුලට පැමිණෙනවා. ඔබට පැමිණෙනවා අහලා තියෙනව නේද? අන්න බලන්න. ඔබ ඔතනින් පාරිශුද්ධත්වයෙන් සූදානම් නම් ඒ කියන්නේ ඔබ ඔක්කොම අයින් කළා ඔබේ තියෙන කුණු ටික අයින් කළා ඔබ ඔතන සද්ධාවෙන්ම ගන්න සූදානම් ඔය ධර්මයේ ඔබ තුලට එන්නේ නැද්ද දැන් ඒක නේද දැන් මේ වෙන්නේ එන එන ඔබ මෙච්චර කාලයක් මේ පූජාසනය සුද්ධ කරලා තිබුණේ නැහැ නේද උන්වහන්සේට වඩින්න ඇතුළට ඒ ධර්මයට ඔක ඇතුළට එන්න අන්න බලන්න ඔබ සූදානම් කරපු මොහොතේ ඒ ධර්මය ඔබ තුළට එනවා එහෙනම් බලන්න ඔබේ ගුරුවරයා ඔබ වෙන මොහොත නේද මේ තියෙන්නේ අන්න බලන්න හොඳට බලන්න එහෙනම් දැන් බලන්න ඔබ ඉන්නේ කණ්ණාඩි හයක් තියපු මැද නේද? ඇහැ කන නාසය දිව හය මන කියන කණ්ණාඩි හයක් හදපු ලෝකයක් ඇතුලේ නේද ඔබ ඉන්නේ දැන් මේ පැදට වෙලා. ඔබ ඇඟිල්ලක් දික් කරනවා. අර කණ්ණාඩියෙන් දකින්නේ කවුද දැන්? ඔබ නේද? අන්න ප්‍රතිබිම්බ ලෝකයක් ඔබට දැන් පේනවා නේද? අවබෝධයට එනවා නේද? ඔබේම ප්‍රතිබිම්බය නේද ඔබ දකින්නේ? ඔබේම ඡායාව නේද ඔබ දකින්නේ? බලන්න ඇහැ කියන කණ්ණාඩිය, කන කියන කණ්ණාඩිය, දිව කියන කණ්ණාඩිය. ආයතන හය. නාසය කියන කණ්ණාඩිය, මන කියන මේ කණ්ණාඩි හය වටේ තියලා තියෙන්නේ. මේ හයෙන් නේද ඔබට ওই ලෝකේ හම්බ වුනේ. ඇහැ, කන, නාසය, දිව, කය, මන කියන මේ ආයතන හය කණ්ණාඩි හයක් කියලා ඇතුළට හැරිලා නේද දැන්? ඇතුළට හැරිලා තියෙන්නේ. අන්න බලන්න ඇතුළට හැරිලා තියෙන වෙලාවේ ඔබ කොයි කණ්ණාඩියෙන් දැක්කත් දකින්නේ කාවත් දැන්? තමන්ව. තමාව දකින්න. අන්න බලන්න. එහෙනම් තමාව දක් ඒක නේද? ඒ අන්න අරිය පරිශ්‍රණය තමා තුලින් දකින්න කිව්ව එක දැන් දැක්කද ඔබ? එකද? දැන් ඔබ ඕක ඇතුළට දකින්නකොට අන්න බලන කන්න ඔබ කොයි කොයි ආකාරයෙන් හැසිරුණත් ඔබ දකින්නේ ඔබමයි. එහෙනම් දැන් ඔබ දකිනවා නේද ඕක ඇතුළේ ඉන්න අර කැත සතාව? මෙච්චර කාලයක් වංචා කරා කියලා අරයා මෙයා අරයා වංචා කරා මෙයා මෙහෙම කරා අරයා බැන්නා මෙයා බැන්නා මෙයා මේවා කරා දැන් ඔය දකින්නේ කාවද? ඔබ නේද ඔබ දකින්නේ. ඔබේම ඇතුළාන්තේ නේද ඔබ දකින්නේ. ඕක ඇතුළේ ඉන්න ඇත්ත සතාව නේද ඔබ දකින්නේ ඔය. දැන් කොහොමද කතාව? දැන් ඔබට මොකද්ද කියන්නේ? දැන් ඔබට ඇඟිල්ලක් දික් කරන්න පුළුවන් දෙලියට. ඔබ දික් කරපු තැන ඉන්නේ කොහෙද? මාර්යා ගොඩක්ුවේ නේද? ඔබ ඔබව දකින්නවනම් ඔබ ඉන්නේ කොහෙද? බුදු හත මඬල තුල නේද? ඔබට තේරෙනවද මේ කියව කතන්දරේ? ඔබ ඉන්නේ කොහෙද කියලා? අනේ ඔබට මේක වැටහේවා. ඔබ කියන්න දෙන්නේ. <laughs> අනේ ඔබට වැටහේවා. හරියටම ගියා. වැටහෙන. එහෙනම් ඔය ඔබ ඇතුලේ ඉන්න ওই ජරා සතා ඔබ දකින්න. හරි? ඔබ දකින්න. එහෙනම් ආර්ය පරිශ්‍රණී කිව්වේ ඔබ ඔබ හඳුනා ගන්න තැන. ඔබ ඔබ දකින්න තැන. ඔබට ඔබ හමු වෙන තැන. ඔබ දැක්ක නේද ඔබ හරියට දැන් එහෙනම්. ඔබ කවුද කියලා. හරිද? හොඳට බලන්න. එයා කොයි වගේ කෙනෙක්ද කියලා දැන් ඔබ හොඳට දකින්න. ඒ කෙනා කවුද කියලා. එහෙනම් ඒ දකින්න දකින්න නේද ඕක ඇතුලේ තියෙන මමත්වයේ කියන එක දුර වෙලා යන්න. මෙච්චර කාලයක් ආන්න බලන්න. ඔය තිත්තේකට අහු වෙලා ගිය මමත්වය නිසා. එහෙනම් දැන් බලන්න ඔය හිඳිලා යන්නේ මමත්වයේ කියන කුණු ගොඩ නේද? ආන්න බලන්න. හොඳට බලන්න ඔය කතන්දරේ. එහෙනම් බලන්න මේ කතාවේ කොච්චර ගැඹුරු සිද්ධියක් මේක ඇතුලේ තියෙනවද කියලා. හරිද? අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ කිව්වේ. රූපය තුලින් මා නොදකින්න. මේ කතාවම අපිට පෙන්නවා අපේ කාලේ අරියතුන් වහන්සේ කෙනෙක්. උන්වහන්සේගේ නම තමයි අරණ අඟුන්නකොළ පැලසේ අරණ ධම්ම ස්වාමින් වහන්සේ. උන්වහන්සේ සිරිපාද අඩවියේ මේ අවබෝධයටපත් වෙනට උන්වහන්සේ කුටිය লীලා තිබිච්ච සිංහනාදය තමයි මෙන්න මේක. රූපය තුලින් මා නොදකින්න. මා ඔබේ ප්‍රතිබිම්බයයි සෙවණැල්ලයි. බලන්න ඔන්න ඔය කතාව මොකක්ද කියන එක දැන් බලන්න. එහෙනම් බලන්න ඔබ සූදානම් නම් මා ඔබ තුලට මා පැමිණෙනවා කිව්ව කතන්දරය තමයි ওই තියෙන්නේ. අන්න බලන්න ඒ ඒ ධර්මයට උතන්ට එන්න ඉඩ දුන්නේ නැත්ත කවුද? මායя. මායя. අන්න ඔය මමත්වයේ තමයි එන්න දුන්නේ නැත්තේ ඊට. ඔබ අන්න බලන්න ඔබ ওই සියලු සලුබිලි අයින් කළා. ඔය මායя අන්දපු ඔක්කොම ටික අයින් කළා. ඔබ නිර්වතින් මේ සදාම් වැස්සෙන් නානකොට අන්නේ ධර්මතාවය උතන්ට පිහිටනවා. බලන්න. ඒ ධර්මතාවය කියන්නේ මොකද්ද? ඒ ධර්මතාවය විශ්ව ධර්මතාවය. විශ්ව ධර්මතාවය උතන්ට ආපු තැන බලන්න. ඔබේ පව් මට දෙන්න. අන්න බලන්න. ඔය පව් ටික උතනින් සුද්ධ වෙලා යනවා. ඕකේ ඇතුලේ තියෙන ඕකේ ඇතුලේ ඉන්න ওই තියෙන කුණු ටිකට තව දුරටත් ඉන්න බැරි වෙනවා. ඕක සුද්ධ වෙන්න පටන් ගන්නවා. ඇයි? පෙර නොතිබී මේ මොහොතේ පුබ්බේ අනුනස්සේතු ධම්මේසු දහමක් උතන්ට ඇතුළු වුණා. ඔතන ඒ දහම ඇතුල්වීම තුළ අන්න බලන්න ඒ ඒ හැඟීම ඔබට ආවා. ඒ දැනීම ඔබට ආවා. ඒ තුල ඔබට යම් අවබෝධයක් ආවා. ඔන්න ඔතනින් සකස් වෙච්ච ඔන්න සරු බීජය ඕ නිවන කරා රැගෙන යනවා. අන්න ඒකයි බුදු පියාණන් වහන්සේ එන්න ඔය සරු බීජය ඔතනින් ගෙනියන ඉස්සරහට. අන්න බලන්න. එහෙනම් ඔබේ සූදානම් වීම තමයි අවශ්‍ය වෙලා තිබෙන්නේ. ඔබ සූදානම් වෙච්ච මොහොතේ මේ ධර්මතාවය උතට පිළිගන්න. ඒක ඇතුල් වෙච්ච තැන ඒ සරු බීජය උතනට වැටිච්ච තැන ওই සරු බීජි පැලවෙනවා. ආන්න දැක්කද? ඒක තමයි දැන් මේ හරි. එහෙනම් බලන්න කල්යාණ මිත්‍රයාණන් වහන්සේලා. එහෙනම් බලන්න බුදුන් ධර්මයෙන් දකින්න කිව්ව තැන බලන් දකින්නකෝ දැන් ඔබ. බුදුන් ධර්මයෙන් දකින්න කිව්ව තැන. ආන්න බලන්න. ඔය ධර්මතාවයේ උපතුරට ආපු තැන දැන් බලන්න. ඔබට දැන් තියෙන ප්‍රතිබිම්බ ලෝකයක්. ඔය තියෙන්නේ තාමත් මේ සිත මමයි කියලා අල්ලන් සක්කාය සංඥා කියන ස්වභාවය. ඔය තියෙන්නේ සත්‍ය ඥාන පහළ වෙච්ච තැන ඉඳලා අනාගාමි ස්වභාවයට යන තැනට යනකම් ගමන. හරිද? හොඳට බලන්න. දැන් මම තව ඔබට තව දෙයක් පෙන්වන්නම්. දැන් බලන්න ඔබ වන්න බලන්න. දැන් ඔය බලන්න සම්මා සංකප්පය වෙන්නේ. හරිද? සම්මා සංකප්පය වෙනවා කියන්නේ අන්න බලන්න හිත පිරිසිදු වෙන්න ගන්නවා. අන්න බලන්න හිත ශික්ෂණයටපත් වෙන්න ගන්නවා. දැන් ඔබ දුවන්නේ නැහැ. ඔබ দমনය වෙනවා මේ ධර්මයේ ඉදිරියේ. ඔබ দমনය වෙනවා බුදු පියාණන් වහන්සේ ඉදිරියේ. ඔබ ධර්මයේදී ධර්ම দমনය වෙනවා. අන්න බලන්න මේ দমনය වෙච්ච තැන මේ සිත මොකද්ද වෙන්නේ? මේ සිතේ කම්පනය අඩු වෙන්න ගන්නවා. හරියට හරියට හරි. අන්න ඒ කියන්නේ අර බොර වෙලා තිබිච්ච විලක අපිට මැද ඇතුළ දකින්නත් බෑ අඩිය දකින්නත් බෑ. ඇයි? ඒ මොහොතේ තියෙන අඳුරක්. එහෙනම් අන්න බලන්න අඳුර කියන තැන තමයි විඥානය. අන්න බලන්න අඳුරෙන් එළියට අන්න බලන්න කම්පැනි අඩු වෙනවා කියලා කියන්නේ අන්න ඔබට ඇතුළ දකින්න පුළුවන්. අන්න ආලෝකය. අන්න මැද දකින්න පුළුවන්. මේ ඇතුළෙන් ඔබට අඩිය දකින්න පුළුවන්. දැන් මේ විලේ අන්න ඔබට ඔබේ සිත දකින්න පුළුවන්. මේ මොහොත අන්නේ යෝගී ස්වභාවයක්. ආන්න බලන්න. එහෙනම් බලන්න මේ බුද්ධක්ෂණේ ඔබට බුදු පියාණන් වහන්සේ දකින්න පුළුවන් මේ ධර්මයේ තුලින් ඔබ තුලින් දකිනවා. දැන් බලන්න ඔබට පේනවා ප්‍රතිබිම්බ ලෝකය. ප්‍රතිබිම්බ ලෝකේ දැන් බලන්න කොහේ ගත්තත් ඔබ නේද ඉන්නේ. ඔබවම නේද හම් වෙන්නේ හැමතැනම. හොඳට බලන්න. ඔබවමයි හම් වෙන්නේ හැමතැනකම නේ. බලන්න. දැන් තියෙනවා අමුතුම කතාවක් උතන. හරි? හොඳයි. මම මොහොතකට උතන පොඩ්ඩක් නතර කරලා කාටක්වත් මෙතෙන්ට වෙනකන් ආපු ගමන තේරුම් නැද්ද? ඒක හොඳයි. තව කාට හරි මෙතනට මේ වෙනකන් කතා කරපු ටික තේරුම් නැති කෙනෙක් ඉන්නවාද? තව ඉවර නෑ වැඩේ. මොකද මෙතනින් එහාට පරිශ්‍රණයක් තියෙනවා. අන්න එතනදී අපිට දැනගන්න පුළුවන්. ඇයි සම්මා දිට්ඨියෙන් පස්සේ සම්මා සම්මා සංකප්ප වුනේ? ඇයි සම්මා සංකප්පයෙන් පස්සේ සම්මා වාචා වුනේ? ඇයි සම්මා වාචා වලින් පස්සේ සම්මා කම්මන්ත වුනේ? ඔබ මේ දකින්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේක නේද වැඩෙන්න ඕනේ. ඔබ දකිනවා. එහෙනම් අවබෝධයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන ආර්ය ශ්‍රාවිකාවක් ඔතන ඉන්නේ දැන්. මේ මොහොතේ හරි අනාවබෝධයෙන් සම්මා සංකප්ප කියන්නේ නෙක්කම්ම සංකප්පයි අවිද්‍ය මේ නෙක්කම්මයි අනිත් එක මොකද්ද මේ අව්‍යාපාද අවිහිංසානේ අව්‍යාපාද අන්න right ඔය තුන කියන්නේ මොකද්ද මේ සිතේ මොකද්ද මේ සිත පිරිසිදු වෙන තැන නේද ඔය තුන ඔය ඔය තුනේ ඉන්නේ හිත ඇතුළේ ඉන්නේ නේද ඉතින් ගොඩ නැගිච්ච කුණු ටික නේද ඔය තියෙන්නේ හරි ආන්න බලන්න. හිතින් දස දස අකුසල්, ඒ කියන්නේ දස අකුසල් වල අකුසල් තුනක් ගොඩ නැගුණේ ඔතනින් නේද? හොඳට බලන්න. හරි? ආ සිත හරහා ගොඩ නැගිච්ච අකුසල් ගොඩ නැගෙන දොරවල් තුන තමයි ඔය තියෙන්නේ. ඔන්න ඔය දොරවල් තුන තමයි ඔබ වහන්නේ. ඔබ අවබෝධ කරන්නේ. අන්න ඒක කුසලයකට ඔබ පත් කරනවා. හරි? ආන්න බලන්න. එතකොට දැන් බලන්න සිත පිරිසිදු වෙනකොට එහෙනම් මෙතෙන්ට එනකම් ඔක්කොටම තේරුණාද මේ කතන්දරේ? මේ සිතට බණ කිව්වේ මේ සිතමයි. අන්න හරි. එතකොට බලන්න. හොඳට බලන්න දැන් මේ කතන්දරේ. ඔන්න බලන්න දැන්. ඔබට මම පොඩි පරිශ්‍රණයක් කරන්න දෙනවා. මේ දැන් කරන්න. මේ පච්චුප්පන්න මොතේ හැමෝම කරන්න. අන්න බලන්න. මම හරි අපි මෙහෙම ගමු. මම සොයනවා නිවන. ඔබට ඇහුණාද? මොකක්ද ඇහුනේ? මම සොයනවා නිවන. අන්න හරි. මම සොයනවා නිවන. දැන් ඔබ ඌක ඔබ දැන් මම ආයි කියන්නේ ඒක ඔබට ඇහිච්ච එක ඔබ ඇස් දෙක පියාගෙන හිතන්න. හරි. දැන් ඔබ ඇස් දෙක අරගෙන ඕක හිතන්න. කියන්න එපා. හිතන්න. හිතන්න විතරයි කිව්වේ. කියන්න එපා. හරි? හරි. ඔන්න බලන්න. එහෙනම්ද බලන්න. නිවන හොයන කෙනෙක් ඉන්නවා. නේද? මම ඉන්නවා. අන්න සොයන කෙනෙක් ඉන්නවා. අන්න නිවන කියලා දෙකක් හොයාගෙන යන කෙනෙක් ඉන්නවා. අන්න බලන්න. දැන් බලන්න. ඊගාවට මම ඔබට කියනවා ඕක සද්ද නගලා කියන්න කියලා. දැන් සද්ද නගලා කියන්නකෝ ඔය හිතපු එකයි. මම සොයනව නිවන වචී සංකාර අන්න වචී සංකාරයක් ආවෙනේ හරියට හරි දැන් මම කී මම දැන් කියන ඔබට ඔක ලියන්න කියලා කොලේක කොලේක සටහන් කරන්න කියනවා බලන්න දැන් කොලේක ඔබ සටහන් කරනවා අන්න චිත්‍රයක් එතන නිර්මාණය වෙනවා නේ යම් සටහනක් වැටෙනවා කොලේක නේද හරි ඒ එතන උනේ මොකද්ද හිතපු තැන උනේ මනෝ සංකාර සිත කියන තැන අනවා කියපු තැන උනේ වචී සංකාර. ලියපු තැන උනේ කාය සංකාර. කාය සංකාර. ආ එහෙනම් බලන්න මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර. සිත, කය, වචනය. සිත, වචනය, කය. මේ තුන නේද? ඔය තුනෙන් අපිට ලෝකේ සකස් වෙන්නේ නේද? හරිනේ. ඔන්න බලන්න. ඔතන තුනයි තියෙන්නේ සිත, කය, වචනය. හරි තුන් දොර. අන සිත කය වචන කියන තුන්දරින් තමයි දැන් ඔන්න වැඩේ සිද්ධ වුනේ. හරිනේ? ඔන්න තුන්දරම ඔතන සිද්ධ වුණා. හොඳට ඔබ බලන්න. හොඳට ඔබ බලන්න. ඕක උනේ කොහොමද කියලා. ඔන්න බලන්න. හිත තුල ඔබට මං කිව්වා ඕක හිතන්න කියලා. හිතන්න කියපු තැන බලන්න මොකක්ද උනේ කියලා හොඳට බලන්න. හොඳට විදර්ශනා කරන්න මේ වෙලාවේ. මොකක්ද උනේ? මම සොයනවා නිවන. අන්න දැන් ඔබ ඕක හිතන්න. සිත තුල යම් දෝංකාරයක් නේද? සිත තුල ශබ්ද දෝංකාරයක් මේ මොහොතේ මම සොයනවා නිවන කියලා වෙනවා. හරිනේ? අනවා. ආන්න. නොආන්න වෙන දේ ඊගාට ඔබ ලියන තැනදී ඔබ කියන තැනදී කියන දේ උනේ කොහොමද? දැන් බලන්න මේ කියන තැනදී දෙකක් වෙනවා. ඔබ කියන එක ඔබට ඇහෙනවා. ඔබට බලන්න ලියන තැනදී ඔබ ලියන එක ඔබට පේනවා. ඔබ ලියනවා කියලත් මේක. ඔය ගැට ටික ඔක්කොම ලියාගෙන යන්න ඕනේ මේ මොහොතේ. හරි? ඔය දිත්තේ මේ මොහොතේ සුන්නත් ධූමිලි වෙලා යන්න. හරිද? ඔන්න බලන්න. හොඳට බලන්න. ඔබ හිතන මොහොතේ අන බලන්න සිත තුල ගොඩ නැගෙන සද්ද ඒක දෝංකාරයක් තමයි ඔබට හම්බ වෙන්නේ. මොකද්ද? මම සොයනවා නිවන කියලා. ඇහෙනව නේද? ඇහැ වැහුවත්, ඇහැ වැහුව, ඇහැ වැහුවත්, ඇහැ ඇරියත් ওই දෙක ඕකම නේද උනේ? ඇහැ වැහුව හැරිය කියලා ප්‍රශ්නයක් උනේ නෑනේ. නේද? හරි. එහෙනම් අන්ධයටත් ওই දෙකම වෙනවනේ. හරිනේ? හරිනේ? හරිද? ඔන්න අහගන්න. ඊගාවට හරි ඔක්කොම ලියාගෙන යන්න. හරි. ඊගාවට ඔබ දැන් ඕක කියනවා. පිට කරා. දැන් ඒක උනේ කොහොමද? ඒක උනේ තිතින් දක්කවලි. බෑ කොහොමද උනේ? කොහොමද උනේ? ඒ ඒක සද්දේ කොහොමද එළියට ගියේ? ඒ සද්දේ ගියේ එක කොහොමද ඔබ දැනගත්තේ ඔබ ඒක කිව්වා කියලා? කියන්නේ අර උලංග වීම නේද? කොහොමද? ආතේ ඇහුන්නේ හිතෙන්ම තමයි දැනගත්තේ නේ. ඇතුලේම තමයි එළියට ගියා කියලා දැනගත්තේ එළියට ගියා. එළියෙන් දැනගත්තා තාම තාම ඇල්ලුවේ පොඩ්ඩක් මැද්දෙන්. මුලින් අල්ලන්න. ඒ කියන්නේ ඔබට වචනයක් පිට කරන්න පුළුවන්ද මේ මොහොතේ හිත නැත්තම්? මෙතන තඹ. ආ ඔන්න ඔයාව අල්ල ගන්න. එයාව තමයි අල්ල ගන්න ඕනේ. ඒක තමයි මම කියන්නේ. මේක හරිසියුම්. ඔබට මම එක එක එක පඩියක්වත් මග අරින්න එපා කියලා මම කතරගම කතාව කිව්වේ ඇයි? ඔබ මේ පඩියක් හරි මග ඇරියොත් ඔබ කතරගම යන්නේ නැහැ. ගිහිල්ලා නැහැ. අන්න එක මේක අතාරින්න එපා. හරි? එහෙනම් හරිම සියුම් එක තැනක් අතාරින්න බලන්න ඔබ මේ වෙලාවේ ඔබට ඔබට සිහිය නැත්තම් සිත මේ වෙලාවේ අයින් වෙලා නම් ඔබට ওই වචන ටික පිට කරන්න පුළුවන්ද? ඔබට වචන ටික පිට කරන්න බෑ. එහෙනම් බලන්න වචන පිට කතා කරනවා කියන තැන වචන ඔතනින් සත්‍යයක් එළියට යන්න ඕනේ සරාලේ හරහා නේද? එහෙනම් ඒක තල්ලු කරේ කොතනින්ද? කොහොමද උනේ? අන්න එයා අල්ලගන්න. සිත අන්න බලන්න. බලන්න මේ සිත මොකද කරේ? අන්න අර සද්ද දෝංකාරය අල්ලු කරා නේද මේ සරාලේ හරහා එළියට වායු කම්පනයක් ඇටියෙද හොඳට බලන්න හොඳට බලන්න ඒක වෙන්නේ කොහොමද කියලා දැන් බලන්න කට දැන් ඔබගේ ඔය කටට පුළුවන් ද ඉටික් කරන්න බෑනේ ඒක තමයි කටට ඔක කරන්න බෑනේ එහෙනම් ඒක උනේ කොහොමද ඒ වෙච්ච දේ බලන්න අපි එදා සාකච්ඡාවේදී මම ඔබට පෙන්නවා අචේතනික ධාතු පහක් සචේතනික ධාතුවකින් ගෙනියන හැටි. පළවෙනියක් උස්සගෙන. හරිද? දෙක ක්‍රියාත්මක කරවන හැටි. දැන් ඔබට තේරෙනවද මේ සිද්ධිය? කොහොමද වෙන්නේ කියලා? ආ එහෙනම් බලන්න මේ විඥාන ධාතුවට පුළුවන් මේ කය ක්‍රියාත්මක කරන්න. තේරුණා? මේක මේ මලමිනිය පණ දීලා ගෙනියන්න පුළුවන්. මේ මලමිනිය උස්සන් යන්න පුළුවන්. මේ කය දන්නවද ඔය එකක්වත්? කය දන්නේ කාය දන්නේ කය දන්නේ නැත්නම් ඒක මලවිනියක් නේද මේ මලවිනිය මේ මලවිනිය එක එක විදියට හරෝ හරෝ නව නව දැන් බලන්න ඔබ ඉන්දුවෙත් එහෙම නේද උතන දැන් ඔබ කතා කරන්නේ කොහොමද දැන් ඒකම නේද වෙන්නේ මේ දැන් මේ බලන්නකෝ දැන් දැන් වෙනදී දැන් ඔය කතා කරන එක කටද කටද ඔය එළියට දාන්නේ ඔය සොරාලිය හරහා ඔය සද්ද ටික වෙන්නේ කොහොමද ඔබ මේ වෙලාවේ නිර්වින්දනය කරොත් ඕක වෙනවද වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. අන්න බලන්නකො වැඩි. එහෙනම් බලන්න අන්න බලන්න සිත ඇතුලේ මෙන්න මේ දෝංකාරය තමයි සද්දේ දෝංකාරය තමයි අර ආරම්මනේ දෝංකාරය තමයි බලන්න සද්දයක් හැලියට එළියට තල්ලු කරන්නේ. වායු කම්පනයක් තල්ලු කරනවා එළියට නේද? හරි නේද? හරි. වායු කම්පනයක් ඒ කියන්නේ ඇතුලෙන් එළියට තල්ලු කරනවා මේ කය ඇතුලේ. අන්න තල්ලු කරන මේ සරාලය හරහා එළියට යනකොට අන්න සද්ද නාදයක් එනවා. හරිනේ? හොඳයි. දැන් බලන්නකෝ. දැන් ආයිත් ඔබ කියන්නකෝ ඒ හිතපු දේ එළියට තල්ලු කරන්නකෝ දැන් වචී සංකාරයක් හැටියට. මම සොයනවා නිවන. අන්න බලන්න මම සොයනවා නිවන කියන එක හිත මුල් වෙලා හිතින් ගොඩ නගලා සත්‍යයක් හැටියට එළියට දැම්මා. හරිනේ? ඔන්න බලන්න. දැන් එළියට ගියේ මොකද්ද? මම සොයනවා නිවනද එළියට ගියේ හිත හිතපු එකද ගියේ සත්‍යයක්ද ගියේ? සත්‍යයක්. ඔය සත්‍ය තුල ඒක තිබුණාද? නොවලට වැඩි දැන් හොඳේ දැන් මම ඔබට කියන පුටුව කියලා දැන් ඔබ ඔක සද්ද කරන්නකෝ පුටුව දැන් අන්න ඒ පුටුවක් එළියට ගියාද දැන් හොඳට බලන්න හොඳට බලන්න ඒ ගිය පුටුවේ ඔබට ඉඳ ගන්න පුළුවන්ද අන්න බලන්න වැඩි එහෙනම් දැන් අපිට හම්බ වෙනවා නේද මේ වචන කියන ටිකේ වචන නිර්මාණය වුණේ සද්දාරහා මේ සද්දය තුල කාගේ හරි මේ මේකක් පොඩ්ඩක් දෝ මෙය වෙනවා ඔන්ලයින් මම පොඩ්ඩක් මියුට් කරගෙන යන්නම් එතකොට ආන් හරි දැන් මේක මියුට් වෙච්ච වෙලාව යන්න එක හරි ගියා හරි එතකොට බලන්න දැන් බලන්න එහෙනම් දැන් මේ අපි මේ කතා කරන එක දැන් අපි මේ වෙලාවේ කතා කරනවා මෙන්න මෙහෙම පුට්ටු මේස ඉර හඳ බුදු හාමුදුරුවෝ මේවා ගැන කතා කරලා මම කියනවා ආ ඔබතුමිය මෙහෙම ආ මෙහෙම කතා කරලා අපි මේක රෙකෝඩ් කරනවා රෙකෝඩ් කරලා හෙට ඔබ මේක අහනවා උඹයි මායි දෙන්නත් එක්ක ඉඳගෙන මේක අහන. අපි කට්ටියම ඉඳගෙන අහනවා කියලා හිතමුකෝ. මොන දැන් මේ වර්තමාන මොහොතේ ඊයේ රෙකෝඩ් කරපු එකත් අපි අහනවා. හරිද? දැන් ඔබගේ උපකරණේ මේ උපකරණය තුලින් සද්දයක් එනවා. මේ උපකරණේ හේතු ටිකක් සකස් වෙලා සද්දයක් එනවා. ඒ සද්දය හරහා අපිට අපි අපි කට්ටියටම දැන් ඔන්න යමක් හම්බ වෙනවා. දැන් අන්න කියනකොට දැන් ඔන්න එක එක්කෙනාට හිතෙනවා ආ අනිශාන්ත මහත්තයා කතා කරනවා ආ අන්න අරය කතා කරනවා අන්න මම කතා කරන එක එතන අන්න පුටුව අන්න මේසි දැන් බලන්න මේ වර්තමාන මොහොතේ ඔය උපකරණයෙන් එළියට එන්නේ ශබ්ද තරංග ටිකක්. ඒ ශබ්ද තරංග ටිකක් ඇවිල්ලා අපිට යම් දැනගැනීමක් එනවා. ඔය සද්දේ තුල අපිට වචන ටිකක් නිර්මාණී වෙලා එනවා. ඊ ඊ ඊ ඔය සද් ඔය සද්දේ හරහානේ අපිට ටික දැන් මේක ඇතුලෙන් ගොඩ නැගෙන්නේ. ඔය සද්දේ මම ඉන්නවද උතන දැන්? නෑ. මාව පණවන්න පුළුවන්ද ඔය සද්දේ? ඔය එන සද්දේ පණවන්න බෑ. අන්න බලන්න. පුටුව පුටුව කියලා කතා කරන තැන ඒ පුටුව අපිට අල්ලන්න පුළුවන්ද? ඉඳ ගන්න පුළුවන්ද? මේ මොහොතේ. එහෙනම් මේ සද්දේ තුලේ පුටුව තියනවාද? එහෙම එකක් පනවන්න පුළුවන්ද සද්දේ තුල? පනවන්න බෑ. හොඳට බලන්න. ඔබ කතා කරනවා කියලත් ඔබට හම්. එහෙනම් ඔබව පනවන්න පුළුවන් මේ සද්දේ තුල. එහෙනම් මේ සද්දෙන් සද්දේ තුල ඒක පනවන්න බෑ නම් සද්දෙන් නිර්මාණය වෙන වචනේ තුල ඒක තියනවාද? කෙනෙක් පුද්ගලෙක් ඒ කියන්නේ සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු ටිකක් ඒකේ තියනවාද? සත්ත්ව අන්න එහෙම එකක් පනවන්න බෑනි. හරි නේද? අන්න බලන්න. එහෙනම් දැන් ඔබ දැක්කා වචනේ සද්දේ තියෙන බොරුව. හරිද? නමුත් බලන්න අම්මා කියලා අපි අහුවෙලා යන්නේ තාත්තා කියලා අහුවෙලා යන්නේ පුටුව කාර් එක ගේ මේසි බුදුහාමුදුරුවෝ කල්යාණ මිත්‍රයා කියලා අහුවෙලා යන්නේ මොකෙන්ද? ඔන්න ওই ටිකත් එක්ක නේද යන්නේ. ওই වචන ටිකත් එක්ක නේද අපි යන්නේ ලෝකේ හදාගෙන. ඒ වචන වල කවුරුත් ඉඳලා තියනවාද කවදාකවත්? සසර වසනාතුරාවටම ඔබ ඉඳලා තියනවාද? මම කියලා අහුවෙලා තියන්නේ ওই වචනෙට නේද? මම කියලා. ඔව් අන්න බලන්න. එතකොට බලන්න මේ වචනේ තුල ඔබ ඉඳලා තියනවාද කවදාකවත්? කවදාවත් ඉඳලා නෑ. සසර වසනාතුරාවටම ඔබ එතන ඉඳලා නෑනේ. හොඳට බලන්න මේ සිද්ධිය. එතකොට බලන්න එහෙමනම් දැන් ඔබ කතා කරපු ඔබ පිට කරපු වචනේ හොඳට බලන්න. එහෙනම් ඔය කිව්ව මම සොයනවා කිව්ව නිවන ඒ වචනේ සද්දේ තුල තිබුණාද? සද්දේ සත්‍යයක් විතරයි. නේද? සත්‍ය සත්‍යයක් විතරයි. ඒ තුල කෙනෙක් පුද්ගලයෙක් ද්‍රව්‍ය වස්තුවක් පනවන්න බෑනේ. හරිනේ? හරි. ඔන්න බලන්න දැන් වැඩි. එහෙනම් ඔබ හිතපු එක එළියට ගියාද? සිතින් සිතින් හිතුවේ මම සොයනවා නිවන කියන එක. එළියට ගිය සත්‍යයක්. හරිනේ? ඔබ හිතුව පුටුව කියලා. එළියට ගිය සත්‍යයක්. ඒ සද්දි පුටුවක් එළියට ගියාද? නෑ. හොඳට අල්ල ගන්න. අද ගලව ගන්න මෙතනින් යන්න එපා මේක අවබෝධ නොකරගෙන කිසි කෙනෙක්. හරි? කිසි කෙනෙක් යන්න එපා මේක අවබෝධ නොකරගෙන අද. ඒ શબ્දේ શબ્දයක් විතරයි. අන්න හරි. ඒ શબ્දයේ શબ્දයක් විතරයි. එහෙනම් බලන්න සද්දය තුල ඔය කියන එකක්වත් පැනෙව්වේ නැත්තම් අපි මේ සද්දෙට නේද ඔක්කොම ගැට ගහලා තින්නේ අම්මා තාත්තා පුටු මේස් ඔක්කොම ටික බලන්න සද්දය තුල ඒකක්වත් පණවන්න බැරි වෙනකොට සද්දේ සද්දයක් විතරයි නේද අන්න බලන්න ඔන්න බලන්න දැන් ඔබට ඔය ඇතුලින් විවර කරලා බලන්න ඔබ අල්ල ඔබ අහුවෙලා හිටපු ලෝකේ මේ බලන්න ඔබ ඔබ පරීක්ෂණයට පත් කරන්නේ දර බලන්න එහෙනම් මගේ ඇහැ මගේ කන මගේ නාහය මගේ දිව මගේ අත මගේ කකුල ඔය ඔක්කොම ටිකත් එහෙමයි නේද එහෙමයි එහෙනම් මමත් එහෙමයි නේද මගේ කය මගේ හිත එහෙමයි නේද හරි නේද රයිට් එහෙනම් දැන් ඔබ කොහෙද ඉන්නේ එතන <laughs> පනවන්න දැන් කොහොම හොඳට බලන්න තව ඉවර නෑ මේ කතන්දරේ හොඳට බලන්න දැන් බලන්න අර අර අර ඔබ ඔබ උප පිට කරා වචනයක් මම සොයනවා නිවන කියලා අන්න බලන්න සත්‍යයක් එළියට ගියා මම කතා ඔබ කතා කරපේක ඔබට ඇහෙනවා අන්න බලන්න ඔන්න බලන්න ඔන්න බලන්න සිද්ධියයි එළියට ගියා සත්‍යයක් ඇතුළට එනවා නේද ආයි මම කතා කරපේක මට ඇහුණා කියලා හොඳට බලන්න වෙන කරුමේ. අන්න බලන්න කම්මා විපාකා වර්තන්ති විපාකෝ කම්ම සම්භවෝ. තස්මා පුනබ්බෝ හෝතු. ඒ ඒ තම ලෝකේ පවත්තති කියන තැන බලන්න මෙන්න මෙතන මේ වෙන කරුමේ බලන්න. සහජාත පුනර්භව හැටියට දෙයාකාරයකට කර්ම රැස් වෙන හැටි බලන්න ඔන්න ඔතන. ඔය සිද්ධිය ඔයාගෙන් ඔයාට. හරිද? ඔබෙන් ඔබට අනවබෝධය තුල වෙන සිද්ධිය බලන්න. බලන්න එළියට ගිය සද්දේ ඔබට ඇහෙනවා කියලා ගන්න තැනම ඔක නිකන් ඇතුළට එනවාද? අන්න අර සද්ද සරංගේ ඇවිල්ලා ආයි කනේ වදිනවා නේද? ওই කනේ. මොන බලන්න. කනේ වැදුණා සද්ද ධාතු, සෝත ධාතු කියලා කන් ඇතුළට ආවද මන ඇතුළට නෑ තිංගං සංගති පස්ස රාග දේශ මොහ කින කුණු ගොඩේ ආයි ගෑවුණා නේද තව පාරක් ගෑවිලා එකතු ගෑවිලා ඇතුළට ආවනේ කුණු ගෑවිලා තිබිච්ච එකේ තව කුණු පාරක් ගෑවුණා නේද තව පාරක්. ඔව්. එහෙනම් දැන් තේරෙනවා නේද කොහොමද මේ කුණු ගඟ එකතු වුනේ කියලා. <laughs> දැන් තේරුණාද? උපක් කිලිට්ටෝ ටික ආපු හැටි දැන් තේරෙනවද? කියන්නේ පුරාණ කර්මය නව කර්මයක් වෙනවා නේද එතන. හරියටම හරි දැන් තේරෙනවා නේද මේ සිද්ධිය දැන් මොකද්ද? දැන් ඔබට තේරෙනවා නේද පුරාණ කර්මයක් නව කර්ම පුරාණ කර්ම නව කර්ම දෙයාකාරයට කර්ම රැස් වෙන විදිහ. එහෙමයි එහෙමයි. දැන් ඔබ මේක දකින්නේ ඔබ තුලින්ම නේද? ඔබේ සිද්ධියක් නේද ඔබ මේ දකින්නේ? අන්න බලන්න. එහෙනම් බලන්න බුදු පියාණන් වහන්සේ පෙන්වා නේද? දැන් බලන්න ඔය ඔක්කොම සංඛාර නේද තියෙන්නේ? වචී සංඛාර, කාය මනෝ සංඛාර, වචී සංඛාර, කාය සංඛාර. ඈ අන්න බලන්න. බුදු පියාණන් වහන්සේ පිළිනිවන් මන්ත්‍රයේදී මොකද්ද කිව්වේ? සබ්බේ සංඛාරා මොකද්ද මොකද්ද අන්තිමට පෙන්වන්නේ? වය ධම්මා සංඛාරා, අප්පමාදේත සම්පාදේත. අනේ ආන්න බලන්න. දැන් බලන්න මේ කතන්දරේ කොහාටද ගලන්නේ කියලා. හොඳේ? බලන්න ඔය ඔක්කොම බලන්න සංකාර කියන තැනම ඔය තියෙන සංකාර. එන බලන්න මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර කියන තුන්දොරේ අවිද්‍යා පත්‍යා සංකාර. අවිද්‍යාව නිසාමයි සංකාර හටගන්නේ. අන්න දැක්කද වැඩේ. අන්න දැන් බලන්න ලෝකය කියන තැනම තියෙන්නේ අවිද්‍යාව අවිද්‍යාව නේද එහෙනම් ඒක දැන් ඔබ දකින්න මේ ගැඹුර ස්පර්ශ කරන්න අඩියටම හරි තාම වැඩි ඉවර නෑ ඔන්න බලන්න ඔබ කතා කරපු එක ඔබට ඇහෙනවා කියන තැන බලන්න එළියට ගිය එක ඇතුළට ඇහුච්ච තැන ආයිත් පාරක් කුණු ගෑවිලා මේ කුණු ටික තමයි ආයිත් සැරයක් ඔබට සංසාරේ යන ලෝකයක් හැදුවා අන්න බලන්න පංච උපාදානස්කන්ධා දුක්ඛා කිව්ව තැන තමයි ඔය තියෙන්නේ බලන්න ඔබට ඕකාය ඇහෙන්නේ සෝතම් පටිච්ච සද්දේට උප්පච්චි සෝත විඥානං තිංගං සංගති පස්ස වේදනා සංඥා සංකාර විඥාන රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ කියන එකෙන් තමයි ඔබට ඕක ඇතුළේ ඔය පුදුනේ මොකද පංච උපාදානස්කන්ධ පතප දුක්මයි ගෙනල්ලා දෙන්නේ අද වෙඩි දැක්කද වෙඩි අද ඔබට යන්නේ එකයි මේ මොහොතේ පෙර නොතිබී හටගන්න මොහොතක පෙර නොයසු ධර්මයක් ඔබට ඇහෙන්නේ මේ මොහොතේ සාන්දිටික ඔබට අවබෝධ වෙන්නේ පෙර නොඇසූ ධර්මයක්. මේ මොහොතින් මොහොත මේ මොහොතින් මොහොත පෙර නොඇසූ මේ බුදුදහම අවබෝධ වෙන්නේ. හොඳයි අපි තව ටිකක් ඉස්සරහට යමු. එහෙනම් ඔබ දැක්කා හිතින් හදපු එක හිතින් දැක්ක නේද ආයිසරයක්? ඔව්. අන්නවා හිතින්ම හදලා එළියට දාපු එක ආයි හිතින් ගත්තනේ. හිත දැනගත්තා නේද? බලන්න හිතින් හදලා එළියට දාපු එක හිත ආයි ආයි ඉතින් යමක් දැනගත්තා ඒකම ගත්තා නෙමෙයි හොඳේ. කම ගත්තා නෙමෙයි. රල්ල ගන්න. දැන් බලන්න කාය සංකාර කියන තැන. කාය සංකාර කියන තැනට ඔබ එනකොට කයෙන් කෙරෙන ක්‍රියා. කයෙන් කෙරෙන ක්‍රියා ටික. හොඳට බලන්න. එතකොට කාය සංකාර කියන්නේ අපි කය කය පරිහරණය කරන තැන. ඒ කියන්නේ මේ සියල්ලම කාය සංකාර කිව්වහම මේ ඔක්කොගෙම සිද්ධ වෙන කතන්දර ටික. මේ කය පරිහරණය කරන. දැන් බලන්න වෙන සිද්ධිය. සිතින් ඒ කාය සංකාරය කොහොමද ලිව්වේ? කොහොමද ඔබ කොලේ ලිව්වේ? පෑන අත පෑන අරගෙන කොලේ අතට ඕන විදියට ලිව්වද? කොහොමද උනේ? අන්න දැන් ගලවන්න. ඉතින් ලිව්වේ. අන්න හරි. ඒ කියන්නේ අර වචනේ දැම්ම වගේම අන්න බලන්න මේ මේ මේ මැරි මේ මැරිලා තියෙන මේ කතන්දරේ නේද? මේක අරගෙන මෙයා මොකද කරන්නේ? පෑනකුත් අතට දීලා නේද? පෑනකුත් අතට දීලා මේක අල්ලගන්න හැටි කියලා දීලා පෑන අල්ලන හැටි නේද? දැන් මෙයා මොකද්ද කරන්නේ? අන්න දැන් මේක ලියන හැටි බලන්න. මම සොයනවා නිවන. අර සිතේ දෝංකාරය මෙන්න දැන් මෙතන සටහනක් ඇටියට යනවා. දැන් බලන්න ඕනේ යම් සටහනක් හැදුනා. 100 දෙනෙක් ඉන්නවා සටහන් 100ක් තියෙනවා. කෝටියක් කට්ටිය ඉන්නවා කෝටියක් සටහන් තියෙනවා. මේ සටහනද අනිත් එකම. එකිනෙකට වෙනස්. බලන්න මේ ලියන මේ සිත්තම මේ ගොඩ නැගෙන සිත්තම බලන්න ඇයි එකින් එකට වෙනස් වෙන්නේ? අන්නර කෙනා කෙනා තුල පවතින ධාතුනානත්ය. ඒක ධාතුනානත්ය නිසා. කෙනා කෙනාගේ ධාතු නානත්වය වෙනස්. ඒකට බලන්න ධාතු නානත්වය නිසා එක එක විදිහට මේක දී වෙනවා. හැබැයි අර හිතපු එකට දැන් මේ චිත්‍රණිය වෙලා තියෙන්නේ. අන්න ඒකයි ගැටේ. ඔය හිතේ හිතේ හිතේ තල්ලු කරපු එක දැන් මේ චිත්‍රණිය උනේ. අන්න බලන්නකෝ. දැන් මේ හිතපු එක මේක තියෙනවද මේ චිත්‍රණේ? චිත්‍රෙත් නෑ. නෑ නෑ. මේකේ සටහනක් විතරයි. එතකොට බලන්න අර හිතපු එක මේකට අදාළ එකක්ද? නෑ. අන්න ඊගාවට බලන්න. මේ ලියපු එකනේ ආයි දැනගන්නේ ලිව්වා කියලා. අන්න ආයි සැරයක් අරක ලිව්වා කියන එක ආයි සැරයක් අර විදිහටම. අන්න බලන්න. ආන මනංච පටිච්ච ධම්මේට උප්පජ්ජති මනෝවිඤ්ඤාණං කියලා ආයි ගියා නේද ඇතුළට. ඩොක් ගාලා. උපටිච රූපී රූප චක්කු විඤ්ඤාණ තිඤ්ඤාණ අංග විදිහට ගියානේ නේද රූපයක්. ටක් ගාලා. ආයතන හයෙන්ම දුවන. දැක්කද සිද්ධිය. නිකන් ගියාද? අර තව පාරක් කිලුට වෙලා නේද මේක ඇතුළට ගියේ දැන්. ආ බලන්න. කිලුට්ටෙන් කිලුට්ටට මුලාවෙන් මුලාවට යන විදිය පේනවද රැවටිලා. අන්න බලන්න. එහෙනම් අනුසූත ගාමී කිව්වේ ඔන්න ඕකයි. අන්න බලන්න කුණු එකතු වෙලා තියෙන තැනට තව කුණු එකතු වෙනවා. තව කුණු එකතු වෙනවා. තව කුණු එකතු වෙනවා. කුණු කන්දක් වෙනවා. ඒ කියන්නේ හරියට දැන් මොන ගඟක් උල්පතකින් පොඩි උල්පතකින් ගඟක් පටන් අරගෙන යනවා මගදී යනකොට කානු වලින් ඇලවල් වලින් අතු ගංගා වලින් ඇවිල්ලා මේ ගඟට එකතු වෙනවා නේද බලන්න ඔය වගේ ඔක්කොම එකතු වෙලා එකතු වෙලා යනකොට අර මුලදි තිබිච්ච පොඩි හරි තිබුණා පිරිසිදු බව එන්න එන්න මොකද වෙන්නේ මොයකට ගාවට යනකොට අපිරිසිදුම තැන තමයි මොයකටනේ මුහුදට වැටෙන තැන අන්න බලන්න. මේ නිශාන්ත මහත්තයා මට හොඳ උදාහරණයක් මතක් වෙනවා මේ දැන්. යන්න. ප්‍රායෝගික උදාහරණයක් දැන් මේ ගෙදර මොක් කරනවනේ වතුර එකක් දාලා බාස්කට් එකට. ඔව්. එතකොට වතුර එක පිරිසිදු තියෙනවා. හරිද? අපි එක සැරින් සැරේ අරගෙන අරක අරක මොක් කරන කම්ම ඒක අර ආයි ආයි ආයි ආයි අර වතුර එකටම දාලා හොදලා අරන් තව තැනක් මොක් කරනවා. අර වතුර එකටම දාලා හොදලා ඒක පිරිකලා අරන් තව තැනක් මොක් කරනවා. අර වතුර එක විසි කරන කම්ම අර ටික ටිකට යනවා. හරියට එන්න එන්න කුණු එකතු වෙනවා නේ. එන්න එන්න කුණු එකතු වෙනවා නේද? හරියට හරි. හරියට හරි. හරියට හොඳයි. තව කාට හරි තියනවාද ඒ වගේ? තව මොකන හරි. මේ දැන් එන්න. දැන් ඔන්න අවදි වෙන්න ඕනේ ඔයගොල්ලෝ ඇතුළ. අනේ සාදු සාදු ඔබට වැටහෙවා මේක. ඈ ඔබට වැටහෙවා. ඉතින් හරි. තව තව කාට හරි. තව තව තව එන්න. දැන් බලන්න කුඩේ යන දිහානේ. <laughs> ඉහළම කුඩේ යන දිහා බලන්න දැන්. සිද්ධිය. හරිද? <laughs> අන්න බලන්න කතන්දරේ ඈ. දැන් බලන්න එහෙනම් ඔබට දැන් පේනවා එහෙනම් මනෝ සංකාර, වචී සංකාර, කාය සංකාර මේ තුනම නිසා කොහොමද මේ කෙලෙස් ගොඩ ගොඩ නැගෙන්නේ කියන කොහොමද ලෝකයක් ගොඩ නැගුණේ අද වෙනකන් අනවර්ත ආපු අනවර්ත සංසාරේ ආවේ ඔන්න ඔය විදිහට ඔන්න ඔය නොදන්නා කම නිසා ඔන්න ඔය මුලාවට අහු වෙලා ඔන්න ඔය රැවටීමට අහු වෙලා ආපු ගමනක් තියෙනවා දැන් මෙතන නිදහස් නොවුනොත් අනාගතයටත් ওই ටිකමයි වෙන්නේ හරිද එහෙනම් මේ මොහොතේ අතීත වන වර්තමාන අනාගත තුන් කාලෙම ඔබට දකින්න පුළුවන් එහෙනම් ඔබගේ අතීත ඔක්කොම සිදුවීම් ටික දැන් දකින්න පුළුවන්. එහෙනම් දැන් මට පොඩි ප්‍රශ්නයක් එනවා. දැන් ඔබට මේ ලෝකේ කවුරුවත්ම වැරද්දක් කරපු අය ඉඳලා තියෙනවද? තරහකාරය හොඳකත් හොඳ කරපු කට්ටිය නරක කරපු කට්ටිය එහෙනම් ඉන්නවා තියනවා කියන එකෙන් නිදහස් නැද්ද දැන්? දැන් බලන්නකෝ එඩි <laughs> ඔය ගොඩේ නීටිය ඔක්කොම ටික නේද? ඔය කිව්ව ගොඩේ නීටියේ එහෙනම් ඉන්නවා කියනවා කියන හිටපු ඔක්කොම හිටියේ ඔතනනේ. බලන්නකො දැන් බලන්නකො දැන් වෙන සිද්ධිය. එන ඔබට ඔබ විතරයි. ඔබ විතරයි. ආන්න බලන්න. මේ ලෝකෙ එක්කෙනයි. ඔබ දකින්නේ ඔබේම ඡායාව. අන්න බලන්න. අන්න ඒක තමයි. එහෙනම් බලන්න ඔබ මේ ධර්මය අහන්න. ඔබ මේ ධර්මය ඒ කියන්නේ මම වැරදි බුදු පියාණන් වහන්සේ තමයි දන්නේ. උන්වහන්සේ තමයි මේක අවබෝධ කරේ. එන උන්වහන්සේ බල කියපු විදිහටම උන්වහන්සේ බලපු විදිහටම ඒ කෝණයෙන්ම බලන්න ඕනේ මම බලන කෝණේ වැරදි කියලා ආපු කෙනාට තමයි මේක තියෙන්නේ. හරි. එයාට තමයි මේක මේක මේක අහුවෙන්නේ. එහෙනම් දැන් බලන්න. එහෙනම් දැන් අපිට පේනවා මේ හිතනවා කියන තැනත් සිත තියෙන්නේ. කතා කරනවා කියන තැනත් කවුද ඉන්නේ? සිත තියෙන්නේ. දෙයක් කරනවා කියන තැනත් මොකද තියෙන්නේ සිත තියෙන්නේ එහෙනම් බලන්න සිත පිරිසිදු වෙනකොට අන්න බලන්න ඉස්සල්ලාම අන්න බලන්න සම්මා සංකප්පය ගොඩ නැගිනකොට අන්න බලන්න ඊගාවටත් ඒ ඒ සිතෙන්ම නේද වචනත් ඇවිල්ලා තියෙන. අන්න බලන්න වචනේ පිරිසිදු වෙන්නේ නැද්ද දැන්? අන්න බලන්න දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබ බලන්න ඔබ තුලින්. ඒක පිරිසිදු වෙනකොට දැන් බලන්න එතනින්මයි ගොඩ නැගුණේ කයේ කතන්දරේ. කයේ ක්‍රියා ටික. එහෙනම් සිත පිරිසිදු වෙන කය පිරිසිදු වෙන්නේ නැද්ද දැන්? කය සංවර වෙන්නේ නැද්ද? එහෙනම් සිත කය වචනය තුන් දොර දැන් සංවර වෙන්නේ නැද්ද? එහෙනම් ඔබ දකින්නේ නැද්ද කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු ආ හරි නේද? එහෙනම් මේ දහමට ගාන්ට ගැලපෙනව නේද දැන්? ඈ එහෙනම් සබ්බපා පස්සා කරන කුසල සුපසම්පදා කියලා කියලා සියලු බුදුවරුන්ගේ මේ අනුශාසනාවේ කිව්ව කතන්දරය ඔබ දැක්කද දැන්? දැක්කද? දැක්කද මේ කතන්දරය? එහෙනම් බලන්න. එහෙනම් ඔබ දැන් ඇවිල්ලා තියෙන ලොකු සම්දිස්ථානයකට නේද? එහෙනම් බලන්න. එහෙනම් දැන් ඔබ ඔබව දකිනවා. අන්න බලන්න මේ දකලා දැකලා යනකොට දැන් ඔබට මුල මැද අග ඔක්කොම ටික පේන්නේ නැද්ද? මේ කතන්දරේ. හරිද? ආ දැක්කද ඔබට මේ කතන්දරේ තියෙනවා ඔබ ඕක ඇතුලේ ඉන්න ඔය වංචාකාරයව ඔය දැන් ගෙදරින් කියන්නේ ඕක ඇතුලේ ඉන්න ඔය ඔය වංචාකාරයව ඕක ඇතුලේ ඉන්න ඔය ජරා සතාව ඈ ඔය කැත කැත සතාව ඈ ඔය දූෂිත මිනිස්සයා ඈ ඔය බුරුකාරයව කොහොම දකින්නවනේ මෙච්චර කාලයක් ඕක ඇතුලේ හැංගිලා හිටපු එහෙනම් බලන්න අර දීලා තිබිච්ච ඔක්කොම වටිනාකම් ටික දැන් ඉවරයි නේද? ආන්න බලන්න. අන්න බලන්න. දැන් බලන්න එහෙනම් ඔබ අවබෝධය කරේ මොකද්ද? රැවටීම. ඔබ අවබෝධය කරේ මොකද්ද? නොදන්නාකම දන්නාකමක් බවට පත් කරගත්ත තැන අන්න බලන්න. රැවටීම්, ඇලීම්, ගැටීම් තුනටම වැඩේ දෙන්නේ නැද්ද දැන්? ඔය විදිහට ඔබ දකින්න දකින්න දකින්න දකින්න දකින්න දකින්න දැන් ඔබට කාටක්වත් ඇඟිල්ල දික් කරන්න පුළුවන්ද? කාටක්වත් වැරද්දක් පනවන්න පුළුවන්ද? කිසි කෙනෙක්ට. ඔබ දකින්නේ ඔබමයි. එහෙනම් බලන්න ඔබ යමක් එහෙනම් බලන්න දැන් බලන්න සිත කය වචනේ තුන්දර සංවර වෙනකොට අන්න බලන්න සම්මා ආජීව අන්න යහපත් ජීවිතය කියන තැනට එනවනේ අන්න යහපත් ජීවිතය අන්න බලන්න ඔබ යහපතේම හැසිරෙනකොට දැන් බලන්න ඔබ සුද්ධ කරන්නේ ඔබේම කුණු ටික නෙමෙයිද අන්න බලන්න ඔබේම කුණු ටික සුද්ධ කරන්නේ ඇතුළේ. කාටක්වත් ඔක් කරන්න බෑ. ඔබටමයි ඔක් කරන්න පුළුවන්. ඒකයි කිව්වේ. තේරුණාද? ඔබ ඔබේම ගුරුවරයා වෙලා ඔබ ඔබවම සුද්ධ කරනවා. එහෙනම් ඔබ යහපත් කරන්න කරන්න ඕක ඇතුලේ බලන්න බුළු ඒ කියන්නේ මේ දස දිශාවෙම විශ්වයේ අනන්ත කෙලවරටම ඔබට පැතිරෙන්නේ මොකද්ද? සතර බ්‍රහ්ම විහරණය නෙමෙයිද? මිත්තා මුදිතා කරුණා උපේක්ෂාව කියන එක නෙමෙයිද වැඩෙන්නේ දැන් ඔතන. ආන්න බලන්න. දැන් ඔබ දකින්න හැවෙන්නේ. ඔය තුල ඔබට ඔය තුල ඔබට ඔබ නිවෙන නිවිල්ල ඔය තුල ඔබට දැනෙන සුවය ඔය තුල ඔබට දැනෙන සැපය එක වචනයකට ගන්න බෑ. ඒක සදාතනිකයි. ඒක निराமிසයි. ඒක මොකකටවත් නැති කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක නැති වෙන එකක් නෙමෙයි. ඒක හැම මොහොතකම පවතින එකක්. මේ සුවය. තේරුණාද? ඒක වචනයකට ගොඩක් ගන්න පුළුවන් එකක් නෙවෙයි. පෙන්වන්න පුළුවන් එකක්. එන ඔබට පේනවා නේද දැන් මේ කත් කිව්ව කතන්දර. ඕක ඕක ඇවිල්ලා ව්‍යාජයෙන් පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි කෙනෙක්ට. අපි ගොඩාක් අය ඕක පෙන්නනවා. මෙහෙමයි කියලා. ඔබ බලන්න ඔබට ඔන්න ඔය කියන ස්පර්ශය වුණාද කියලා. කවදාවත් වෙලා තියනවාද මේ මොහොතේ වෙනවද කියලා බලන්න. එහෙනම් බලන්න ඔබට මේ මොහොතේ ඔබ දකින්නේ මේ මේ කාගේ ස්වභාවය දකින්නේ ඔබ දකින්නේ අරියතුන් වහන්සේගේ ස්වභාවය ඔබ දකින්නේ අරියතුන් වහන්සේගේ ස්වභාවය මේ මොහොතේ ඔබ ස්පර්ශ කරන්නේ මේ මොහොත එන ඔබ දකිනවා මෙතන අන්න මේ අවිද්‍යා පත්‍ය සංකාර අවිද්‍යාවෙන් ගොඩනැගෙන සංකාරවල ස්වභාවය දකිනවා එන ඔබ දකිනවා අවිද්‍යා පත්‍ය සංකාරා කියලා මේ ගොඩනැගෙන පටිච්ච සමුප්පන්නව ගොඩනැගෙන ධර්මතාවයේ හැටි එහෙනම් ඒක ඔතන තියෙන සම්පූර්ණම මුලාවටපත් වෙලා රැවටීමටපත් වෙලා යන ගමන. එහෙනම් ඒ ඔබද? ඔබ මුලාවට දාලා ඔබ දුකකටපත් කරන එක. ඔය හිත ඔබද? නෑ. බලන්න. ඔබ ඔබට අනර්ථයක් කරන්නේ නේ. ඈ? ඒ කියන්නේ ඔය තුච්ච වැඩක් කරන්නේ ඔය හිත. එහෙනම් බලන්න ඒ හිත ඔබ කියලා ගන්න පුළුවන්ද ඔබට? ඔබ දකිනවා මේ ධර්මියෝම ධර්මියෝ පවත්තන ක්‍රියාවලිය. ධර්මියෝම ධර්මියෝ පවත්තන අවිද්‍යාව පත්‍ය අවිද්‍යාව කියන්නේ ධර්මතාවයක්. ධර්මයක්. ධර්ම නියාමයක්. සංකාර කියන්නේ ඒකෙන් ගොඩනැගෙන තවත් ධර්ම ටිකක්. ඒ කියන්නේ හේතුඵලව සකස් වෙන ක්‍රියාවලියක්. අන්න ඔබ මේක දකිනවා. මනෝ මනෝ ඒ කියන්නේ සිත, කය, වචනය තුන්දොරින් යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අන්න මේක සිද්ධ වෙන්නේ සිත මුල් වෙලා. ඔබ දැක්කනේ ඒකනේ. අන්න ඒක ඔබ දකිනවා ක්‍රියාසිතක් හැටියට ඔක්කොම වෙන්නේ ක්‍රියාවල් නේද? ඔක්කොම වෙන්නේ ක්‍රියාවල්. ඒ ක්‍රියාවල් එකක්වත් ওই කියන එකකටවත් අදාළ එකක් නෙමෙයි. දැන් බලන්න ඔබ ලංකාවේ සිංහල භාෂාව කතා කරන කෙනෙක්, දෙමළ භාෂාව කතා කරන කෙනෙක්, ඉංග්‍රීසි භාෂාව කතා කරන, ඉතාලි භාෂාව, ජර්මන් භාෂාව මේ විදිහට භාෂා 50ක් කතා කරන 50 දෙනෙක් ගෙනල්ලා පොල්ලත්තක් වියන්න දෙනවා. කට්ටියටම උපදෙස් දෙන පොල්ලත්ත වියන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝගේ භාෂාවෙන්. දැන් පොල්ලත්ත වියනවා. කට්ටියම පොල්ලත්තක් වෙනවා. පොල්ලත්තක් දෙනවා ඒක ඒගොල්ලෝ වෙනවා. දැන් ඔය ඔය ක්‍රියාවක් නෙවෙන්නේ. ඔය ක්‍රියාව කොයි භාෂාවටද අයිති දැන්? එක භාෂාවක්. ආන්න දැක්කද? දැක්කද? ආන්න බලන්න. එහෙනම් බලන්න එක භාෂාවකටත් අයිති නැති එකක්. එහෙනම් මේ ක්‍රියාවල් එකක්වත් යනවා එනවා කරනවා දේ මේකක්වත් භාෂාවකට අයිති දේවල් නෙමෙයි. එහෙනම් හැමතැනම තියෙන ක්‍රියාවක්. ක්‍රියාවන් තියෙන හැමතැනම. ඒ ක්‍රියාවන් භාෂාවකට අයිති නෑ කොහෙටවත් නේද? ආන්න ඒක හේතුඵලව සිදුවෙන ක්‍රියාවලිය. එහෙනම් දැන් ඔබට ඔබ හඳුනා ගන්න පුළුවන් වුණාද? ඔබ හොයා ගන්න පුළුවන් වුණාද? දැන් ඔබට හොඳට බලන්න. දැන් බලන්න එක මොහොතක ඔබ බලනවා අන්න දැන් මේ මම කියලා අන්න දැන් ඔබ දැක්කනේ ඔය ඔය වචනය තුල ඔබ නැහැ. සද්දේ තුල ඔබ හිටියේ නැහැ. ක්‍රියාව තුල ඔබ හිටියේ නැහැ. නේද? හරිනේ. එහෙනම් ওই සිතුවිල්ල තුලත් ඔබ හිටියද දැන්? හිටියේ නෑ. ඔබව පණවන්න බෑ නේද? දැන් කෝ ඔබ? දැන් කෝ ඔබ? ඔබ ඉන්නෝනේ ওই තුන තුන නේද කොහේ හරි? එක්ක වචී සංකාර තුල ඔබ ඉන්න ඕනේ. එක්ක මනෝ සංකාර තුල ඔබ ඉන්න ඕනේ. එක්ක කාය සංකාර තුල ඔබ ඉන්න ඕනේ. නේද? දැන් ওই තුනෙන් කොහෙකවත් ඔබ හිටියද? <laughs> හොඳට බලන්න. කොහෙන්ද ඔබ? දැක්කද සිත? එහෙනම් ඔබ දැනගත් අලුත් දෙයක් අනිච්ච කියන තැනම අන්න මම ඔබට තව එකක් පෙන්නන්න. ඔන්න ඔතන ඔබ අද වෙන මම හිතන්නේ මේක දැකලා තියෙනවා කියලා ඔබ. බලන්න අපිව මේ සංසාරේ අපිට මේ සැපයි කියලා ගෙනියන ගමනේදී මේක යන්නේ කොහොමද කියලා බලන්න ගොඩ නැගි ගොඩ නැගි. හොඳට බලන්න. හොඳට බලන්න මේ සිද්ධිය. ඔබට මේක ගොඩ නැගි ගොඩ නැගි යන්නේ කොහොමද කියලා හොඳට බලන්න. එකක් අතෑරෙනකොට එකක් අල්ලන ඇල්ලෙන්නේ ඇයි කියලා. හොඳට බලන්න. අන්න ඒක තමයි අර මම පෙන්වුවේ දට්ටබ්බ සූත්‍රයෙන්. මේ දට්ටබ්බ සූත්‍රයේ තාම පොඩි සූත්‍ර දේශනාවක්. මේක මේක පුදුමාකාර ගැඹුරක් තියෙන දේශනාවක්. බලන්න එතන බුදු පියාණන් වහන්සේ පෙන්වනවා නේද? සැප දුකක් හැටියට දකින්න කෙනා. අන්න දැන් ඔබට දැන් පේනවා නේද? ඔය සැපයි කියලා අල්ලගත්ත තැනම දුකක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙමයි. භද්‍රගාමිනී සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ මෙන්න මෙහෙම පෙන්නනවා. ගාමිනීගෙන් අහනවා මෙන්න මෙහෙම. ගාමිනී ඔබට දුරින් නෑ කෙනෙක් වෙන කෙනෙක්ට කරදරයක් වුණොත් ඔබට කොහොමද දැනෙන්නේ කියලා අහනවා. දැන් ඔබටත් බලන්න ඒක දාලා ඔබට ගොඩාක් ඈතින් නෑ වෙන කෙනෙක්ට මොකක් හරි කරදරයක් වෙනවා. ඔබට කොහොමද දැනෙන්නේ? කියන්න බලන්න. ටිකා ටිකා දැනෙන්නේ යන්තම් නේද? ඒ කියන්නේ ඔබට පොඩි දුකක් තමයි ඒ වෙනුවෙන් දැනෙන්නේ. නේද? එයාට අපි හිතමු මොකක් හරි හොඳ ඒ කියන්නේ ස්විප් එකක් ඇදිලා. දැන් ඔබට එයා දුර නෑ දැන්. දැන් ඔබට දැනෙන්නේ කොහොමද? එච්චර ගාණක් නෑ. එච්චර ගාණක් නෑ. පොඩි සැලයක් දැනෙන්නේ නේද? ආන්න බලන්න. ඔබට ළඟම නෑ කෙනෙක්. අපිට ඔබේ සහෝදරයෙක් කියලා. හරිද? ඔබේ දරුවෙක් කියලා හිතන්නකෝ. මේ දරුවට කරදරයක් වෙනවා. ඔබට දැනෙන්නේ කොහොමද? දුක. ආ දුකක් දැනෙනවා. මේ දරුවා විභාගයක් පාස් වෙනවා ඉහළින්. ඔබට දැනෙන්නේ ආසැපක් දැනෙන්නේ. අන්න බලන්න. එහෙනම් ඔබට ලං වෙන්න ලං වෙන්න ඒ දැනීම ඒ කියන්නේ ඇලීමයි ගැටීමයි වැඩි. ඔබට ඈත් වෙන්න ඈත් වෙන්න ඒ ඇලීමයි ගැටීමයි දෙක අඩු බලන්න දැන් මේ දරුවා හොඳ හොඳට බලන්න. මේ දරුවට ඔබ කොච්චරක් ඇලි එහෙනම් ඔබට ඔතනින් පේන එක දෙයක් තියෙනවා. එහෙනම් මේ සැප ඒ කියන්නේ සැප කියන එක දුකට සාපේක්ෂව තියෙන එකක්. තේරෙනවද? ඒ කියන්නේ අර ඈත නෑයකින් ඔබට පොඩි දුකක් එන්නේ ඔබට එයාගෙන් ලැබිච්ච සැපත් ඒ ප්‍රමාණයයි. තේරුණාද? පොඩි සැපක් හම්බ වෙලා තියෙන නිසා තමයි පොඩි දුකක් දැනෙන්නේ. ඔබට දරුවගෙන් ලොකු සැපක් හම්බ වෙනවා. ඒ නිසා ඔබට දැනෙන දුක ඒ ප්‍රමාණයටම දැනෙනවා. ඒ ප්‍රමාණයටම දැනෙනවා. අන්න ඒකයි දුක් සැප නිරුද්ධ ඒ කියන්නේ රාගය නිරුද්ධ කරනකොට ඒකට සම්ප්‍රයුක්ත වම දේශය නිරුද්ධ වෙලා යනවා. ඇලීම නිරුද්ධ වෙනකොට ඒ ඒ ප්‍රමාණයටම ගැටීම නිරුද්ධ වෙනවා. එතකොට බලන්න මේක මේ දෙක එක ප්‍රමාණයට තියෙන්නේ. අන්න ඒක තමයි මේ දෙකේ බිඳුවේ ලක්ෂ්‍යය තමයි උපේක්ෂාව කියන තැන. රාගය කොච්චරද ඇති වෙන්නේ ප්‍රමාණයටම ඔබ දන්නේ නැතුව දේශය හට ගන්නවා. ආන්න බලන්න. ඔබට ඔබට මේක හොඳට බලන්න කොලා. ඔබ ඔබට දරුවාට තියෙන ආදරයේ ප්‍රමාණයටම ඔබට දුක දැනෙනවා. ඔබ ඇලිලා තියෙන ප්‍රමාණයටම ඔබට ගැටීමක් තියෙනවා. ඇලීම් ගැටීම් දෙක එනවා. අන්න බලන්න. එතකොට එහෙනම් මේ දෙක සංප්‍රයුක්ත යන දෙක. එතකොට බලන්න අනිච්ච කියන ස්වභාවයේදී ওই දෙකම බිඳුව වෙච්ච තැන. අන්න බලන්න. බිඳුව වෙච්ච තැනදී අන්න බලන්න මේ දෙකම තියෙනවා. එතනනේ. ඊට පස්සේ අපි දැන් මෙහෙම හිතමුකෝ. දැන් ඔන්න ඔබට මේ වෙලාවේ ආස්වාස් ප්‍රස්වාසයේ වැටෙනවනේ ඔක්කොගෙම නේ. හරිනේ වැටෙනවනේ හරි දැන් ඔබ මොහොතක් ආස්වාස ප්‍රාස්වාසය නොකර ඉන්නකෝ ආස්වාස කරන්නකෝ ප්‍රාස්වාස නොකර ඉන්නකෝ ඔහම අල්ලන් ඉන්නකෝ <laughs> දැන් ඉන්න උළුවද බෑ බෑ අන්න හරි ඒ කියන්නේ ඔන්න බලන්න ආස්වාසයේ උතන නතර වෙලා තිබුණොත් අතර වුණොත් දැන් සී ඒ කියන්නේ ටිකක් කියලා යනකොට ලොකු දුකක් නේ දෙන්නේ. අමාරුයි නේද ඉන්න. දැන් මේක දාන්න ඕනේ නේද එළියට. ඒ කියන්නේ 100ට 100කම දුකක් දැන් උතන තියෙනවා ඇති වෙලා. ඔන්න බලන්න දැන් වැඩි. හොඳේ? හොඳට බලන්න. 100ට 100ක දුකක් දැන් උතන ඔබ ඉන්නවා. තව දුරටත් මේක අල්ලන් ඉන්න බෑ. හරිද? 100ට 100ක දුකක ඉන්නේ දැන් ඔබ. දැන් ඔබ පොඩ්ඩක් දැන් ඔබට අන්න බලන්න එහෙනම් මේ මොහොතේ ඔය ස්වභාවයේ ආස්වාසය කියන ඔය ස්වභාවයේම දුකක් නේ තියෙන්නේ. ඔබට කවදාකවත් දැනලා තියෙනවද ආස්වාස ප්‍රාස්වාසයේ දුක සැපත් දුකක් බව? අදුක්කම සුඛක් බව දැනලා තියෙනවද? නෑ නේද? ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ වෙනවා. ඔබ ඕක තුලින් රාග දේශ මොහ දැකලා තිබුණාද කවදාකවත්? දැකලා තිබුණේ නෑනේ. අපි හරිම හැක්කද? අපි හැක් කරිමු. ඔය ඇහැ ඇරපු තැන ඔබට ලොකු දහම් පරයයක් විවෘත වෙනවා. අපි බලමු ඇරලා. හොඳයි. ඔන්න බලන්න. දැන් බලන්න. ඔබට දැන් පේනවා ආස්වාසිය ඔබ නවත්තපු තැන. දැන් ආස්වාසිය තියෙන්නේ. හරිද? ඕක උතන නතර වෙච්ච තැන තව දුරටත් අල්ලන් ඉන්න බෑ. තව දුර දැන් අප්‍රමාණ දුක ගන්න 100 100ක දුක. දැන් ඔබ ඕක පොඩ්ඩක් රිලීස් කරනවා. ඒ ප්‍රමාණයට සැපක් ඔබට හම්බ වෙනව නේද? ඒ රිලි ඔබ ඒ නිදහස් කරපු වාත ප්‍රමාණයට ප්‍රාශ්වාස වෙච්ච ප්‍රමාණයට ඔබට සැපක් හම්බ වෙනවනේ. හැලුවක් දැනෙනවා. අන්න හරි. දැනෙනවනේ. තව චුට්ටක් ඒ කියන්නේ දැන් ඔබට තව ටිකක් හරි ඔක දැන් ඒ ප්‍රමාණය මදි. තව ටිකක් යවන්න ඕනේ. ඇයි ඔබට තව ටිකක් ඒක යවන්න ඕනේ? බලන්න හොඳට. ඔබ දැන් මේක කළා බලන්න. ඔබ හොඳට දීර්ඝ හුස්මක් අරගෙන ආශ්වාසය කරලා නවත්ත ගන්න. නවත්තගෙන ඔබ බලන්න නවත්තගෙන ඉන්නකොට ඔබට දුකක් දැනෙනවා. තව ඉවසන්න බෑ. දැන් මේක දැන් මේ පවතින මොහොත දුක. අන්න බලන්න. පවතින මොහොත ආස්වාසය සැපක් කියලා හම්බ වෙච්ච තැනත් අන්න බලන්න මේ මොහොත දුක. හොඳට බලන්න දැන්. ඔබ දැන් දැන් ඔබට විකල්පය තියෙන එක විකල්පය මොකද්ද? ප්‍රාසවාස කරන්න ඕනේ. ඔබ පොඩ්ඩක් ප්‍රාසවාස කරනවා. අර ඇතුලේ දාන් තිබිච්ච ලෝඩ් එකෙන් චුට්ටක් එළියට දානවා. ඒ ප්‍රමාණයට සැපක් එනවා. හරිද? හරි. ඒ ප්‍රමාණයට සැපක් කියනවා. අන්න බලන්න ඒ ඒ ප්‍රමාණයට සැපක් ආවට දැන් මදි. තව චුට්ටක් යවන්න ඕනේ එළියට. හරිනේ? තව යවන්න ඕනේ. එහෙනම් බලන්න තව චුට්ටක් යවන්න ඕනේ කියලා එන්නේ දැන් මේ මොහොතේ හම් වෙලා තියෙන සැපත් දුකක් වෙලා නේද ආචාර්ය? ඒ ප්‍රමාණයට දුකක් තියෙන නිසා නේද තව උණු වෙන්නේ. අන්න බලන්න අර හම්බු වෙච්ච සැප බිඳුව වෙලායි. බිඳුව වෙලා තමයි දැන් ආචාර්ය කාහියන්න වෙන්නේ. ඒ ප්‍රමාණයටම ආයි දුකක් තියෙනවා නේද එහෙනම් මේ මොහොතේ. අන්න බලන්න. ආයි මේ පොඩි හම් එකක් එනවා මේකේ. පොඩ්ඩක් බලමු මොකක්ද කියලා. මට ඒක තේරෙන්නේ නැහැ කොතනින් දෙන්නේ කියලා. හරි ආයි බලන්න. හොඳට බලන්න ඕනද? එහෙනම් තව ටිකක් ඔබ ප්‍රාසවාස කරනවා. අපි හිතමු 40ක් විතර දැන් ප්‍රාසවාසයේ දැම්මා එළියට. ඒ ප්‍රමාණයට සැපක් හම්බ වෙනවා. ඔබට තව තවත් මේක එළියට දාන්න ඕනේ. ඒ ප්‍රමාණයට ඔබ දැන් ඔබ ඔබට තව තව ටිකක් එළියට දාන්න ඕනේ ඔබට තව ටිකක් සැප ඉන්නලා 100 100ක් තාම ආවේ නැහැ 140යි මට බලන්න ඒ කියන්නේ 140ක් දුකක් නිසා තමයි තව ඕන වෙන්නේ ඔබට යන්න හරිද සමා වෙන්නේ නිශාන්ත මහත්තයා මේ කවුරු හරි ෆෑන් එකක් දාලා තියෙනවා මං හිතන්නේ ඒකයි ආ ඒක තමයි පොඩ්ඩක් බලන්න දෙන්න අපහසු යහන්න ඔව් ඒක තමයි අන්න ඒක පොඩ්ඩක් බලමු හරි හරි ගොඩක් අපහසුයි සද්දේ නිසා ඔව් හරි. මං හිතන්නේ පොඩකින් අපිට මේ ශිරාණිගේ මේක එතනින් තමයි එතනින් දෝංකාරය එතනින් එනවා හැම එකක්. බලන්න මොකක් හරි වටපිටේ තියනද කියලා උලන් එන මේක. අන්න දැන් හරි ගියා. මම ෆෑන් එක. ආ ඒක තමයි. හරි. දැන් බලන්න. දැන් හොඳට බලන්න ඔබ මෙන්න මෙතනදී මෙන්න මෙතන හරිම ගැඹුරු තැනක්. මොකද ඒත් පොඩ්ඩක් තියෙනවා හැම එක. තව පොඩ්ඩක් තියෙනවා. හරි පොඩක් ඒක හදාගන්න. එතකොට අපිට හොඳ පැහැදිලිවම යන්න පුළුවන්. නමුත් ඒකත් ඒකටත් ගැටෙන්න එපා දැන් මේ වෙලාවේ. හොඳේ? මොනවාද මේ දැන් ඔතනින් ගන්න. දැන් අපිට එතන ගැටීමක් එනවා නේ. මේ ෆෑන් එකක් දාලා කියලා. අන්න බලන්න මේ හිත මේ මොහොතේ බලන්න ගෙනියන්න හදන දැන්. ඔබ දකින්න මේ මොහොතේ. ඔබේම හිත නේද? දැන් බලන්න ඒ අන්න හොඳ හොඳ තැනක් ආවා. සාත්සාද මේක අපිට මේ කමටහනක් දෙන්නමයි මේ වෙලේ යුත් වෙන්නේ. හරිද? මේ මොහොතේ මේ මොහොතේ ලොකු කමටහනක් ඒක. කමට හොඳට බලන්න. අපිට මේ ෆෑන් එක අපිට එන්නේ ෆෑන් එකක් නිසා කොතන කාගේ හරි දෙයකින් මේක දැන් වෙනවා කියන තැනින් අපිට එන්නේ. දැන් බලන්න මේ සිතුවිල්ල ආවේ කොහින්ද කියන. Taman තුලින් නේද ආවේ. කවුද ෆෑන් එකක් දාලා ඒක නිසායි මේක වෙන්නේ කියලා. අන්න ඒ ෆෑන් එක දාපු නිසාද ওই ප්‍රශ්නේ තියෙන්නේ නැත්නම් ওই සිතුවිල්ල ආපු නිසාද දැන් මේ මොහොතේ. ෆෑන් එකක් දාලා තියෙනවා ඒක නිසායි මේක වෙන්නේ කියන අන්න බලන්න මේ සිතුවිල්ල ගොඩ නැගුණේ කොහෙද කියලා. උතන නේද ගොඩ නැගුණේ. අන්න එතන අල්ලගන්න. ඒ කොහොමුණක් කවන්නේ අපි ෆෑන් එක පොඩ්ඩක් අයින් කරමු. එතකොට හරි. එතකොට මේ තව ටිකක් නිදහසේ මේක යන්න පුළුවන් ගලාගෙන. හරි? හොඳයි. දැන් බලන්න. එතකොට දැන් අපි කතා කරගෙන ආපු තැන ඔබ බලන්න මම ඔබට කිව්වා 140ක් විතර එළියට දාපු දැන හුස්ම තව ටිකක් දාන්න ඕන වෙන්නේ ඇයි? ඒ 140ක් දුකක් තියෙන්නේ. ඊන බලන්න ඒ සැප කියන තැනම ඒ ප්‍රමාණයටම දුක. අන්න අර භද්‍රගාමිනී සූත්‍රයේ පෙන්වන්නේ තොන්නෝකයි. යම් ප්‍රමාණයක් සැපයිද ඒ ප්‍රමාණයටම දුක. ඔබ බලන්න ආස්වාස ප්‍රාස්වාස රැල්ලෙත් මෙන්න මේ සිද්ධිය. ඇයි ඔබට ආස්වාස ප්‍රාස්වාස ඇයි ආස්වාස විතරක් නොවෙන්නේ? ඇයි ප්‍රාස්වාසයක් වෙන්නේ? හොඳට බලන්න. මේ කතන්දරේදී ඔබට ලොකු ගැඹුරක් දකින්න පුළුවන්. හරි? තාමත් එනවා මේක. මම පොඩ්ඩක් මියුට් එකක් දාන්නම්. පොඩ්ඩක් ඉන්න බලන්න. කොහොමද? හරි. ඔව් එතනින් තමයි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. ඉන්න. හරි. දැන් අපි මෙහෙම යන්න. එතකොට දැන් ඔබ බලන්න එහෙනම් මේ කතන්දරේ 100ට 100ක් ප්‍රාශ්වාස වෙන තැනදී දැන් අපි මොකද්ද පරීක්ෂණය කරේ අපි දීර්ඝ හුස්මක් ගත්තා නවත්තුවා දැන් නවත්තගෙන ඉන්න පුළුවන් ටිකක් කියලා ඉන්නකොට ටිකක් කියලා යනකොට මහා දුකක් දැනෙන්න ගත්තා දැන් තව දුරටත් මේක තියාගන්න බෑ එහෙනම් පවතින මොහොත දුකක් දැන් හොඳ බලන්න පවතින මොහොත දුකක් දැන් පොඩ්ඩක් ප්‍රාසාස කරනවා. සීරිසක් විතර එඩියට දැම්ම කියලා හිතන්නකෝ. අන්න සීරිසක් විතර දාපේ ඒ ප්‍රමාණයට අපිට සැපක් හම්බ වෙනවා. හැබැයි තව දුරටත් මේක ප්‍රාසාස වෙන්න ඕනේ කියන තැන තාම මදි. එහෙනම් තව දුරටත් වෙන්න ඕනේ කියන තැනම බලන්න අන්න ඒ ප්‍රමාණයක දුකක් තියෙනවා 120ක් නම් දැම්මේ 120ක දුකක් කොතනද තියෙනවා ඒක නිසා තව ඕන වෙනවා මේක එළියට දාන්න තව පොඩ්ඩක් දානවා අන්න ඒ ප්‍රමාණයට සැපක් එනවා ටිකක් කියලා යනකොට තව ඒකත් දැන් මදි. තව ටිකක් දාන්න ඕනේ. අන්න ඒ ප්‍රමාණයත් දැන් දුකක් වෙලා තියෙන්නේ. අන්න බලන්න ඒ මොහොතට එතන ඒ ප්‍රමාණයටම දුකක් හටගෙන තියෙන ඒ සැප කීප ප්‍රමාණයටම දුකක් තියෙනවා. සැපයි දුකයි දෙකම එකට යන්නේ. එකක් පවතින්නේ දෙකක් තියෙනවා. ඒකයි මේ අටලෝ දහමේ සිද්ධිය. අටලෝ දහමේ බලන්න දෙකේ දෙකේ ඒ ඔක්කොම තියෙන්නේ. එහෙනම් සැප කියන තැනමයි දුක තියෙන්නේ. දුක කියන තැනමයි සැප තියෙන්නේ. බලන්න මේ කතන්දරේ. හරි? මේ දෙකම එකට තියෙන්නේ පවතින්නේ. මේ දෙකම එකට බිඳුව වෙලා යන තැනක් තියෙන්නේ. හොඳට බලන්න. ඊගාට බලන්න ආයිත් බිඳුව වුණා. අන්න දැන් ආයිත් ඉන්නේ දුකේමයි. අන්න අර උපේක්ෂාව කියන තැන. අන්න බලන්න. ආයි ටිකක් එළියට දාන්න ඕනේ. ආහන බලන්න ආයි ටිකක් අන්න 100 100ක්ම දාපු තැන දැන් ඔන්න සම්පූර්ණයෙන්ම එළියට දැම්මා. දැන් බලන්න සම්පූර්ණයෙන්ම ප්‍රාශ්වාස වුණා. 100ට 100ක සත්වයක් හම්බුණා. හැබැයි දැන් දැන් 100ට 100ක් ප්‍රාශ්වාස වුණාට පස්සේ තව දුරටත් ප්‍රාශ්වාස වෙනවද දැන්? දැන් දිගටම තියන් ඉන්න පුළුවන්ද ප්‍රාසාසයේ? දැන් ආස්වාස වෙන්න ඕනේ. අන්න 100ට 100ක දුකක් දැන් තියෙනවා. හොඳට බලන්න. හොඳට බලන්න මේ සිද්ධිය. ඒ 100ට 100ට 100ට 100ක දුකක් තියෙන තැන බලන්න. සැප දුක කියන එක තියෙන්නේ උපේක්ෂා මට්ටමට වැටෙනවා. දැන් මොකද්ද වෙන්නේ? බිඳුව මොහොත තියෙන්නේ. වටිනාකම බිඳුවයි. ඇයි බලන්න. සැප 100යි දුක 100යි කියන්නේ වටිනාකම බිඳුවයි. අන්න බලන්න. වටිනාකම බිඳුව වෙනකොට ආයිත් ඕන වෙනවා. දැන් මොකද්ද වෙන්නේ? ආයි ආස්වාසිය ඕන වෙනවා මේ බලන්න මේක ගැට ගැහෙන හැටි මේ ධර්මතාවය තුල ආයි ආස්වාසිය එනකොට ආනයි ආස්වාසිය වෙනවා අන්න 100 100ක් සැප ඒ 100 100 තුලම දුකක් තියෙනවා ඇයි ආයි ප්‍රාසාස වෙන්න ඕනේ තව දුරටත් ඒක තියන් ඉන්න බෑ. අන්න ආයි බිඳුව වෙනවා. ආයි එතනට යනවා. 100ට 100ක් ආන්න බලන ආස්වාසිය වෙන තැන වටිනාකම බිඳුවයි. වටිනාකම බිඳුව වෙනකොට ආයි ඕන වෙනවා. ඇයි ඔබ එක ඇඳුමක් අර සාප්පුවට ගිහිල්ලා මං කිව්ව කතන්දරේ. ඇයි ඔබ එක එක එකක් අල්ලලා එකක් එක අතහැරලා තව එකක් අල්ලන්නේ? ඇයි ඒක අතහැරලා තව එකක් අල්ලන්නේ? ආන්න බලන්න. ඇයි ඔබේ අල්මාරිය ඔච්චර ඇඳුම් තියෙන්නේ? අන්න බලන්න. ඔබට උත්තරේ හම්බ වෙයි. හරිද? ඔබට උත්තරේ හම්බ වෙයි. හරිද? හොඳට බලන්න. ඔබට උත්තරේ හම්බ වෙයි. හරිද? බලන්න. ඔබ ඇයි මල් කඩන්න ගිහිල්ලා බුදුන් වඳින්න මල් කඩන්න යනවා? ඇයි ගහේ තියෙන මලෙන් ඔබට බුදුන් දකින්න බැරි? ඇයි මලක් කඩන්නේ? ඔන්න එකක් කැඩුවා. ඇයි තව මලක් කඩන්නේ? මල් වට්ටියක් කඩන්නේ ඇයි? අන්න බලන්න අර කඩපු තැනම ඒ සැපයක් ආවා. මදි. අන මදිනේ ආයි බින්දුව වුණා. අන්න බලන්න කඩපු තැනම 100යි 100ක් සැප 100ක් දුක බින්දුව වුණා. වටිනාකම කීයද බින්දුවයි? තව එකක් ඕනේ. අන්න තව එකක් ගත්තා. බලන්න මේ කූඩැල්ල දුවන හැටි. කූඩැල්ල එකක් අල්ලගෙන එකක් අල්ලගෙන එකක් අතෑර ඇර යන හැටි බලන්න. ඔබට දැන් මේ තේරෙන. එහෙනම් මේ අනිච්ච ස්වභාවය කියන තැනම වටිනාකම බිඳුවයි. ඔබ කවදාකවත් මේක අහලා තිබුණද කියලා මම දන්නේ නැහැ. ඔබ බලන්න මේ කතන්දරේ. අලුත් ඇහැකින් දකින අනිච්ච කියන තැන මොකද්ද සිද්ධිය කියලා. ඔබ දැක්කේ මොකද්ද විපරිණාමයටපත් වෙලා යන සිද්ධියේදී ඇයි බුදු පියාණන් වහන්සේ පෙන්වුවේ විනාශයක්මත් කළා දෙනවා කියලා. හ්ම් ඔබට පේනවද ඔබ හොඳට බලන්න මේ අනිච්ච කියන එක දකින්න කිව්වේ කොහොමද? කයත් තේන අනිච්ඡං කියලා දකින්න කිව්වා. නිරන්තරයෙන්ම ෂය වන්නා වූ විපරිණාමය වන්නා වූ විනාශ වන්නා වූ එබැවින් ඒක නිසා විනාශයක්ම අත්කර දෙන්නා වූ අර්ථයෙන් දකින්නකෝ අනිච්ච කියලා. අන්න බලන්න දැන් සිද්ධිය. ඈ එතකොට බලන්න දුක. දුක දකින්නකෝ කොහොමද? බයට්ටේන දුක්ඛං කියලා දකින්න කිව්වා. අන්නර විපරිණාම ලක්ෂණය නිසා විනාශකාරී ලක්ෂණය නිසා නිරන්තරයෙන්ම පයපත්ප ගැන බය වෙන්නකෝ. දැන් බලන්න බයක් නෙමෙයිද වෙන්න තියෙන්නේ. මේක කරන වැඩේ බලන්නකෝ. බයක් මත් කර දෙන අර්ථයෙන් මේ දුක කියලා දකින්න කියලා. දැන් බලන්න ඒකම නෙමෙයිද සිද්ධ වෙලා තියෙන්නේ. හරිද? බලන්න මේ දකින්නට සසර බිය දැනෙන්නේ. මේ සිද්ධියේ. ඊට පස්සේ බලන්න අනත්ත් අනත් ස්වභාවය දකින්නේ කොහොමද? අසාර කට්ටේ අනත්තා කියලා දකින්නකෝ. යමක් අනිච්ච නම් දුක නම් විපරිණාමය නම් විනාශකාරී ස්වභාවයෙන්ම දැන් තියෙන්නේ. ඒකේ මම මගේ කියලා ගන්න දෙයක් ආත්මිසාරයෙන් ගන්න දෙයක් නැති බව දකින්න කියලා. අර්ථ ශූන්‍යයෙන්ම දකින්න කියලා කිව්වා. එහෙනම් දැන් ඔබට පේනව නේද මේ සංසාර ගමන කොහොමද මෙතන නිර්මාණය වෙන්නේ? බුදු කෙනෙක් පහළ වුණත් නොපහළ වුණත් පහළ නොවුණත් මේ විශ්වයේ තියෙන ධර්ම නියාමයක් තමයි අනිච්ච දුක්ඛ අනාත්ත කියන්නේ. මේක ධම්ම නියාමයක්. එහෙනම් බලන්න මේ ධම්ම නියාමයේ ක්‍රියාත්මක වෙනවා බුදු කෙනෙක් පහළ වුණත් නොවුණත්. ඒ ධම්ම න්යාමයේ තුල බලන්න තියෙන කාරණාව මොකද්ද කියලා. දිත්තයක් සකස් වෙනවමයි. එක තැනක එක සිතක් කියන දේ අපි හිතුවේ එකක් කියලා. එකක් නෙමෙයි දෙකක් තියෙනවා. ඒක තමයි දිත්තය සකස් වෙන්නේ. අන්න බලන්න අටලෝ දහම කියන තැනින් එහෙනම් අටලෝ දහම කියන නන නන අටෙන් තමයි කුඩේ ඉහෙළුවේ. මේ කුඩේ නන අටේ තියෙන දිත්තයක් ඔක්කොම හැම තැනම තියෙන දිත්තයක් සකස් වෙලා. නන අටේ කතන්දරේ. අටලෝ දහම කියන තැන. එහෙනම් බලන්න එහෙනම් මේ අටලෝ දහම යටත් වෙලා තියෙනවා අනිච්ච කියන ධර්මතාවයට. ඒ ධර්මතාවය තුළ දිත්‍ය සකස් වෙනවමයි මේ 31 ලෝක ධාතු. අන්න බලන්න ඒක සංසාරයට. සසරටමයි. ඒ හැම මොහොතකම කෙලෙස් රැස් වෙනවමයි සසර ගමනක් යෙදෙනවමයි. ඒ සසර ගමන යෙදෙන හැටිත් බලන්න. වේදනාපච්චයත් අන්න බලන්න වේදනාව කියන තැන අපි මේ සැප දුක් උපේක්ෂා කියන්නේ වේදනාව. හරි? වේදනාව කියන තැන පිළිසිඳ දැක්ක තැන සැප දුක් උපේක්ෂා කියලා තුනක් නැති බව අපි දකිනවා. අන්න බලන්න. සැප දුක් උපේක්ෂා කියලා තුනක් නෑ එකයි තියෙන්නේ. උපේක්ෂාව කියන තැනක් තියෙන්නේ දුක. සැප කියන තැනක් තියෙන දුක. දුක කියන තැනක් තියෙන දුක නම් එක වේදනාවයි. අන්න බලන්න. එහෙනම් බලන්න දැන් බලන්න වේදනාව කියන තැන තියෙන වේදනාව කියන තැන තියෙන දුකක් නම් ඔබ දුක අවබෝධ කරේමේ. අන්න බලන්න. කවුරුවත් දුකට කැමති නැත්තම් ඒකට කවුරුත් කැමති වෙන්නේ අන්න බලන්න වේදනාපච්චය තණ්හා කියලා මේකට බැඳින්නේ නැහැ කිසි කෙනෙක්. එහෙනම් තණ්හාපච්චය උපාදාන වෙන්නේ උපාදානපච්චය භව කියලා වෙන්නේ මේ වෙනකන් උනේ මොකද්ද? සැපක් තියනවා කියලා පෙන්නවා. අහන්න බලන්න වේදනා සෝමනස්ස සහගත සුඛ වේදනා වේදනාපච්චය තණ්හා වුණා. අහන්න බලන්න සැප වේදනාවක් හම්බුණා සැප වේදනාවට ආස කරා. ඒ උනේ මොකක් නිසාද? ආස්වාදයේ සැපයි කියලා හුවෙච්ච තැන. දැන් ඔබට පේනවා ආස්වාදයේ සැප නෙමෙයි ආස්වාදයේ දුකක් කියලා තියෙන්නේ. හැම තැනකම දුකක් පව දුකක් දුකක් ගොඩ නැගින්නේ කියලා දකිනකොට ඇහැ කන නාසය දිව කය මන ආයතන හයම ගොඩ නැගින්නේ සැපක් නෙමෙයි දුකක් කියලා ඔබ දකිනකොට ඒ හයට ඔබ බැඳෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ. ඇලෙන්නේ නැහැ. අන්න එතකොට බලන්න ආස්වාදයේ සැපක් නෙමෙයි ආස්වාදයේ දුකක් හැටියට ඔබට දැනෙනවා. ආස්වාදයේ දුකක් වෙච්ච තැන බලන්න ඒ චින්තනයම කියන්නේ අවිද්‍යාවෙන් විද්‍යාවට ආපු චින්තනය. හරි? අවිද්‍යාව ඉන්නකම්ම පෙන්නේ මොකද්ද ආස්වාදයේ සැපයි කියලා. මුලාවටම අහුවෙලා මුලාවටම වැටුණා. එහෙනම් බලන්න ආස්වාදයේ සැපයි කියලා අහුවෙච්ච තැන වේදනාපච්චය තණ්හා වෙනවමයි නව කර්ම සකස් වෙනවා. අන්න බලන්න වෙච්ච සිද්ධිය. තණ්හාපච්චය උපාදාන වෙනවමයි. උපාදානපච්චය භව වෙනවමයි. භව මොන භවද? අන්න බලන්න. සහජාත පුනර්භව දෙහා ආකාරයකටම කර්ම රැස් වෙනවා. මේ මොහොතේ සහජාත හැටියට කර්මයක් රැස් වෙනවා. ඔබ දැක්කා දැන් ඒක වෙන්නේ නැහැ. මේ මොහොතේ රැස් වෙන කර්මය ඔබ දැක්කා. උතුම කර්මයක්. නේද? එළියෙන් ඇතුලෙන් එළියට දාලා ආය ඇතුලට ගන්නවා. බෝලේ ගන්නවා උඩ දානවා අල්ලනවා. බෝලේ ගන්නවා උඩ දානවා අල්ලනවා. බෝලේ ගන්නවා උඩ දානවා අල්ලනවා. අන්න බලන්න බෝලේ ගන්නවා උඩ දාපු උඩ බෝලේ ගත්ත තැනම අසූචි ටික තැවරෙනවා. අන්න බලන්න. උඩ දානවා ආය අල්ලනවා ආය අසුචි තැවරෙනවා අර සුදුරිදි කට කිලුටු වෙනවා අන්න දැන් බලන්න ද උඩ දාලා අල්ලන පාරයක් පාසාම මේක තව තවත් කිලුටු වෙනවා තව තවත් කිලුටු වෙනවා බලන්න විඥානපච්චය මනසේ රූපම් මනසේ රූපපච්චය විඥාන විඥානපච්චය මනසේ රූපම් මනසේ රූපපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය විඥාන එක තැන දුවනවා එක තැන දුවනවා අන්න බලන්න දැන් බලන්න උපාදානපච්චය භව කියලා එනකොට දෙආකාරයකට කර්ම රැස් වෙනවා. සහජාත කියන තැන තමයි දැන් ඔබ මේ දැක්කේ මේ මොහොතේ වෙනදී. ඔබ දකි ඔබ ඥාණයෙන් දකිනවා මේ වෙලාවේ ප්‍රඥාවෙන් දකිනවා පුනර්භවයකට කර්මයක් ගියා කියලා. අන්න බලන්න එතනක් දිත්‍යයක්. අටලෝ දහමේ ස්වභාවය බලන්න. එතනක් දිත්‍යයක්. අන්න බලන්න එතන භවපච්චය ಜಾති. ಜಾති කියනකොට සහජාත පුනර්භව දෙආකාරයකට කර්ම රැස් වෙනවා කියන තැන බලන්න අන්න බලන්න දෙආකාරයකට උදා වෙනවා. සම උදය වෙනවා. සමුදය වෙනවා. කර්මයක් සමුදය වෙනවා. සම උදය සමුදය. සමව උදා වෙනවා. සමුදය කියන්නේ සමෝ උදා වෙනවා කියන එකයි. මොකද්ද සමෝ උදා වෙන්නේ? සහජාත කියලා එකක් උදා වෙනවා. පුනර්භව කියලා තව එකක් උදා වෙනවා. ආහන්න වන සමුදේ වෙන කර්ම සමුදේ වෙනවා සහජාත පුනර්භව හැටියට. එහෙනම් ඔබ දැක්ක සමුදේ කියන්නේ මොකක්ද කියන එක. අන්න බලන්න එතනක් දිත්‍යයක් තියෙනවා. එතනක් දිත්‍යයක් තියෙනවා. තේරුණාද? එහෙනම් දැන් ඔබ දකිනවා මේ කතන්දරේ හරියටම ඇත්ත පැත්ත. එහෙනම් බලන්න මේ ලෝකයේ තියෙන එහෙනම් ඔබට දකින්න කිව්වේ මොකද? පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ම නේද දකින්න කිව්වේ? මේ දැන් දැක්කී එක නේද? හුස්ම රැල්ලක් වැටෙන තැන වැටිලා නැති වෙන තැනදී ඔබ දැක්කේ ඒක නේද? මොහොතක් මොහොතක් පහතා හිත අටගෙන හිත නිරුද්ධ වෙන ඔබ දැක්කේ පංච උපාදානස්කන්ධයේ අනිච්ච දුක්ඛ අනාත්ත නේද? එකක් අතහැරලා එකක් අල්ලගන්න කතන්දරේ නේද දැක්කේ දැන් මේ. මේ ලෝකේ ගොඩනැගිච්ච මේ සංසාරේ ගොඩනැගිලා යන හැටි නේද ඔබ දැක්කේ? ඔබ දැක්කේ ඔබේ කතාව නේද? හොඳට බලන්න. එහෙනම් තව ටිකක් මෙතන අපි ඉස්සරහට ගත්තොත් දැන් බලන්න බුදු පියාණන් වහන්සේ පෙන්නනවා සබ්බේ සංඛාරා අනිච්චාති යත පඤ්ඤාය පස්සති අත නිබ්බිති දුක්ඛේ ඒ සමක්ඛෝ විසුද්ධියා කියන මොකද්ද මේ පෙන්වන්නේ කියන්න බලන්න ඔබ අහලා තියෙනව නේද ඔය කිව් එක මොකද්ද ඔය කිව්වේ හ්ම් මොකද්ද ඔය කිව්වේ අහලා නැද්ද හරි සියලු සංස්කාර අනිච්චයි ඒ ප්‍රඥාවෙන් දැකිය යුතුයි. ඔබ දැක්කේ නැද්ද දැන්? ඔබ දැක්ක වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර කොහොමද ඇති වෙන්නේ කියලා. අන්න ප්‍රඥාවෙන් දැක්කා. අන්න එතකොට සියලු දුකින් අත මිදෙනවා කියනවා. අන්න ඒක තමයි කියනවා විසුද්ධියේ විමුක්තියේ මාර්ගය. එහෙනම් ඔබ ඒක ඔබ දැක්කේ නැද්ද ඒ කතන්දරේ? මම මම යන්නේ බා කොහා නිකුයි බා කියනවා කියලා. මම පස්සේ යන්නේ. එතකොට බලන්න එහෙනම් ඔබට දැන් පේනවා නේද මේ කතන්දරයේ ගැඹුර. ඊගාවට අනිත් එක බලන්න. සබ්බේ සංඛාරා දුක්ඛාචි යදා පඤ්ඤාය පස්සති අතනිබ්බිති දුක්ඛේ ඒසමක් වූ විසුද්ධියා කියනවා. ඈ ආනපාන මොකක්ද ඒ කිව්ව කතන්දරේ? ඈ සියලු සංස්කාර දුකයි කියනවා. හරි නේද? ඔබ දැක්ක නේද දැන් ඔබ තුලින් මේක? ඈ සියලු සංස්කාර දුකයි. ඒ ප්‍රඥාවෙන් දැකිය යුතුයි. එවිට සියලු දුකින් අත මිදේ. ඒ විසුද්ධියේ විමුක්තියේ මාර්ගයයි කියනවා. එතකොට බලන්න මම ආයි මියුට් කරන්න ආයි එනවා අර හම් එක. එතකොට බලන්න එතකොට බලන්න ආන්න දැන් ඔබ දකිනවා ඒකේ අනික් කෑල්ල. මොකද්ද ඔබ දකින්නේ දැන්? හ්ම්? සබ්බේ ධම්මානත්තාති යතා පඤ්ඤාය පස්සති අත නිබ්බිති දුක්ඛේ ඒසමක්ඛෝ විසුද්ධිය සියලු ධර්ම අනර්ථයි අනත්තයි නේ අනත්තයි ඈ අසාරයි අන්න එක ප්‍රඥාවෙන් දකින්න කියනවා අන්න එතකොට සියලු දුකින් අත මිදෙනවා කියනවා. ඒක තමයි කියන සියලු විසුද්ධියේ විමුක්තියේ මාර්ගය. දැන් ඔය තුන ඇයි මම ඔබට දැන් කිව්වේ? ඔය කිව්වේ අනිච්ච දුක්ඛ අනාත්ත. බලන්න අනිච්ච දුක්ඛ අනාත්ත කියන ස්වභාවයේදී ඔබ මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නෑ රාග දේශ මොහ කියන තුන උපදින මූලය මොකක්ද කියන එක. ඔබ දැක්කාද මේ මූලය තමයි අවිද්‍යාව කියලා. අවිද්‍යාව මූලයෙන් මේක ඉපදෙන හැටි. මේ අනිච්ච ධර්මතාවය තුළ ඒක ක්‍රියාත්මක වෙන හැටි. දෙකක් එකපාර හටගන්න හැටි එක මොහොතට. දිත්‍යයක් සකස් වෙන හැටි. අන්න ලෝකයක් අල්ලගෙන යන හැටි. හරිද? දැන් බලන්න මම මේ හුස්ම රැල්ල ගත්තේ ඇයි කියන එක ඔබට කියන්නම්. ඔබ බලන්න එහෙනම් එහෙනම් මේ මොහොතක් මොහොතක් පාසා ඔබ මෙච්චර කාලයක් දැක්කේ නෑ ආස්වාස ප්‍රාස්වාස රැල්ල තුල රාග දේශ මොහ යෙදෙන හැටි. ඔබ දැක්කේ නෑ මෙච්චර කාලයකට. එහෙනම් ඔබ අද දැක්ක ඒ කතන්දරේ. නේද? හරිද? ඒක තේරුම් නැත්නම් ආයෙ කියන්න. ආයෙ කියලා දෙන්නම්. එහෙනම් බලන්න ආස්වාස ප්‍රාස්වාසයක් වෙන නිසා තමයි මේ මොහොතේ ඔබ ජීවත් වෙන්නේ. ඔබේ ආයු සංස්කාරය මේ මොහොතේ පවතින්නේ ඔන්න ආස්වාස ප්‍රාස්වාස රැල්ලත් එක්ක. හොඳට බලන්න මේ කතන්දරේ. එහෙනම් මේ ආස්වාස ප්‍රාස්වාස රැල්ල කියන්නේ වචී මනෝ සංකාර, වචී සංකාර, කාය සංස්කාර පවතින්නේ මේ මොහොතේ ඔන්න ඕක නිසායි. ඕක මේ මොහොතේ වෙන්නේ නැත්නම් ඒ තුන සිද්ධ වෙන්නේ නැහැ මේ මොහොතේ. එහෙනම් සියලු වචී සංකාර, මනෝ සංකාර, කාය සංකාර කියන තැන ආස්වාස ප්‍රාස්වාස රැල්ල ඔබට මේ වෙලාවේ ඇවිල්ලා තියෙනවා. එහෙනම් බලන්න ආස්වාස ප්‍රාස්වාස රැල්ල නිසා තමයි මේ මොහොතේ මොහොතක් මොහොතක් පාසා රාග දේශ මොහ යෙදিলা අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා මේ මේ කර්ම නියාමී ක්‍රිය මේ මේ කර්මයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ හේතුඵල ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ. අන්න දැන් ඔබ දකින්න වෙනත් කෝණයක් මේ ආස්වාස ප්‍රාස්වාස. අවදාක්වත් නොදැතිව දැනක් ඔබ දකින්න. හරි? එහෙනම් බලන්න ඒ ආස්වාස ප්‍රාස්වාසයේ මේ මොහොතේ වෙන නිසා තමයි අන්න බලන්න චක්කුකාය රූපකාය සද්දකාය සෝතකාය සද්දකාය ගහන ගහනකාය ගන්ධකාය ජීවකාය රසකාය හරි කායකාය මනෝකාය රකායකාය ආන්න මනෝකාය ධම්මකාය කියලා මෙන්න මේ ආයතන ගැටිලා මෙන්න මේ කායන් ගැටිලා ලෝකයක් සකස් වෙන්නේ ඇහැ ඇහෙන් ලෝකයක් කනින් ලෝකයක් නහයින් ලෝකයක් දිවෙන් ලෝකයක් කයින් ලෝකයක් මනින් ලෝකයක් සකස් වෙන්නේ ඔන්න ඔය ආස්වාස ප්‍රාසාසී වෙන නිසා මේ මොහොත එහෙනම් බලන්න අර ඔක්කොම ක්‍රියා සමානයි. ක්‍රියා සිද්ධ වෙන්න හේතුව තමයි මෙන්න මේක මේ මොහොතේ. එහෙනම් බලන්න මේ ආස්වාස ප්‍රාස්වාස ආස්වාස ප්‍රාස්වාසයක් යනවා කියන තැන මොකද වෙන්නේ? ආය වචී මනෝ කියන තුන් දොරෙන්ම කර්ම රැස් වෙනවා. ඔබට තේරුණාද? දැන් තේරුණාද? එහෙනම් ආන්න දැන් බලන්න මේ සංසිද්ධිය කොච්චර ගැඹුරකට ඔබ කිමිදෙනවද කියලා. හරිද කොච්ච එහෙනම් බලන්න ඔබ ළඟම නේද කමටහන තියෙන්නේ. ඕක හැම ෂණයකම වැටෙනව නේද? ඔය කිව් එක. ආසසුරාසාදී බලන්න ඔබ ඔබ ගාව ඕන කරන කමටහන දීලා ඔබ දැකලා නැහැ කවදාවත්. එහෙනම් අරින්න ඔබේ ඇහැ. කොයි ඇහැද? මායයට අයිති එකද? නැහැ. බුදු පියාණන් වහන්සේට අයිති ප්‍රඥා ඇහෙන් ඔන්න ඕක දකින්න. එහෙනම් සමාධි වඩාගෙන යන කතන්දරයක් නෙමෙයි මේ කිව්වේ. විදර්ශනාවෙන් කොහොමද ඔබ මේ කතන්දරේ ගොඩ දාන්නේ කියන කතන්දරේ. ගහ මුලින්ම කපලා දාන හැටි. අවිද්‍යාව කියන්නේ ගහ මුල. එනම් ගහ මුලින්ම සිඳලා දාන හැටි තමයි ඔය කියලා ඔබ බලන්න ඔබට මේක කර. අනේ ඔබට මේක වැටහෙවා. ඒක තමයි මට ඔබට අවසානයටත් කියන්න තියෙන්නේ. එහෙනම් බලන්න ඔබ අන්නර කල්යාණ මිත්‍රයා කියන රූපය තුලින් මාව නොදකින්න කියලා. ඈ මා ඔබේ ප්‍රතිබිම්බයයි සෙවණැල්ලයි කියලා. අන්න බලන්න. කල්යාණ මිත්‍රයාට ඔබ ඉඩ දුන්නා. ඒ ධර්මතාවය උතන්ට ඇතුල් වෙච්ච වෙලාවේදී ඔන්න ඔය න්‍යාය ඔබ දකිනවා. ඔබ ධර්මයෙන් බුදුන් දකින්න ගන්නවා. ඔබ රූපයෙන් බුදුන් දකින්නේ නැහැ. එහෙනම් මං හිතනවා ඔබට මේක වැටහෙන්නේ නැති කියලා. තවත් නොහැටිච්ච තැනක් තියෙනවා නම් ඔබට කතා කරන්න පුළුවන්. අන්න එයා ඔන්න ඕක තීරිච්ච කෙනා. අන්න එයා ඇහැට විවේක දෙනවා. මෙච්චර කාලයක් සැපයි කියලා දු අරන් දූපු ඇහැට විවේක දෙන්න ගන්නවා. කනට විවේක දෙන්න ගන්නවා. දිවට විවේකයේ දෙන්න ගන්නවා. නාසයට විවේකයේ දෙන්න ගන්නවා. කයට විවේකයේ දෙන්න ගන්නවා. ඒ සිතට විවේකයේ දෙන්න ගන්නවා. අන්න ඒකට කියනවා විවේක විවේක නිසිතස්ස කියලා. හරි? හරිද? අන්න ඒකට විවේක දෙන්න ගන්නවා. ඈ අන්න බලන්න මේ විවේක නිසිතස්සයටපත් වෙනකොට මොකද වෙන්නේ? විරාග නිසිතස්ස වෙනවා නේ. ඒ විරාග නිසිතස්ස වෙනකොට මොකද වෙන්නේ? නිරෝධ නිසිතස්ස වෙනවනේ. අන්න ඔස්සග්ග පරිණාමී ආන්න මේ ගමන යනවා. අන්න එයා නිවිලා. එයා ගිනි ගන්නේ නැහැ. රාග දේශ මොහ මෙන්න මේවත් එක යෙදෙන ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව මේ ඔක්කොම කියන 11 ගින්නෙම නිවිලා. ඇතුලාන්තයෙන් නිවිලා. ඇතුලාන්තයෙන් සතර බ්‍රහ්ම විහරණයෙන් මෙන්න මේ ලෝකයේ දකින උතුම් අරිය ශ්‍රාවකෙක් අන්න එතන ඉන්නවා. ඒ අරිය ශ්‍රාවකයා පහන නිවුණාගේ දවසක නිවිලා යනවා. ඉතින් මේ කතා කරේ ඔබේ කතාව. ඒ උතුම් අරිය ශ්‍රාවකයා ඔබම වේවා. ඔබම වේවා. ඔබම වේවා. එහෙනම් බලන්න ඔබ මේ කතාව තුළ දැක්ක බුදු පියාණන් ඔබ දැක්ක රහතන් වහන්සේගේ ස්වභාවය. එහෙනම් ඔබ රහතන් වහන්සේගේ ස්වභාවය දැක්ක දැන ඔබට සංඝං සරණං ගච්ඡාමි කියලා අපි ඔබට අවබෝධයෙන්ම කියන්න බැරිද? කියන්න පුළුවන්. ඒක ඔබ දැක්ක ඔබ මේ ධර්මයේ තුලින් මේ ධර්මයේ අවබෝධය තුලින් මේ මොහොතේ සම්දික්කව ඔබ තුලින්ම දැක්කා. මේ මොහොතේ නේද? මේ මොහොතේ ඈ ඔබ තුලට මේක අරගෙන එහෙනම් සම්දික්කයි අකාරිකයි ඕපනායකයි ඈ එහි පස්සෙකෝ පච්චත්තම් වේස ඔබට ඔබගේ ඥාණයට ගෝචර වෙන පාණි ඔබ මේ ග්‍රහණය කරගත්ත මේ මොහොතේ අන්න බලන්න ඔබ ධර්මයේ දැක්ක මේ වෙලාවේ. එහෙනම් ධර්මයෙන් ඔබ බුදුන් දැක්කා. අන්න දැක්කද? එහෙනම් ඔබට එහෙනම් මේ මොහොතේ ධම්මං සරණං ගච්ඡාමි කියලා ඔබට කියන්න බැරිද අවබෝධයෙන්ම? කවුරුවත් කියනවට නෙමෙයි. අවබෝධයෙන් කියන්න බැරිද? කියන්න පුළුවන්. ඈ ඔබ මේ මොහොතේ කොහෙවත් දුවන්නේ ඔබ මේ මොහොතේ ධර්මයේ ඉදිරියේ මේ මොහොතේ ඔබ දමණය වෙලා ඔබ දකිනවා පුරිස ධම්ම සාරති ගුණය බුදු පියාණන් වහන්සේ. අනන්ත බුදු ගුණවල බුදු ගුණ ඔබ දකින්න ගන්නවා. මේ මෝසේ රාග දේශ මොහ වලට ඔබ ගැටෙන්නේ, ඇලෙන්නේ, රැවටෙන්නේ. ඈ එහෙනම් බලන්න නොගැටුණුසේක, නොඇරුණුසේක, මුලා නොවුණුසේක ඔබ ඉන්නේ ස්වභාවයේ මේ මොහොතේ. එහෙනම් ඔබ දකින්න මොනවාද? අනන්ත බුදු ගුණවල අංශු මාත්‍රික ස්පර්ශයක් ඔබ තුලින් මේ මොහොතේ ඔබ ස්පර්ශ කරනවා. එන ඔබ බුදු පියාණන් වහන්සේ යන බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඔබ සිංහනාදයක් කරනවා අවබෝධයෙන්. එහෙනම් බලන්න මේ මොහොතේ ඔතන ඉන්නේ බුදුන් දහම් සඟුන් සරණ ගිය යුතු මරිය ශ්‍රාවකේ. අන්න එයා කවදා හරි පහන නිවුසේ දිවිලා යනවා. ඒක තමයි ඒ ඔබ. එහෙනම් මම හිතන්නේ ඔබට ඇහින්න ඕන දේ ඇහෙන්නේ නැති. ඔබ කරන්න ඕන දේ ඔබට දැනෙන්නේ නැති. එහෙනම් බලන්න මේ කතන්දරේ දැකපු කෙනා එයාව දකිනවා. ඉන්න කැත සතාව දකිනවා. අන්න එයාට හැම තැනකම මුල මැද අග කියන මෙන්න මෙතනින් දකින්න පුළුවන් ධර්ම න්‍යායක් හම්බ වෙනවා. ආට ඒක තුල ගවේෂණයක් සිද්ධ වෙනවා. දකින්න යාම. අන්න ඒක තුල බලන්න එයාට ඕන තැනකින් ඕන දෙයක් ගැන එයාට ලොකු දහම් පරයයක් එනවා. දැන් බලන්න අපි කතා කරේ මොකද්ද? ඈ අපි කතා කරේ ඈ මුළු ජීවිතයම ඉහළන ඉහළන ලද කුඩයක් කියන තැනින් ආවේ නේ. දැන් දැක්කද මේ කුඩේ? එහෙනම් බලන්න ඔන්න ඔය කුඩේ කවදාකවත් ආ ඉහළන්න ඕන වෙන්නේ නැහැ මේක දැකපු කෙනාට. දැන් බලන්න ඔය කතන්දරේ අවසානයේ තිබුණ හිතේ කතාවක්. එහෙනම් බලන්න හිතේ කතාවේ පෞකුසක ඉපදීමක් තියෙන කෙනෙක් කොතන දැන් ඉන්නවද? දැන් බලන්න මහ පොළේ වල දාන කෙනෙක් කොතන ඉන්නවද? හොඳට බලන්න. දැන් උතන තියෙන හිතේ කතාවක්. එහෙනම් බලන්න මහ පොළොවේ එහෙනම් බලන්න ඉපදුනේ කොහොමද? ඇහෙන් කනින්. එහෙනම් දැන් වල දාන්න වෙන්නේ කොහොමද? ඈ අන්න බලන්න හිතින් ඉපිලා එහෙනම් වල කපන්න වෙන්නේ දැන් හිතේ තමයි නේ. හිතේ තමයි වල කපන්න වෙන්නේ. මහ පොළොවේ වල දාන කෙනාගේ නිදහස්. එහෙනම් මව් කුසෙන් ඉපදෙන මහ පොළොවේ වල දාන කෙනාගේ උතනින් නිදහස්. එහෙනම් කවදා එහෙනම් මරණය මරණයට යන කෙනෙක් උතන ඉන්නවද දැන්? හොඳට බලන්න. හ්ම් හොඳට බලන්න. හ්ම් එතකොට බලන්න අන්න ඒක තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ මෙන්න මේ විදිහට. යථා බුබ්බුලකම් පස්සේ යථා පස්සේ මරිච්චිකක්. එවන් ලෝකං අවෙක්කන්තම් මච්චු රාජාන පස්සති කියලා. ලෝකයේ දිය බුබුලක්සේ. ආන්න බලන්න. ඔතන බලන්න සාරයෙන් ගන්න කිසි දෙයක් තියනවාද කියලා. දිය බුබුලක් වගේ ඔය ඉපදිලා මැරෙන හිතේ ස්වභාවය. මිරිඟුවක්සේ නුවණින් දකින්න කියලා කියන. අන්නේ දකින්න කෙනා බලන්න ඔක්කොම හිතේ හැදෙන ලෝකෙ කොහෙද තියෙන්නේ? ඔබ දැක්කා ඒ ලෝකේ ඇත්ත. එක මිරිඟුවක්සේ නුවණින් දකින කෙනා අන්න එයා මරණේ ඉක්මවනවා කියනවා. අන්න බලන්න. අන්න එයා තමයි අජරාමර වෙන්නේ. ආන්න. හොඳයි. එහෙමනම් මම හිතනවා ඔබට අවශ්‍ය දේ ලැබෙන්නේ ඇති. හ්ම්. හැබැයි මේ හැම දෙයක්ම ඔබට අවශ්‍ය විදියට නෙමෙයි ඔබ හිතපු දේ නෙමෙයි. මොකද මේ මොහොතේ ඔය හිත හටගන්නේ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියනකොට බලන්න එතනත් දිත්‍යයක් තියෙනවා. අන්න බලන්න පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙන එක එකටම සිද්ධ වෙන උපත අන්න බලන්න ඉපදීම තුලම මරණය උපත මරණය හට ගැනීම තුල Nirodha සමුදය තුල Nirodha කියන ස්වභාවයේදී ආන්න බලන්න කිසිවක් පනවන්න බැරි ස්වභාවයක් ආ හොඳයි එහෙමනම් ඔබට ඒක ස්පර්ශ වෙන්නේ හොඳයි එහෙමනම් අද කාට හරිම මේ මෙතෙක් වෙලා කතා කරපු මේ සාකච්ඡාවේ මොනවාම හරි ගැටලුවක් තියෙනවද මොනවාම හරි ගැටලුවක් මොනවාම හරි ගැටලුවක් හොඳයි මං හිතන්නේ එහෙමනම් හැමෝ බොහොම නිශ්ශබ්ද වෙලා ඉන්නේ කට්ටියට මං හිතන්නේ කතා කරන්න වචනයක් නැහැ නේ ආයෙ ඇඟිල්ලක් උස්සන්න බෑනේ හරිද ඔබ දැක්කද ඔබ ඔබ ඔබව දැක්කනම් මේ ගත්ත වෙහෙස මේ ගත්ත මහන්සිය මේ ගත්ත උත්සාහය මම හිතන්නේ අපතේ යන්නේ නේද? එහෙනම් ඒ කිසිවක් අපතේ යන්නේ එහෙනම් කිසිම ප්‍රශ්නයක් නැහැ වගේ මම හිතන්නේ ඇඟිල්ලක් උස්සන්න ඉඩ නැහැනේ. ඇඟිල්ල දික් වෙන්නේ Taman තුළටම බව පේනවා නේද? <laughs> හරිද? එහෙනම් හොඳයි. එහෙනම් ආ සියලු වැඩ රාජකාරි පැත්තක දාලා බුදු පියාණන් වහන්සේට මුල් පුටුව දීලා උන්වහන්සේව මහා සද්ධාවෙන් උන්වහන්සේමයි දන්නේ කියන තැන ඉඳලා උන්වහන්සේමයි මේ සියල්ල අවබෝධ කරේ මා කිසිවක් දන්නේ නැහැ කියන තැනින් ආපු අයට අන්නේ අය අන්න මේ සදහම් වැස්සේ නිර්වතිම්ම නාගත්තා නාගත්ත අය වෙනවා එහෙනම් ඔබ සියලු දෙනාම මම හිතන්නේ එතන ඉන්න ඇති එහෙනම් සියලු දෙනාටම මේ කාලය තුල රැස්ව කරගත්තා වූ සියලු පුණ්‍ය කුසල් ප්‍රමාණ පුණ්‍ය කුසල් ප්‍රමාණ පුණ්‍ය කුසල් මේ මේ භවය කයක් දරන අවසානම භවය වෙලා ආයි කවදාකවත් මේ සංසාරේ කවදාකවත් රස්ති ආදු වෙන්නේ නැති වෙන්න අතරමං වෙන්නේ නැති වෙන්න මේ සංසාරේ මිදිලා යන්න ඒ උතුම් නිවනම පූර්ණේ වෙන්නේ සියලුම පුණ්‍ය කුසල් උපනිශ්‍ය වේවා උපනිශ්‍ය වේවා ප්‍රනිශ්ච වේවා කියලා සියලු දෙනාම අනුමෝදන් කරමු. හොඳයි. සියලු දෙනාම සාදු සාදු සාදු සාදු සාදු